ආහුනේයෝ පාහුනේයෝ දක්කිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං උප සමෝසුකෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබාණං පරමං සුඛං සාදු සාදු සාදු ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ සද්ධර්මයට අනුව ඒ සද්ධර්මය අවබෝධ කරගෙන ඒ සංසාර ගමන නිමා කිරීම සඳහා උතුම් වූ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් යනා මාර්ගඵල පූර්ණ කර ගැනීම සඳහාම මේ උතුම් වූ දහම් පඬුර ඔබ සියලු දෙනාටම උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා ඒ දහම් පඬුර මගින් ඔබ සියලු දෙනාටම මේ සංසාර ගමන නිමා කිරීම සඳහා ඒ දුක්ඛේ ඥානේ සමුදය ඥානේ නිරෝධ ඥානේ මග්ග ඥානේ කියන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සංසාර ගමන නිමා කිරීමටම ඔබ සියලු දෙනාටම ඒ පුණ්‍ය වාසනාවම පහළ වේවා ඒ පුණ්‍ය වාසනාවම පහළ වේවා ඒ පුණ්‍ය වාසනාවම පහළ වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අද ඉරිදා නිවාඩු දිනයක නුවර ප්‍රදේශයට සපැමිණි ඔබ සියලු දෙනාම ඇවිල්ලා ඇත්තේ යම්කිසි කාරණයක් ඉෂ්ට සිද්ධ කරගන්න. නේද? අද නිවාඩු දවසේ නැත්තම් ගෙදරට වෙලා නිවාඩුවේ කාලය ගත කරන්න පුළුවන් දවසේ මොකක් හෝ කාර්යයක් ඉෂ්ට සිද්ධ කරගන්න තමයි මෙච්චර පිරිසක් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒ කාරණය බොහොම හිමීට ක්‍රමානුකූලව තේරුම් ගන්න වෙනවා. හේතුව මොකද මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකේ දේශනා කරන ඒ දහම ඇත්තටම අපිට තේරුම් ගන්න බැරි නම් මේ මනුස්ස තලයේ මේක දේශනා කරන්නේ නැහැ නේද? ඒ මනුස්ස තලයේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ මනුස්ස තලයේ දේශනා කරන්නේ ඇයි මේක? අපිට තේරුම් ගන්න පුළුවන් හන්ද නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ කියලා නේද? නැත්තම් බ්‍රහ්ම තලයක හරි දිව්‍ය තලයක හරි කියනවනේ. හැබැයි මේක කියන්නේ පළවෙනි මංගල බණපදේ කියන්නේත් මනුස්ස තලයේම තමයි. නේ. එතකොට ඒක එනම් මිනිස්සයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පුළුවන් වෙනවා අනිවාර්යෙන්. එහෙම බැරි වෙන්නේ නැහැ. හැබැයි එහෙම පුළුවන් වුණාට හැමෝටම පුළුවන් වෙන්නේත් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න. නේ. හැමෝටම පුළුවන් වෙන්නේත් නැහැ. හැබැයි ඉතින් පුළුවන්ද නැද්ද කියලා බලන්නත් මොකද කරන්න වෙන්නේ? පොඩ අහලා බලන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ඒක හරියට නිකන් අපිට නූල් බෝලයක් හම්බ වුණොත් මේ නූල් බෝලය ලිහා ගන්න ගියාම තනින් තනින් ඇද්දොත් මොකෝ වෙන්නේ? ඈ නූල් බෝලේ ලිහනවද තව පැටලෙනවද තව පැටලෙනවා නේ ලියා ගන්න බෑනේ හැබැයි ඔයගොල්ලෝ කල්පනා කරලා බැලුවොත් ඔය අපි කඩෙන් එන නූල් බෝල එක විශේෂයෙන්ම අර ට්වයින් නූල් බෝලකේ ඒ ට්වයින් නූල් බෝලයක් ගෙනහම ඒක එක තැනක චූටි පොඩි ගැටයක් ගහලා තියෙනවා ඔන්න ගැටේ හරියටම ලිහා ගත්තොත් බෝලේ නිකම්ම මොකද වෙන්නේ ලිහනව නේද හැබැයි අපි කලබලයට මේක තනින් තනින් ඇද්දොත් ඔය ඇදලා ඇදලා බැරිද එතනින් කපලා දානවා කෑල්ලක්. ඊට තව තැනකින් කපනවා. ඒ මෙහෙම ගියාම මොකෙන් නූල් බොහලේ ලියෙන්නේ නැහැ කවදාකවත්. නේද? ඔන්න ඔය වගේ අපේ මේ ජීවිතෙත් ප්‍රශ්න ටික ලියහ ගන්න ගියාම අපි මොකෝ කරන්නේ? ඈ? අර නූල් බෝලේ වගේ හිතෙන හිතෙන විදිහට අදිනවා. මේ කැමැති කැමැති විදිහට අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? ජීවිතේ ප්‍රශ්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. නේද? හරි. එතකොට මේ නූල් බෝලේ ලියන්න ඕනේ විදිහටද ලියන්න හදලා තියෙන්නේ? නෑ. ඒක নানা ප්‍රකාර විදිහට හිතෙනවා. ওই හිතෙන හිතෙන විදිහට අපි අදිනවා. ඉතින් මෙන්න මේක තමයි අපි මේ ලියා ගන්න යන්නම සරලවම උදාහරණයක් මුලින්ම කිව්වේ. ඉතින් මිට අවුරුදු 3කකට ඉස්සෙල්ලා ඉඳන් ආරාධනා කරනවා හැමදාම නුවර කරන්නේ නැද්ද නුවර කරන්නේ නැද්ද නුවර කරන්නේ නැද්ද කී ඇයි කොළඹම කරන්නේ කී සාකච්ඡා නේද කොළඹ පැත්තෙම කරන්නේ ඇයි ඇයි මේ නුවරට එන්නේ නැත්තේ කී කිය මටත් ඉතින් කෝල් කර කර ඔය මේක අහපු අය පවා ඉතින් තමන්ගේ අම්මලා තාත්තලා නුවර ඉන්නෝ නෑදෑයෝ නුවර ඉන්නෝ ඉතින් ඒ හින්දා බොහෝ පිරිසක් ඉතින් ඔහොම කිව්වා. ඉතින් කියලා කියලා වුණා අවුරුදු 3කට විතර පස්සේ තමයි අවස්ථාව හම්බ වුණේ. ඉතින් සාමාන්‍ය දෙයක් තමයි දැන් මේක මම කියලා යනවානේ දවස් 10ක් හරි කීයක් හරි අරගෙන ඊට පස්සේ කෝල් කරලා අහනවා සර් ආයෙ කවදද නුවරේ ඉන්නේ ඉන්නකොට මොකෝ කරන්නේ එක එක වැඩ එන්න වෙලාවක් නැහැ ගියාට පස්සේ අහනවා ආයෙ කවදද එන්නේ දැන් ඕක අද වෙනකොට කොළඹක් තියෙනවා දැන් කෝල් කරලා අහනවා කොළඹ කවද්ද ආයෙ කරන්නේ මොකෝ කොළඹ කරලා ඉවරයි එතෙන් තියෙනකොට එන්නේ නැහැ කියනකොට එන්නේ නැත්තේ එක එක වැඩ. සමහර අයට ගෙදර බල්ලා බලා ගන්නත් තියෙනවා. ඉතින් මොනව කරන්නද නේද? එහෙම තමයි. ඉතින් මෙන්න මේ වගේ ඉතින් දුර්ලභ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඒකට මහා පිරිසක් කැප වෙලා මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්න උත්සාහ කරා. ඒකේ ඵල ප්‍රයෝජනෙ නෙලා ගන්න ඕනේ ඕගොල්ලොම තමයි. මේ නැත්තම් අර පළපෝජනයක් නෙලා ගන්නේ නැතුව යනවා නම් ඉතින් ඒකෙන් තේරුමක් නැහැ. මේ කවදාවත් බන අහගෙන හිටපු පළියට තේරෙන්නේ නැහැ. එහෙම තේරෙනවා නම් මේනකොට නිවන් දැකලා ඉවරයි. අහලා තියෙන බනවල ප්‍රමාණය හැටියට. මේ ලංකාවේ මේ වෙනකොට අහන බනවල හැටියට මේ වෙනකොට ලංකාවෙන් අඩුම ගානේ 4න් 3ක් නිවන් දැකලා ඉවරයි. නේද? නැද්ද? ආ ඒකට ඇයි හේතුව? ඒකට හේතුවක් තියෙන එහෙම වෙන්නේ නැති වෙන්නේ. එක පැත්තකින්. ඔගොල්ලෝ සීලු දෙනාම මහා මංගල සූත්‍රය අහලා තියෙනව නේද? අති බහුතරයක්. මෙන්න මේ මහා මංගල සූත්‍රය කියනවා මේ මංගල්‍ය ලබා ගන්න තියෙන ආකාර ටික. නේද? මංගල කාරණා ටිකක් නේ ඔක කියන්නේ. ඒතර මෙන්න මේ මංගල කාරණයක් ලබා ගන්න තියෙන ප්‍රධාන කාරණා දෙකක් කියනවා. එකක් තමයි කාලීන ධම්ම සවණං කාලීන ධම්ම සාකච්ඡා. ওই මංගල කාරණා ඇතුලේ නෑ කාලීන ධම්ම දේශනා කියන එක. තියෙනවද? අහලා තියෙනවද? වහන්න නැතිව අහනවා නම් අහනවනම් මොකක් හරි ප්‍රශ්නයක්. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මංගල කාරණා ටිකක්. ඒතර කාලීන ධම්ම සවන කාලීන ධම්ම සාකච්ඡා. මට අවංකවම කියන්න ඔය දෙකෙන් දෙකම කරලා තියෙනවද එකද කරලා තියෙන්නේ? දැන් අවංක උත්තරයක්. ඈ දෙකම කරලා තියෙනවද නැත්නම් එකක්ද කරලා තියෙන්නේ? ඈ දෙකම කරලා තියෙන කට්ටිය අත උස්සන්න. අවංකව හොඳ හදවතට එකඟව. හරි. එකක් කරලා තියෙන කට්ටිය අත උස්සන්න. හරි. එකක්වත් නැති කට්ටිය අත උස්සන්න. එහෙම කවුරුත් නැහැ. ඒ කියන්නේ අඩු ගන්න එකක් හරි කරලා තියෙනවා. හැබැයි කාරණා දෙකක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ නමක් දේශනා කරන්නේ අඩුත් නැහැ වැඩිත් නැහැ. අලුතෙන් කෑලි එකතු කරන්නත් බෑ. අඩුත් නැහැ වැඩිත් නැහැ ආයි කෑලි එකතු කරන්නත් බෑ. එහෙනම් කාලින ධම්ම සවණං කාලින ධම්ම සාකච්ඡා කියලා දෙකක් තියෙනවා. ඒතර අපි කරලා නැත්තේ මොකද්ද? වැඩි දැන් බොහොම චූටි පිරිසයිනේ අතිස්සුවේ දෙකම කරලා තියෙන කට්ටිය. ඒතර බහුතර පිරිසක් අතිස්සුව මොකද්ද? සාකච්ඡා කරලා නැහැ කියන්නේ. හරි. එතකොට ඒ අය මොකද කරන්න ඕනේ? දැන් නැත්තම් අර කරපු වැඩේම කරලා යනවාද මෙතනින්? දැන් එක කට්ටියක් නම් සාකච්ඡාවක් කරලා තිනවා. සවනමුත් කරලා තිනවා. ඒතර වැඩි පිරිසක් හිටියා සාකච්ඡා කරලා නැහැ. සවනම් විතරයි. නේද? දැන් ඒ කට්ටියත් අදත් සවනම් විතරක් කරගෙන ගියොත් මොකද වෙන්නේ කියලා අහන්න. ඒතර අර මංගල්‍ය ලබා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. නේ ඒ හින්දා ධර්ම දේශනාවක්ම විතරක් නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ මොකද්ද? ධර්ම සාකච්ඡාවක්. සාකච්ඡාවක් මට තනියෙන් කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දේශනාවක් නම් තනියෙන් කරන්න පුළුවන්. සාකච්ඡාවක් තනියෙන් කරන්න බෑ. මේ මම ඔකට හොඳම උදාහරණයක් කියන්නම්. මෙතන මම හිතන්නේ බහුතර පිරිසක් ඉන්නේ බැලූ බැල්මට කසාද බැඳපු අය. මේ බැලුව බැලමට බහුතර පිරිසක් ඉන්නේ කසාද බඳපුවා ඉන්නේ. ඒ කට්ටිය මේ හැම දෙනාම මංගල්‍යයක් කරගත්තා නේ. කරගත්තද නැද්ද? කරගත්තානේ. අන්නේ මංගල්‍ය කරගන්න කරේ සවණන් විතරද සාකච්ඡාත් එක්කද? දැන් අපි හිතමු ස්ත්‍රියක් මේ සෝරි ස්ත්‍රියගේ ගෙදරට පුරුෂයෙක් එනවා මංගල්‍ය කරගන්න. ඇවිල්ලා කියන ටික විතරක් අහගෙන ඉන්නවා සවනා. මංගල්‍ය කෙරෙයිද? මොකද හිතෙන්නේ? පිස්සුද ගෝල්වියෙකුට පුළුවන්ද මගේ දුවෝ දෙන්න? ඒ කොහොමද කතා කරන්නේත් නැහැ මොකක්වත් කියන්නේ නැහැ. ඔහේ අහන් ඉන්නවා. හරියන්නේ නැහැ මගුල හරියන්නේ නැහැ. නේ? මොකද කරන්න ඕන? පාර්ශ්ව දෙක සාකච්ඡා කරනවා. අන්න පාර්ශ්ව දෙක සාකච්ඡා කරලා තීන්දුව తీරන ටිකක් ගන්නවා. නේ? එතකොට ඒ මංගල්‍ය කරගත්තෙත් සාකච්ඡා කරලා නේද? එහෙමනම් මේ මංගල්‍ය කරගන්න තින්නේ. ඔය සාකච්ඡා කරලම තමයි. අය වෙන එකකින් බෑ. ඒ බුදු පියාණන් වහන්සේ මංගල කාරණා ටිකක් කියලා කිව්වනම් ආයෙ ඒක අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ. ඒක අපිට ඕන ඕන තැනින් ඕක ගන්නත් බෑ. එහෙනම් ඒක පිළිවෙලටම යන්න වෙනවා. ඒක තථාගතයන් වහන්සේ ළඟට සියලු දෙනෙක්ම ඇවිල්ලා කරේ සාකච්ඡා. නේ සාකච්ඡා කරේ. ඒ සාකච්ඡා කරනකොට නිදාගෙන සාකච්ඡා කරන්න පුළුවන්ද? ඈ බෑ. සමාධියෙන් ඉඳගෙන සාකච්ඡා කරන්න පුළුවන්ද? ඔව්. සමාධියෙන් කිව්වේ මොකද මම ටිකක් වෙලා සාකච්ඡා නොකර දේශනාවක් විතරක් කරාම ටිකක් වෙලා යනකොට සමාධියකට යනවා. නේ සමාධියට ගිය ගමන් මේ සමාධියෙන් ඉතින් අහන් ඉන්නවා. අනේ ඉතින් මම 12ට නතර කරනකොට සමාධිය ඉවරයි. ඊට සමාධිය නැගිටින්නේ 12ට. ඊට පස්සේ ගිහිල්ලා කනවා. කාලය ඇවිල්ලා ආයි ආයි සමාධියට යනවා. ඔව්. පහට සමාධිය නැගිටලා ගෙදර යනවා. මොකද කරගත්තේ හෙව්වොත් මම දන්නේ ඇහුවා ඉතින් බණක් හොඳයි ඒ වුණාට. වරදක් නැහැ ඉතින්. ඊට ගෙදර යනවා. ඇයි ඒ? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි සාකච්ඡා කරන්න. නේ. දැන් හොඳට සිහි බුද්ධියෙන් අහන් ඉන්න ඕනේ. මොකද බැරි වෙලාවකක් මම ඕගොල්ලන් සතර පායට එහෙම යවනවනම්. නේද? මේ කියන්නේ මොනවද? කියලා පැහැදිලිව මනා ආගෙන. හරි. මම මේ සාකච්ඡාව පටන් ගන්න කලින් මූලික ටිකක් මේ මුලින් කියන්නේ හේතුවක් ඇතුව. එතකොට හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් සාකච්ඡා කරනවා කියලා දැන් අපිට කතරගම යන්න ඕන නම් මුලින්ම හොයාගන්න එපා කොළඹට යන විදිහ. කොළඹට ගිහිල්ලානේ කතරගම යන්න වෙන්නේ නේ. හරි නැත්තම් නුවරට ගිහිල්ලා කොහෙද? ඒකින් අර මුලින්ම හොයාගන්නේ ගෙදරින්දන් නුවරට යන විදිහනේ. දැන් ගෙදරින්දන් කතරගම යන කතරගම විස්තරේ මුලින්ම හෙව්වට හරියන්නේ නැහැ. ඒ වගේ අර මූලික අපි කතා කරනකොට ඒ පසුබිම යටතේ තියෙන ටික සාකච්ඡා කරන්න ඕනේ මුලින්ම. එතකොට තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඕගොල්ලන්ට ඕන කෙනෙකුට මේ සාකච්ඡාව ඔය සියලු දිනාටම විවෘතයි. මට විතරක් විවෘත සාකච්ඡාවක් නෙමෙයි. ඒ හින්දා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. නේද? දැන් පහේ පන්ති ඉස්කෝලේ මුලින්ම මොන්ටිසෝරියේ ඉඳලා එකේ පන්තියකට ගිය ළමේ යන්න යන ළමයා අර අක්කලා අයියලා ගණන් හදන එක අහගෙන ඇවිල්ලා ඒ ළමයා ඇහුවොත් එහෙම වෝලියෝල් ගාන එක පාටම තේරෙයි කියලා දුන්නා. තේරෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා මේක තේරුම් ගන්න නම් අනුපූරක ශික්ෂා අනුපූරක ප්‍රතිපදා අනුපූරකවම යන්න. ඒ හින්දා මොකද කරන්න තියෙන්නේ? හරි. ඒකට ඕ ප්‍රවිෂ්ඨය මම හදලා දෙන්නම්. මම කොහොමද දැන් සාකච්ඡාවක් තියෙන්නේ කියලා. නේද? දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඇයි අද මේ නිවාඩු දවසේ මෙතනට ආවේ? දැන් ඉතින් කතා කරන්නේ. නැත්නම් සාකච්ඡාවක් ඉන්නේ ධර්මයේ මේ මයික් උත් දෙන්න ඕන කෙනෙක් බය නැතුව කතා කරන්න. බය වෙන්න එපා. බය වෙන්න ඕන කාරණේ මම පස්සේ පෙන්නනවා. දැන් නෙමෙයි බය වෙන්න ඕනේ. නේ? මොකද අපි දන්නේ නැතුව අපි ක්‍රම දෙකක් තියෙනවා වරද්ද ගන්න. මම ඒකත් මුලින්ම කියලා ඉන්නම්කෝ. ඒක ලේසිනේ එතකොට. දොස්තර කෙනෙක් ළඟට ගියහම කට අරින්න ඕනද වහගෙන ඉන්න ඕනද? ඈ? අරින්න ඕනේ. ඇයි ඒ කට අරින්න ඕන? ඕ ලෙඩේ කියන්නේ බෑ. නේද? සාත්‍රකාරයෙක් ළඟට ගියහම. හරි. දෙකෙන් කරන්නේ මොකද්ද? දොස්තර ළඟට ගියාම ඔව් කට වහගෙන ඉන්න මොකද ලෙඩ ටික අහුවෙනවනේ. බය ලෙඩ ටික කියන්නේ. තාත්තර කාර්යාල ළඟට ගියාම අම්මා ඇතුලේ දිනේවත් කියනවා. කියලා ඔක්කොම කරලා හතර වටේටම කියලා අපෙන් අහගෙන අපිටම කියලා එවනවා අම්මා කිරි ගහට එන්නා වගේ කිව්වලු. ඇයි අපි කතා කරන්න ඕන තැන කට වහගෙන ඉන්නවා. කට වහගෙන ඉන්න ඕන තැන කතා කරනවා. නේද? කොහේ හරි නිකන් සාමාන්‍ය මොකක් හරි තියෙන සමිතියකට එහෙම ගියොත් මොකෝ කරන්න ඕන පුළුවන් තරම්. කට පොඩ වහගෙන ඉන්න. ඇරියොත් ලෙඩක්. බනහන්නවහම කට වහගෙන ඉන්නවනේ. ඈ? බනහන්න ඉල කට වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒතකොට අර කාලීන ධම්ම සාකච්ඡා කැල්ල කට වහගෙන සාකච්ඡා කරන්න බෑනේ. ඒක නිසා බය නැතුව කතා කරන්න. මේ දැන් අදින් පස්සේ ඔයගොල්ලෝ මාව දන්නවනේ. දැන් මෙතන දන්න පිරිසත් ඇති. නොදන්න පිරිසත් ඇති. බය වෙන්න එපා කිසි දෙයකට. බය නැතුව ඔයගොල්ලන්ට අයිතිය දීලා තිනව කතා කරන්න. නේද? බයින්න ඕන නම් බයින්න. ඒත් කමන්නේ. නේ නිකම් බයින්නේ නැහැ මොකද හේතුවක් ඇතුන් බයින නැත්තේ. ඒ හින්දා බය නැතුව කතා කරන්න. හරි. මම මම අහුව ප්‍රශ්නයක් ඇයි අද ආවේ? කොහෙද උත්තර ඕනේ දැන්? මොකද? නිවන් අවබෝධය ලබා ගන්න. හරි. ඒක උත්තරයක් ආවා. කිය. කවුරු දැන් බය නැතුව කියන්නේ. අපි හරිද වැරදිද කියන්න දැක්කනේ. කතා කරනවා එක එක උත්තරේ ඉන්නේ. දැක්කනේ අර නිවන් අවබෝධය හරිද වැරදිද කියලා බලාගන්න. තව හරි මග යන්න. හරි. තවත් උත්තරයක්. ඈ අලුත් දෙයක් දැනගන්න. අලුත් දෙයක් දැනගන්න. ඒ කියන්නේ දන්නේ පරණ දේවල්. දන්නේ නැති දේවල් දැනගන්න. දන්නේ නැති දේවල් දැනගෙන මොකටද? ඈ? විවිධ විවිධ ආ වි ආ හරි විවිධ විවිධ කුමාරි දේශනා අහලා තිනවා හරි. එතකොට දැන් මේකත් මොකක්ද මේකටත් ආයේ මොකටද? අහන්න. ඔව්. දැන් මේ කවුද ධර්ම අවබෝධය ලබා ගන්න කිව්ව නේද? ධර්ම අවබෝධය ලබාගෙන මොකටද? ඔව් මේ භවයේදීම නිවන ලබා ගන්න. හරි. දැන් අවසාන පරමාර්ථය මොකද්ද? දැන් මම අහන්නේ මේ මිස්කි. දැන් මේ මිස් දීපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ මේ. මේ කියපු දේ. මොකද? නිවන් අවබෝධ ලබා. හරි. දැන් එතකොට ඔබතුමිය ආපු කාරණේ මොකද්ද? නිවන් අවබෝධ කර. එතකොට මේ සාකච්ඡා යන්න ඕනේ කොහමද? නිවිලද ගිනි අරන්ද? ඒ ආව කාරණේ මතක තියෙන්න එපා. අනිවිල යන්න ඕන. හරි. ඒ කාරණේත් හරි. තව නම් උත්තර දෙන්න බය නැතු. බය නැතු උත්තර දෙන්න. මේ මම කතා කරනවා බය නැතු කතා කරන්නේ. හේතුව ඇයි? මේ කතා කරන්නේ අපේ ප්‍රශ්න. අපේ ප්‍රශ්නේ කතා කරන්නේ. වෙන කාගේවත් ප්‍රශ්න නෙමෙයි. එතකොට තමන් තමන්ගේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න වෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සාකච්ඡා කරනකොට ආවේ අනුන්ගේ ප්‍රශ්නට උත්තර හොයන්නද තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්නද? ඈ තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නෙමෙයි. හරි. තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න නම් ආවේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ මම දන්නේ නැහැ නේ ඉතින්. ඉතින් මම ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ දන්නේ නැතුව මම කොහොමද උත්තර දෙන්නේ? එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න නේද? එතකොට මෙතන ඉන්න සමස්තයටම තියෙන්නේ පොදු ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හොර රහසේ කතා කරන්න ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ පොදු ප්‍රශ්න ටික. හැංගිලා කතා කරන්න නේද? එහෙම කනට කොඳුරලා කියන්නේ එහෙම ඒවා නෙමෙයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ පොදු ප්‍රශ්න ටික. ඒ පොදු ප්‍රශ්න ටික බය නැතුව මොකද කරන්න ඕන? සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා මේක විසඳගමු. විසඳගත්තාම ඒක තමන්ගේ ප්‍රශ්නේ විසඳෙනකොට තමන්ට මොකද්ද හිතට එනව ඇත්තේ? සහනයක් නිවීමක් ප්‍රශ්න හට ගන්න හට ගන්න හිතට එන්නේ අසහනය පීඩාව කනස්සල්ල දාහය පිච්චිල්ල ওই ටික නේද එන්නේ ප්‍රශ්නයක් හට ගන්න හට ගන්න හැබැයි ප්‍රශ්නේ නිදහස් වෙනකොට සහනයක් එන්නේ හරි එහෙනම් මම පොදු ඇහුවොත් ඔබලා සියලු දෙනාම ඇවිල්ලා ඇත්තේ යම් සහනයක් බලාපොරොත්තු නේද? හරි. අන්නේ පරමාර්ථය නැතුව තියෙන්න පුළුවන් වෙන කෙනෙක්ට. වෙන මොකක් හරි අරමුණකින් ආපු අයත් ඇති. කමක් නැහැ හැම එකක් තියෙනවා නම් ඒත් කියන්න. ඒකත් කොහොම හරි උත්සාහ කරන්න එපා. ඉටු කරලා දෙන්න. මේ දැන් ආවේ මොනකටද එහෙනම්? සහනයක් බලාපොරොත්තු වෙයි. ඒගොල්ලෝ තමයි කියන්නේ හොඳේ. සහනයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කොටින්ම ගත්තොත් අවසාන වශයෙන් කිව්වොත් මොකද? නිවෙන්න ඇවිල්ලා තියෙන්නේ. නිවෙන්නනේ නේද? ගිනි ගන්නද? ආ නිවෙන්න ඇවිල්ලා තියෙන්නේ. ගිනි ගන්න නෙමෙයි නිවෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නිවෙන්න ආපු අය පොඩ්ඩක් මොකද කරන්නේ? ඉහි බුද්ධියෙන් අහගෙන ඉන්නත් වෙනවා. හරි. මම මෙහෙම අහන්නකෝ තව පැත්තකින්. නිවෙන්න නම් ආවේ ඉන්නේ. ඉන්නේ මොකකද? ඔව් ඉන්නේ ගින් දැන් ආවේ නිවෙන්නනේ. ඉතින් නිවෙන්න ආවේ මොකක ඉන්න හන්දද? ආ ගිනි ගින්න කෙන්න හන්දද? නෑ ඒ ගිනි නිවීම නිවන. ආවේ නිවෙන්න නම් නේද? ආවේ නිවෙන්න නම් ඉන්නව ඇත්තේ. ඉන්නව ඇත්තේද ඉන්නේ ගින්නකද? අන්න හරි. ඉන්නේ ගින්න. නේද? හරි. එහෙනම් සමහර අය මේ බනහන්න ආව මුලින්ම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා මම ඒ ප්‍රශ්න ටිකට උත්තර දීලා ඉන්නම්. එතකොට ලේසි. පළවෙනි ප්‍රශ්නේ තමයි සර් ඉන්නේ කොහෙද? මං ඉන්නේ පන්නිපිටියේ. රාජී ප්‍රශ්නේ අහන්නේ නැහැ. සර් බැඳලාද? ඔව් බැඳලා. ඒ ප්‍රශ්නේ ආයි අහන්නේ ළමයි ඉන්නවද? ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. ආයි මේ ප්‍රශ්නේ අහන්නේ ජීවිතේ සාකච්ඡා ඉවරනකම්. තුන් දෙනාම ඉස්කෝලේ ආයෙ දෙන්නෙක් යනවා එක්කෙනෙක් ගිහිලි ඉවරයි. ඉවරයි අහන්නේ නෝනා ඉන්නවා. හොඳයි. ඔව් එතකොට ඒ ප්‍රශ්න ටික ඉවරයි. ආයි අහන්න එපා. දැන් රස්සාව කරන්නෙත් නැහැ. ඒකත් කියන්නම් නේද? ඒකත් ඉවරයි. ඒතකොට මම හිතන්නේ ඉවරයි එතකොට. වයස ඕනේ නැහැ නේ? ඕනේ නැහැ ඒකත් කියන්නම්. ප්‍රශ්නයක් නැහැ. මොකද වයස මං කිව්වේ නැහැ කියලා අඩු කරන්න බෑනේ. ඔව් ඒකින්ද අර පොදුවේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ওই ටික ඉවරයි දැන්. පොදුවේ කිව්වනේ ලෝකෙටම කිව්වා. YouTube එකටත් ඇහෙනවා. එහෙනම් ආයි කවුරුත් අහන්නේ නැහැ මගෙන් සර් ඉන්නේ කොහෙද කියලා. ඒතොර ඒකත් ඉවරයි. දැන් මේ ප්‍රශ්න ටික ඉවරයි. ආයි අහන්න අහන්න දෙයක්වත් නැහැ එතකොට. නේද? සංවිධායක මණ්ඩලයෙන් අහන්න දෙයක්වත් නැහැ. කරගි ගෙවල් කොහෙද? අහන්න පන්නි පිටිය ඇරවුවල ඉන්නේ. ගමත් එක්කම කිව්වා. මේ හින්දා ඒ ප්‍රශ්නේත් හරි. නැත්තම් අර නිවෙන්නනේ දැන් ආවේ. ඊට පස්සේ අහන්නේ ඒක නෙමෙයි. කොහෙද දන්නේ ඉන්නේ. බැඳලත් දන්නේ ළමයි ඉන්නවත් දන්නේ නැද්ද දන්නේ නැහැ. ඩිවෝස්ද දන්නේ තාම නැහැ. මේ ඩිවෝස්ද දන්නේ නැහැ. මේ ඊට පස්සේ තව අලුත්ම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ දවස්වල. ඇයි දන්නේ මහාන වෙන්නේ නැත්තේ? ඔය එකත් අහන්න. කමෙන්ට් වල ඒව තමයි වැඩිපුර තියෙන්නේ. මට නැති ප්‍රශ්න. මට නැති ප්‍රශ්න ලෝකෙට තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඉතින් ඇයි කියලා. අර තමන්ගේ ප්‍රශ්නේ හොයනෝ නෙමෙයි. ඒකයි මේ පෙන්නන්නේ. එතකොට එහෙම ආයි අහන්න දෙයක් නැහැ. ඒක ප්‍රශ්න ටික ඉවරයි. හරි. ඒ ඕගොල්ලෝ ප්‍රශ්න ටික තියෙනවා වගේ. හැබැයි මම ඕගොල්ලෙන් අහන්නේ කොහෙද ඉන්නේ කියලා. බය වෙන්න එපා. ඒක මට වැඩකුත් නැහැ. නේ? මම එක්කෙනෙක්ගෙන්වත් අහන්නේ කරාද බැඳලා ගත් කියලා. ඒක මට වැඩකුත් නැහැ. ළමයි ඉන්නවද කියලා අහන්නෙත් නැහැ. ඒක මට වැඩකුත් නැහැ. අහන්නේ ප්‍රශ්නයක් තියෙනවද කියලා විතරයි. එහෙම එකක් නැත්තම් අවුලකුත් නැහැ. නේ? එහෙම එකක් නැත්නම් අවුලකුත් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැත්නම් ඉතින් ප්‍රශ්න ඉන්නේ නිවිලනේ නේද? හරි. එහෙනම් ඕගොල්ලෝ සියලු දෙනාම ආවේ නිවෙන්න. නේද? මේ කවුරු හරි ආවද මේ කරුණු කාරණා ටික ඔක්කොම දැනගෙන පොතක් එහෙම ගහන්න. හිටපු ගමන් එහෙමත් එනවා ඒක අහන්න. නියල් ලියාගෙන ගිහිල්ලා මං ගහන අලුත්ම පොතක්. නිවන් මාර්ග. ඔව්. නේ. මොකද ඒතකොට ඇවිල්ලා තින්නේ නිවෙන්න නෙමෙයි පොතක් ගහගන්න. ඒකයි මේ අහන්නේ. ඔක්කොම ටික කියලා පටන් ගත්තාම ලේසි. ඒක වැඩේ ලේසි. ඉතින් මගෙත් එක සාමාන්‍ය සාකච්ඡා කරපු අය දන්නවා සුහඳව කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඕන දෙයක් අහන්න අයිතියක් දෙනවා. හැබැයි ඉතින් අර අයිතිය දුන්නා වගේ කතා කරන මාතෘකාව යටතේ අපි සාකච්ඡාව කරමු. මොකද නැත්තම් වෙන්නේ අර මං කියවනේ පහේ පන්ති විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න නැතුව ඒ ලෙවල් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද වෙන්නේ? වැඩේ ටිකක් අමාරුයිනේ. එතනට යන්න වෙන්නේ ක්‍රමානුකූලව. ඒ හින්දා අපි දනගාගෙන තමයි මේක යන්නේ. ඒ හින්දා අද මෙතන සමහර වෙලාට ධර්මය අවබෝධ කරගත්ත ඒ උතුම් වූ මාර්ගඵලවලට පත්වෙච්ච අය ඉන්නත් පුළුවන්. එහෙමපත් නොවෙච්ච ධර්මය සත්භාවයෙන් Tamanගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ආපු අය ඉන්නව වෙන්නත් පුළුවන්. මේ ඒ වගේම ඔන්න හේති යාළුවා කියන හන්ද කමක් නැහැ ගිහින් බලනවා කියලා එහෙම ආපු අය ඉන්නව වෙන්නත් පුළුවන්. හරි මොන ආකාරයකින් හරි ඇවිල්ලා තියෙනවා. අන්නේ ආපු එකේ ඵල ප්‍රයෝජනෙ නෙලා ගන්න ඔබ සියලු දෙනාටම හේතු වාසනාම වේ. තමන් ආපු කාරණේ ඉෂ්ට සිද්ධ කරගන්න. හරි ඒ ඒක තමයි වෙන්නේ. ඒක වුණොත් ඕගොල්ල මේ ලැබපු manussත් භවයේ බුද්ධ ශාසනයක ඵල ප්‍රයෝජනෙන් නෙලාගත් කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම මෙතන ඉන්න වයසක මම්මලගෙන් තාත්තලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. වයසකම කට්ටිය. ඕන්න ලිමිට් එකකුත් දෙන්න 60න් එහා. මොකද අපි නිවන් දකින්න පටන් ගන්න හැටෙන්නේ. ඒකයි අහන්නේ. එතකන් නිවන් දකින්න වෙලාවක් නැහැ. හැටෙන් පස්සේ තමයි වෙලාව තියෙන්නේ. ඒ හින්දා ඒක අයගෙන් තමයි මුලින්ම අහන්නේ. නේ? මේ වෙනකොට තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් තමන්ගේ හොඳේ දූ දරුවන්ගේ දූ දරුවන් ගැන නෙමෙයි මම කතා කරන්නේ. තමන්ගේ දූ දරුවන් වෙනුවෙන්. යුතුයකම් ටික ඉටු කරලා ඉවරද නැද්ද? ඒ කියන්නේ මෙච්චරයි. අසාද බන්දලා දීලා දෙන දෙයක් තියෙනවා නම් දීලා ඔච්චරයි අහන්නේ. ඒක නේ ඒගොල්ලෝ හදලා වැඩලා ඔක්කොම ඉවරයිනේ දැන්. ඔන්න යුතුයකන් ටික කරලා ඉවරද නැද්ද? ඉවරද? ඉවරයි. ගමෙන් වැඩ කරලා තියෙනවනේ. ගම වෙනුනොත් කරලා තියෙනවා. ඒවා සමහරට කරමින් ඉන්නව වෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම රස්සාව වෙනුවෙන් කරලා තියෙනවනේ. කියන්නේ රට වෙනුවෙන් රස්සාව වෙනුවෙන් ඒ සේවයක් කරලා තියෙනව නේද? හරි. එතකොට මේ වෙනකොට ඕගොල්ලෝ ඒ දූ දරුවන් වෙනුවෙන් මහත්තයා වෙනුවෙන් නැත්තම් නෝනා වෙනුවෙන් අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් සියලු යුතුයකම් ටික කරලා ඉවරයි. රට වෙනුවෙනුත් කරලා ඉවරයි. ගම වෙනුවෙනුත් සමහරලාට කරලා. රස්සා වෙනුවෙනුත් කරලා. දැන් තමන් තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න අවංකව මට මොනවද මම කරගත්තේ කියලා. Taman tamange හදවතට තට්ටු කරලා අහන්න එහා පැත්තේ කෙනාගෙන් අහන්න ඕනේ මට මොනවද මම කරගත්තේ කියලා හදවතින් අහන්න. මොකද හිතේ? තප්පරයක් හිතන්න. මොකද නිවන් දකින්න යනකොට කොලේ වහන්නත් බෑ වංචනික ධර්ම වලට අහු වෙන්නත් බෑ තමන් තමන්ට අවංක විය යුතුයමයි. එහෙමනම් බලන්න මොනවද මං කරගන්නේ? හැබැයි මට නියත වශයෙන් ඉදිරියට එන්න තියෙන මරණයක් තියෙනවා. ඒක නියත වශයෙන් එනවාමයි. එහෙනම් තමන්ට තමන්ම මොනව හරි කරගෙන නැත්තම් එදාට අසරණෙක් විදියට මැරෙන්න සූදානම්ද? මොකද කියන්නේ? සූදානම්ද? එදාට අසරණෙක් වගේ මැරෙන්න සූදානම්ද? නැත්නම් අනාථෙක් වගේ මැරෙන්න සූදානම්ද? යන්නේ නමන් නැතුව. කල්පනා කරයි. උතර අනිත් කට්ටිය හිතෙන්න පුළුවන් 60ට අඩු අය අපිට නම් කල් තියෙනවා. නේ අපිට කල් තියෙනවා. 60න් උඩ කට්ටියට ඒ කිව්වේ. අපිට අවුලක් නැහැ. අපිට තව කල් තියෙනවා. හැබැයි මරුවා එන්නේ 60ට උදින්ද 60ට පල්ලෙහැන්ද නැහැ. නේද? මරුවා එන්නේ 60ට උඩින්ද 60ට පහළින්ද කියන කතාවක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම එන්නේ එන වෙලාවට එනවා. එන වෙලාව කවුරුත් දන්නේ නැහැ. නේද? හරි. ඉතින් ඒ හින්දා මෙන්න මේ අපිට තියෙනවා තේරෙන්නේ නැතුණාට ලොකු අවදානමක්. මේ අවදානම් පොඩ්ඩක් මුලින් හොයා ගන්න. මොකක්ද කියන්නේ? තථාගතයන් වහන්සේව හම්බ වෙන්න එනවා මෙන්න මේ වගේ අය. ගොඩාක් වෙලාවට. තමන්ගේ ඥාතියෙක් මියපරලව යනවා. තමන්ගේ ඥාතියෙක් මියපරලව යනවා. මියපරලව ගියාට පස්සේ ඇවිල්ලා අහනවා නිතරම ප්‍රශ්න දෙකක්. එකක් එක ප්‍රශ්නයක් ඇතුළෙන් ප්‍රශ්න දෙකක් අහනවා. හැම කෙනෙක්ම වගේ ඇවිල්ලා අහනවා තථාගතයන් වහන්සේගෙන් තථාගතයන් වහන්ස අපේ අහවල් කෙනා මිය පරලව ගියා ගතිය කෙසේද උප්පත්තිය කෙසේද කියලා. මේක තමයි අහන ප්‍රශ්න හැම වෙලාවෙම. මොකක්ද අහන්නේ? ගතිය කෙසේද උප්පත්තිය කෙසේද? ඉතින් සමහර අවස්ථාවල තියෙන බුදු පියාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. මම ඥාතියට උත්තර දෙන්නේ නැහැ. දෙවන වතාවටත් ඕක අහනවා. මේ ප්‍රශ්නය අහන්නට උත්තර දෙන්නේ නැති හේතුවකුත් තියෙනවා. ඒක දෙවෙනි වතාවටත් අහනවා. ඒත් තථාගතයන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි අවස්ථාවේ ආයි අහනවා. තථාගතයන් වහන්සේ ආවාකේ නාමීය පල්ලවිය ගතිය කෙසේද උප්පත්තිය කෙසේද? මෙන්න මේ තුන්වෙනි අවස්ථාවේ උත්තරය දෙනවාමයි. ඒකට හේතුවක් තියෙනවා. තථාගතයන් වහන්සේව තුන් වතාවට වඩා දේහ මහන්සි කරොත් ඒක ඔහුට එච්චර හොඳ නැහැ. අන්නේ දයානුකම්පාවෙන් ඒක වළක්වා ගැනීම සඳහා තුන්වෙනි අවස්ථාවේ උත්තර දෙනවාමයි. ධර්මයේ සඳහන් වෙන්නේ හිස හත් කඩකට පැලෙනවා කියලා. එහෙනම් මේ අවස්ථාව උදා වෙන්න දෙන්නේ නැහැ අර ශ්‍රාවකයාට කවදාවත්. එහෙනම් තුන්වෙනි අවස්ථාවේ උත්තරේ දෙනවම. අර පළවෙනි අවස්ථාවේ දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ ගතියත් පේනවා, උප්පත්තියත් පේනවා. කියපු ගම මොකෝ වෙන්නේ? ඔක්කොම නිසා ඥාතිය කලන්තේ දාලා වැටෙනවා. පළවෙනි ප්‍රශ්නේ මේක. ඥාතිය කලන්තේ දාලා වැටුනේ ඇයි? Tamange ළඟම හිටපු අසල්වාසියට වෙච්ච දේ. නේ. ඒ හින්දා මෙන්න මේක දිගින් දිගටම දිගින් දිගටම මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේක තථාගතයන් වහන්සේටත් හරි වෙහෙසක්. මොකද මේක නිකම් බලන්න බෑ. චතුත්ථ ධ්‍යාන සම්වැදිලා චුතෝපත ඥාණයෙන් තමයි මේක බලන්නේ. ඉතින් මේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේක මට දැන් බලලත් මහ වෙහෙසක්. හරිම ඒ කියන්නේ මේ ලෝකෙට බුදු බුදුවරයෙක් පහළ වෙන්නේ මොකටද? බුදු පියාණන් වහන්සේ නම පහළ වෙන්නේ මිනිස්සු මරණ තැන් කියන්නද? මරණ මරණ මිනිස්සු ගිහින් කොහෙද උපදින්නේ කියලා කියන්නේ නෙමෙයිනේ. බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නේද? ඒ සාත්‍තර වැඩේ කරන්න නෙමෙයිනේ. ඒ <laughs> ඒ වගේ දෙයකට නෙමෙයි. ඒ හින්දා හැබැයි මේක තථාගතයන් වහන්සේ කියනවා මේක මට බලලා මහා වෙහෙසක්. ඒ හින්දා ඔබලටම මේක බලා ගන්න මම කියන්නේ. ඔබලටම බලා ගන්න මේක කියන්නේ. ගතිය කෙසේද? උප්පත්තිය කෙසේද කියලා අහන්නේ. දැන් බලාගන්න කියන්නේ මලාට පස්සේ නෙමෙයි. මැරෙන කලින්. දැන් ඇවිල්ලා අහන්නේ මලාට පස්සේනේ. දැන් කියනවා ඔබලම යන තැන බලාගන්න ඔබලට කියන්නම් කියනවා. නැත්නම් හැමෝම ඇවිල්ලා අහන්නේ මලාට පස්සේනේ. බුදුහාමුදුරුවෝ මේක හරියන වැඩක් නෙමෙයිනේ. ඔව් මැරෙන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ යන තැන. එතකොට නෑ පොඩ්ඩක් ඇස් පෑදෙන්නේ. එතකොට ඇස් පෑදෙන්නේ නැත්නම් හිතන් ඉන්නේ කොහේ යනවා කියලාද? ඔදිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අම්මායි. අකනිටාවල තමයි නවතින්නේ. එහෙමනේ හිතන් ඉන්නේ. එඳ කියන. ඔන්න ඔය ප්‍රශ්නේ එනවා ඉතින්. ඊට පස්සේ මේව ඇත්තටම මම මේ පෙන්නන දෙන සියලු දේවල් ත්‍රිපිටක සාක්ෂි ඇතුවම පෙන්නන ඕගොල්ලන්. හැබැයි මේ මූලික විග්‍රහයන්ට ඒ මොනවත් නැතුව සංක්ෂිප්තයක් මුලින් කියනවා. කියලා ඉවරලා අපි යන් එකින් එක බය වෙන්න එපා. මම මෙතන කියන එක කරුණක්වත් ත්‍රිපිටකයට විරුද්ධව කියන්නේ නැහැ. ත්‍රිපිටකයට එකගොමයි කියන්නේ. මොකද එහෙම අපිට ඕන ඕන විදිහට මේ බුද්ධ දේශනාව ගන්න බෑ. අපිට හිතෙන හිතෙන විදිහට. මොකද මම ඕගොල්ලන්ට ඉස්සරහට පෙන්වන්නම් අපිට හිතෙන ඒවා බුදු පියාණන් වහන්සේලාට හිතෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේලාට හිතෙන ඒවා අපිට හිතෙන්නේ නැහැ. හැබැයි අපි හිතන විදිය බුදු පියාණන් වහන්සේලා හොඳට දන්නවා. ඒ හින්දා හරියටම කියනවා. නැත්නම් දැන් හැම වෙලාවෙම අපි ජීවිතේ හිතන්නේ අපිට හිතෙන දේ හරි කියලාද වැරදි කියලාද? දැන් අපේ ජීවිතේ අපිට හිතෙන්නේම අපි කරන වැඩ පිළිවෙල ටිකක් තියෙනවනේ. ওই ටික හරි කියලාද හිතෙන්නේ වැරදි කියලාද? ඈ? හරි කියලා හිතලා තියෙනවා. නේද? එහෙනම් අපි කරනවද නැද්ද? හරි කරනවා. ඒ වැඩ ටික කරගෙන යනකොට හිතට එන්නේ සහනයක්ද අසහනයක්ද? දෙටි ඒ ටික කරගෙනවට ජීවිතේ හිතට එන්නේ සහනයක්ද අසහනයක්ද? ඒ උත්තර දෙන්න. ඈ? සහනයක්. අසහනයක්. තාවකාලිකද නැද්ද කියවනේ මං අහන්නේ සහනයක්ද අසහනයක්ද? උත්තර දෙකයි තියෙන්නේ මගේ. දෙකක් නැහැ. දැන් අපි ජීවිතේ වැඩ පිළිවෙලක් කරනවා. ඒ ටික කරනකොට අපිට හිතෙන හිතෙන විදිහට අපි කරනවා. ඇත්ත. අපිට දැන් ඕගොල්ලෝම කිව්වා අපිට හිතෙන්නේ ඒක හරි කියලා. හරි. ඒ හරි විදිහට කරනවා. ඒක කරනකොට ජීවිතයට එන්නේ සහනයක්ද අසහනයක්ද? සහනයක්. ඉතින් එහෙනම් ආවේ අයියද? ඉතින් සහනයක් නම් එන්නේ ඉතින් මෙහෙන්නේ මොකටද ආයේ? සහනයක් බලාපොරොත්තුෙන් ආවා කියන්නේ දැන් පරස්පරයිනේ වැඩි. දැන් ඕගොල්ලෝ කිව්වා ආවේ සහනයක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඕගොල්ලෝම කියනවා අපි ජීවිතේ එක එක වැඩ පිළිවෙල ටිකක් කරනවා ඒ ටික කරනකොට හරි සහනයක්ලු. ඉතින් සහනයක් නම් ආය ආවේ. දැන් සහනයක් නම් ආවෙ මොකටද එතකොට අපි? දැන් ඉසල ගුණේ අසහනය සහනයක් ලබා ගන්න යාවේ කියලා. හොඳට මතක තියාගන්න කියපුවා. මොකද කියපුවා මට මතකයි. එතකොට මං අහන්න කරපැත්තේ. නේද? හැබැයි අපිත් වැඩපිළිවෙලක් කරනවා. ඔය රූප වැඩපිළිවෙලක් කරනවා නේ. ඒ කරනකොට අපිට හිතෙන්නේ ඒ ටික හරි කියලා තමයි. හැබැයි ඒක හරියට කරනවා නම් අපිට අසහනයක් එන්න බෑ. අසහනයක් එන්න බෑනේ. හැබැයි අපිට අසහනයක් තමයි එන්නේ. එතකොට අපි මේ වැඩපිළිවෙල කරලා තියෙන්නේ හරියටද වැරදියටද? අපි දන්නවද ඒ කරන්නේ වැරදියට කියලා? ඒකට තමයි සද්ධර්මය ඕනේ. ඒකට තමයි සද්ධර්මය. නැත්තම් මොකටද සද්ධර්මය? නේද? එහෙනම් ඕගොල්ලෝ කරන ජීවිතය වැඩ කරන ටිකෙන් ඕගොල්ලන්ට සහනයක් තියෙන්න ඕනේ. සහනයක් තියෙනවා නම් ආයි කොහක්වත් යන්න දෙයක්වත් නැහැ. ඒ හිත නිවිලා. නිකන් හිතන්න අරියතුන් වහන්සේලාත් යම් වැඩ ටිකක් කරනවද නැද්ද? ජීවිතේ. කරනවද? අසහනයක්ද සහනයක්ද ඇත්තේ? සහනයක්ද? එහෙනම් උන්වහන්සේලා වැඩ ටික කරන වැත්තේ හරියටද වැරදියටද? ද උන්වහන්සේලාත් කරන්නේ හරියට. අපිත් කරන්නේ හරියට. හැබැයි අපිට අසහන එනවා. එහෙම වෙන්න බෑනේ. එහෙනම් අපිට අපි අපි දන්නේ නැතු උනාට අපි මේක කරන්නේ වැරදියට. ඒ හින්දා තමයි අපිට අසහනයකටපත් වෙන්නේ. ඒ හින්දා තමයි ඕගොල්ලෝ සහනයක් බලාපොරොත්තු වෙන්න ආවේ. එහෙනම් ඒ සහනයක් බලාපොරොත්තු වෙන ආපු අයට සහනයක් ලැබෙන්න නම් අර කරන වැඩපිළිවෙල කොහොමද කරන්නේ කියලා හරියටම දැනගන්න වෙනවා. අන්න ඒක දැනගත්ත කෙනා ඊළඟට වැඩපිළිවෙල කරනකොට වරද්ද ගන්නේ නැතුව කරන්න පුරුදු පුහුණු වෙනවා. ඒ පුරුදු පුහුණු වෙන හැම වෙලාවකම හිතට ටිකෙන් ටික ටිකෙන් ටික සහනය තමයි ලැබෙන්නේ අසහනය පීඩාව දුරු වෙන්න ගන්න. නේද? ඒ හින්දා මේ සාකච්ඡාවත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න සාකච්ඡා කරන්න. දැන් ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේ YouTube එකේ මෙච්චර පිරිසක් සම්බන්ධ වුණත් ඒ පිරිසට ප්‍රශ්න අහන්න පවා මම කියන්නේ මේක කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් YouTube එකේ ඉන්න ඕනම කෙනෙකුට හැබැයි ඒ ප්‍රශ්නෙට මම මේ වෙලාවේ උත්තර දෙන්නේ නැහැ සමහරලාට සාකච්ඡාව කියන්නේ මැදදී බලලි වෙලා උත්තරය දෙනවා. ඒ අයටත් කියන්නේ ප්‍රශ්නේ හැබැයි මේ කතා කරන මාතෘකාව යටතේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද හේතුව ඕගොල්ලන්ට තමයි මේ සජීවීව සම්බන්ධ වෙන අයට තමයි වැඩිපුරම අවස්ථාව දීලා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට නම් අවස්ථාව දීලා තින්නේ ඕගොල්ලෝ තමයි මේකේ ඵල ප්‍රයෝජනය නෙලා ගන්නවා. ලෝකේ කොහේ ඉඳගෙන මේක ඇහුවත් මම පළවෙනි 100ට 100ක්ම අවධානය දෙන්නේ මේ ඉස්සරහා ඉන්න කෙනාට විතරයි. ඒකට හේතුවක් තියෙනවා මම ඒ හේතුවත් කියනවා. ඒ හින්දා ඕගොල්ලෝ තමයි මේකේ වාසනාව අත්පත් කරගන්න දින හොඳමයි. ඉතින් මේක සජීවීව YouTube එකට දෙන්නේ මොනවත් හන්ද නෙමෙයි පිටරටක ඉන්න කෙනෙකුට සමහරලාට කර කියා ගන්න දෙයක් නැතුව ඒ මිනිස්සු මේක දන්න හන්දා යම් ප්‍රමාණයකට ඒගොල්ලෝ මේවට ආධාර හරි කරලා අනේ අපිටත් මේ බණ පදේ අහගන්න කියලා අවස්ථාවක් ඉල්ලන හන්දා තමයි මේක YouTube එක හරහා දෙන්නේ නැත්නම් ඇත්තටම දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව තමයි කරන්නේ. නමුත් ඉතින් එහෙම ඉල්ලීමක් තියෙන හන්දා තමයි මේ දේ කරේ. හරි. එතකොට මෙන්න මේකෙදි අපි මං කිව්වා අර ගතිය කෙසේද, උප්පත්තිය කෙසේද කියලා අහනවා. එහෙනම් මේ ගතියක් හැදෙනකොට අපි දන්නේ නැතුණාට අපි යම් වැඩපිළිවෙලක් වැරදියට කරන්න ගියාම අන්නේ ගතිය නිර්මාණය වෙනවා. ඒ ගතියට අනුව uppatti හැදෙනවා. එතකොට අපි ඒ ගතිය කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ විස්තර කරනවා. හරි. එතකොට මිය පරලෝ ගියාට පස්සේ බුදුහාමුදුරන් ඇවිල්ලා අහන්නේ ගතිය කෙසේද uppatti කෙසේද කියලා. දැන් යන තැන බලා ගන්න ඕනද? කාගේද? දැන් යන තැන බලා ගන්න ඕනද කියලා අහන්නේ. ඈ? ඕනද නැද්ද? ඕන නැත්තම් කමන්නේ ඕනද? ඔව්. කාගේද? අන්න හරි. gederin අම්මගේ එහෙම නෙමෙයි හොඳේ. ඔව් ආච්චිගේ සීයාගේ නෙමෙයි. මුලින්ම තමන්ගේ බලා ගන්න. ඊට පස්සේ අනුන්ගේ බලා ගන්න නැහැ. වැඩි තියෙන්නේ තමන්ගේ බලා ගන්න නැතුව අනුන්ගේ බලා ගන්න යනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ අනුන්ගේ බලන්න කලින් ඕ තමන්ගේ බලා ගන්න. ඊට පස්සේ අනුන්ගේ වෙන හොයපන් කියලා කියන්නේ. දැන් අපි කරන්නේ ඔක්කොම කන පිට. අපි ඕ මුලින්ම අනුන් වෙන බලන්න. ඒක බුද්ධ ශාසනය ක්‍රමයක් නෙමෙයි බුද්ධ ශාසනය ක්‍රමේ තියෙන්නේ මුලින් තමන් ගැන බලාගෙන ඊට පස්සේ අනුන්ට පිට වෙනවා. එච්චරයි කියන්නේ. ඒ හින්දා සජීවීව ප්‍රශ්නයක් අහන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ලියලා හරි එවන්න. හැබැයි ලියලා එවනවට වඩා හොඳ මොකද්ද? අකුරු එහෙ මෙහෙ වෙනවා මේවා ලියලා එවනකොට. ඊට වඩා සජීවීව අහන්න ප්‍රශ්න බය නැතුව. මයික් එක දෙන්න බය නැතුව අහන්න. හරි? ඒකයි මේ නැවත නැවතත් ඒ ටික කියන්නේ. හරි එහෙනම් ගතිය කෙසේද? උප්පත්තිය කෙසේද කියලා අහනවා. බලමු මෙන්න මේ ගති ටික කොහොමද? මොකද්ද මේ ගතිය කොහොමද හැදෙන්නේ කියලා. ඒතර ප්‍රධාන වශයෙන් මෙන්න මේ ගති නිර්මාණය වෙන්න බලපානවා ලෝභය කියන ගතියත්, දේශය කියන ගතියත්, මෝහය කියන ගතියත්, අලෝභය කියන ගතියත්, අදේශය කියන ගතියත්, අමෝහය කියන ගතියත්. එහෙනම් ප්‍රධාන වශයෙන් ලෝභ ගති, දේශ ගති, මෝහ ගති, අලෝභ ගති, අදේශ ගති, අමෝහ ගති කියලා හයක් මුල් කරගෙන තමයි මේ ගති ටික නිර්මාණය වෙන්නේ. බොහොම සරලව පෙන්නන මුලින්ම. එතකොට මේ ලෝභය, දේශය, මෝහය කියන ගති ටික නිර්මා ගතිත් එක්ක යම් උප්පත්තියක් කරා යනවා. අලෝභය, අදේශය, අමෝහය කියන ගති ටිකත් එක්ක යම් උප්පත්තියක් කරා යනවා. එක ගති ටිකකින් දුගතිය පැත්තට යනවා එක ගති ටිකකින් සුගතිය පැත්තට යනවා නේද? දැන් බලා ගන්න ඕනේ කොහෙට කොහෙට යනවා කියලාද? සුගතියට යනවද? දුගතියට යනවා. අවංකවම හිතෙනව ඇත්තේ කොහෙ යනවා කියලා. ඈ? සුගතිය යනවා කියලා. එහෙම තමයි හිතෙන්නේ. එහෙනම් බලන්න ඕනේ ඇත්තට මේක හරිද කියලා. හරිනම් හරි. හරිනම් හරි ආයේ හරිනම් ආයේ බය වෙන දෙයක් නැහැ. හැබැයි දැන් ඕගොල්ලන්ටම බලා ගන්න මම කියනවා. ඒ කියන්නේ මම නෙමෙයි මේක තථාගතයන් වහන්සේ කිය දේශනා කරපු උත්තරීතර දහමට අනුව පෙන්නන කොහොමද යන්නේ කියලා. දැන් මොකද කරන්න ඕනේ? සුගතියටද කොහෙටද යන්නේ කියලා තමයි බලන්න යන්නේ. එතකොට මේකේ පෙන්වන්න පුළුවන් යන තැන පෙන්වන්නත් පුළුවන් ආපු විදිහ පෙන්වන්නත් පුළුවන්. නේද? ආපු විදිහ දන්නවද? ආ තාම නැහැ. හරි. ඒකත් බලමුකෝ. හරි. ආපු තැන දන්නෙත් නැහැ. ආපු විදිය දන්නෙත් නැහැ. යන විදිය. ඔය කොහොමද දන්නේ නැහැ නේද? ආපු විදිය දන්නේ නැත්නම් යන විදිය කොහොමද දන්නේ? දෙකම දන්නේ නැහැ. මොනවද ඒතර දන්නේ? ආ ඉන්න විදිය දන්නවා. ආ හරි. ඉන්න විදිය හරියට දන්නවද? ඒ දන්නේ නැහැ. ආපු විදිය දන්නේත් නැහැ යන විදිය දන්නේත් නැහැ ඉන්න විදිය දන්නේත් නැහැ. ඒක දැන් මොකුද? මම සිංහලෙන්ම කියනවා. ආපු විදිය දන්නේත් නැත්තම් යන විදිය දන්නේත් නැත්තම් ඉන්න විදිය දන්නේත් නැත්තම් මොකුද අපි? හොඳ තැනක ඉඳලා යවිල්ලා තියෙන්නේ. ආ මම ඇහුවේ කෙලින්ම ආපු විදිහ දන්නවද කියලා. කෙලින්ම ආ ඍජුවම ආයි. නිකන් වටේ අඳුරේ අත ගන්න නැතුව. මෙන්න මේ විදිහට තමයි අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. එච් කෙලින්ම ආයි අර නිකන් ටට්ටිටුක් නෙමෙයි. කෙලින්ම වන් ෂොට් ආපු විදිහ මෙච්චරයි. ඒතර ආපු විදිහ අපි දන්නේත් නැත්තම් යන විදිහ දන්නේත් නැත්තම් නේද? එක්තරා අවස්ථාවක එක්තරා ගෑනු ළමෙක් එනවා බුදු පියාණන් වහන්සේ ළඟට. හැබැයි මේ ළමයා එන්නේ මේ ළමයට gederin හරියට තහංචි. දාලා තිනවා මේ සද්ධර්මය අහන්න යන අවස්ථාව දෙන්නේ නැහැ මේ gederin. හරි? මේ ළමයා යනවා තාත්තා කුඹුරු වැඩ කරනවා. තාත්තට කුඹුරු වැඩ කරනකොට තාත්තට ඇඹුල අරන් යන්න මේ ළමයා කැමති වෙනවා. මොකද හේතුව යන්නේ අර තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ හරහා. මෙලමෙට මෙතනට යන්න පොඩි පොටක් පාද ගන්න දින එකම chance එක. මෙලම යනවා. දවසක් උතන්ට එනවා. මේ යමේ යන්නේ තාත්තට ඇබුල අරගෙන. අරගෙන යන වෙලාවේ අහනවා උතන්ට ආවම මේ ළමයාගෙන් අහනවා බුදුපියාණන් වහන්සේ දරුවා කොහි සිටද එන්නේ කියලා. බුදුපියාණන් වහන්සේ මේ ළමයා උත්තර දෙනවා දන්නේ නැහැ කියලා. එසහන දරුවා කොහෙද යන්නේ කියලා. දන්නේ නැහැ කියන. ඉතින් අර වටේ ඉන්නේ ඔක්කොම බයින. තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් කොහොම උත්තරයක් දෙන්න දන්නෙත් නැහැ. අනිත් ඒ වගේ නෙමෙයි කියලා බයිනෝ අර ළමයාට. ඊට පස්සේ මේ ළමයා කියනවා තථාගතයන් වහන්සේ මම අහවල් gedere ඉඳන් එන බව ඔබ වහන්සේ හොඳ ආකාරවම දන්නවා. හැබැයි ඔබ වහන්සේ ආන්නේ මම මේ ලෝකයට ආවේ කොහේ ඉඳන්ද කියලා දන්නේ නැති හන්දයි දන්නේ නැහැ ඊට පස්සේ කියනවා මම තාත්තට ඇඹුල අරන් යන බව හොඳ හකාරවම දන්නේ. ඒක දැන දැනත් ඔබ වහන්සේ කොහෙද යන්නේ කියලා අහන්නේ ඕක ගැන නෙමෙයි. මෙතනින් මත්තේ කොහෙද යන්නේ කියලා ඒක දන්නේ නැති හන්දයි දන්නේ නැහැ කිව්වේ. දැන් අර කෑ ගහපු කට්ටියනේ. දැන් ධර්මශාලාව හිටපු අනිත් කට්ටියත් ඒව මේව කියනවනේ. දැන් කියපු කට්ටිය බලනවා අපි දන්නෙත් නෑ නේද? සරලම කොච්චර බුද්ධිමත් උත්තරයක්ද දෙන්නේ. මේ ආවට ගියාට උත්තරයක් දෙනව නෙමෙයි. අපි හිතනවා නිකන් ඔය කඩේ පොලේ යන වගේ උත්තර කියලා. එහෙම ඒවා නෙමෙයි. නේද? හරි. ඔය මං කිව්වෙත් ඔය වගේම ප්‍රශ්නයක් එන්නේ. යන තැනයි ආපු තැනයි. ආපු තැනයි යන තැනයි. නේද? දැන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ ආපු විදිහයි යන විදිහ මන් දන්නේ නැහැ. ආපු විදිහ නම් 100 100ක් පෙන්නත හැකියි. යන විදිය දැනගන්න වෙන්නේ තමන්ම තමයි. ආපු විදිය නම් මට පෙන්වන්න පුළුවන්. යන විදිය මට මේ කියන්නේ ඕගොල්ලෝ යන්නේ මෙතනට කියලා මට කියන්න බෑ. ඒකයි මම මේ කියන්නේ. හැබැයි ආපු එක නම් පෙන්වන්න පුළුවන්. යන විදිය මොකද කරන්න ඕන? තම තමන් බලාගන්න. නේද? මගෙන් ඇවිල්ලා අහන්න එපා සර් මං යන්නේ කොහෙද කියලා. ඇයි? මං එහෙම ඒව කියන්නේ නැහැ තමන්ම බලා ගන්න. හරි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක විස්තර කරන්නේ මහා කම්ම නිදාන සූත්‍රයේ. මම ඔයගලන්ට මේක ස්ලයිඩ් වශයෙන්ම දාලා පෙන්නනවා. බය වෙන්න එපා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝභ හිත පහළ වූ විට මොන හිතක්ද? ලෝභ හිතක් පහළ වූ විට ලෝභ හිතම ක්‍රියාත්මක වේ. අලෝභ හිතක් ක්‍රියාත්මක නොවේ. ලෝභ හිතක් ක්‍රියාත්මක වූ විට හොඳට අහගෙන ඉන්න යනතන කියන්නේ යන්නේ මම ආයි ඉන්ටර්වල් එක ඇවිල්ලා අහන්න එපා සර් මම කොහෙද යන්නේ කියලා. නිදිමර ගාතේ අහගෙන ඉන්නත් එපා. ඒකයි කියන්නේ. ලෝභ හිතක් පහළ වූ විට ලෝභ හිතම ක්‍රියාත්මක වේ. අලෝභ හිතක් ක්‍රියාත්මක නොවේ. හරිද? දේශ හිතක් ක්‍රියාත්මක වූ විට දේශ හිතම ක්‍රියාත්මක වේ. අදේශ හිතක් ක්‍රියාත්මක නොවේ. මෝහ හිතක් ක්‍රියාත්මක වූ විට මෝහ හිතම ක්‍රියාත්මක වේ අමෝහය හිතත් ක්‍රියාත්මක නොවේ. පොඩ්ඩ මේක මේ මේ ප්‍රශ්නයක් කියලා තියෙන මේක පොඩ්ඩ උත්තරේ පස්සේ බලන්න මේක කියාගෙන යන එක එක්ක අමෝහ මෝහ හිත ක්‍රියාත්මක වූ විට මෝහහිතම ක්‍රියාත්මක වේ. දැන් ඇත්තටම මේක මෙහෙම වෙනවද කියලා අපි බලන්න. නේද? අපි හිතමු මොකද්ද පළවෙනි කිව්වේ? ලෝභ හිත ක්‍රියාත්මක උට ලෝභ හිතම ක්‍රියාත්මක වේ. මොනවා හරි හොඳ දෙයක් හම්බෙච්ච ගමන් මොකෝ කරන්නේ? කෑමක් බීමක් වෙන්න පුළුවන්. ඇඳුමක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඒක මොකෝ කරන්නේ? ආ ඒක කොහේ හරි හංගලා තියන්නද කැමති නිකන් එලි පිට තියන්නද? මම පොඩි උදාහරණයක්ම කියන්නම්. ඒතොල් ලේසි. පාරේ යනකොට පොඩි චේන් එකක් වැටලා තිබිලා හම්බ වෙනවා. හරි? අහුල ගන්නවද නැද්ද? ඈ? අහුල ගන්නවද නැද්ද? ආ හොඳයි. ඒගොල්ලෝ ඇත්ත කියනවා. ඔව් සමහර අය කියනෝ නෑ කියලා. ඒකයි. බොරු කියන්නේ. අවුල ගන්න. අවුලගෙන ගෙදර ගේනව නේද? ඔව් අවංක වෙන්න එපා. ගෙදර ගෙනල්ලා කොහෙද තියන්නේ? ඈ? උත්තර දෙන්න. කොහෙද තියන්නේ? අල්මාරියේ. අල්මාරියේ කොහෙද තියන්නේ? ලාච්චුවේ. මොන ලාච්චුවේ? මොන ලාච්චුවේ? හොර ලාච්චුවේ. හරියට හරියට. ඇයි ඒකට හොරලාච්චු කියන්නේ? ආ හරි කමක් නැහැ. හරි කොහමද? මම හොරලාච්චුවේ තියෙනවා. නේද? දැන් මෙන්න මේක අහුලගත්ත වෙලාවේ ඉඳන් ඔය ලාච්චුවට ඇතුළට ඔක ගේන තාක්කල් මට කියන්න ලෝභයේද ක්‍රියාත්මක වෙන්නේ අනේ අනේ මේක හොයලම දෙන්න ඕනේ. අනම් බුදුහාමර මොකද කිව්වේ? ලෝභ හිත ක්‍රියාත්මක වූ විට ලෝභ හිතම ක්‍රියාත්මක වේ. අලෝභ හිත ක්‍රියාත්මක නොවේ. දැන් මේක දාන්න එපේ අපේ ජීවිතේට. නැතුව මේ මේ පොතේ මේක තිබ්බයි කියලා හරියන්නේ නැහැ. නේද? ඒ වගේ මොන හරි හොඳ කේක් කෑල්ලක් හම්බ වෙනවා. තියෙන මොන හරි හම්බ වෙන දෙයක්. වටින දෙයක්. නේද? වටිනවා කියලා හිතන දෙයක් හම්බ වෙනවා. හම්බෙච්ච ගම. දැන් ඔය යනවා දානෙගේ එකට. ගිහිල්ලා මොකෝ කරන්නේ? බල්ලට ටිකක් එකතු කරගන්න. අනේ පොඩි පුතාට එන්න බැරුණා දෙන්න කියලා. ලොකු දුවට බබා හම්බෙන්නේ නෝ එකක් දෙන්න. දා ආරේ මාස සංග්‍රහණය දෙන දානයකට ගියේ හොඳේ. දැන් මොකද වෙන්නේ? දැන් ලෝභ හිත ක්‍රියාත්මක වූ විට ලෝභ හිතම ක්‍රියාත්මක වේ. අලෝභ හිත ක්‍රියාත්මක නොවේ. මේක වෙන විදිහ බලන්න ඕනේ දැන් අපි. වෙන විදිහක් කිව්වට බෑ. එහෙනම් ඔන්න ක්‍රියාත්මක වෙන්න. එතකොට අලෝභේ ක්‍රියාත්මක වෙනවද ඒලාට? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට කිව්වා මොකද්ද? දේශහිත ක්‍රියාත්මක වූ විට දේශහිතම ක්‍රියාත්මක වේ. කියලා කියනවනේ. ඒක එහෙමද කියලාත් බලමු. අන්න හරිය ඔයාට බැනලලු හොඳටමනේ. කියලා කියනවා. ඒක මට බැනලා එහෙම කොහොමද වෙන්නේ? කියලා මොකද වෙන්නේ එකපාරට? එහෙම බයින්න පුළුවන්ද මට? උන් කවුද අපිට බයින්න? මොකද වෙන්නේ? දේශහිත ක්‍රියාත්මක උවිත මම කරන්නම් කොහොඳ වැඩ? අල්ල ගන්නම් කොහොම පාරේ දිහායි? දැන් අර අල්ල ගන්න හම් වෙනකම මොකෝ හිතන්නේ? හම් වෙන හම් වෙන කාට කියනවා? මට බැනලලු අර එකේ. ඉන්නකො මම හොඳ වැඩක් කරන්නේ. උන් දන්නේ නැහැ මගේ හැටි. ඇත්තට ඉතින් මුගේ හැටි දන්නේ නැහැ තමයි. මේ කියලා මොකද කරන්නේ? අර වගේම තමයි. අ දේශහිත ක්‍රියාත්මක උඩ දේශහිතම ක්‍රියාත්මක වෙනවා. දැන් බයින කන් ඉන්දියන්නේ නැහැ. අනේ නෑ නෑ මං එයාට බයින්න හොඳ නෑ. එහෙම හිතෙනවද? කිසු. වටේ ඉන්න සපෝට් එකේ අරින්න එපා ඕවා. දෙකක් කියලා වරේ. ආයි උන්ට පුළුවන් අපිට ඕවා කියන්න. දැන් මොකද හිතේ වෙන්නේ? දේශහිත ක්‍රියාත්මක උඩ දේශහිතම ක්‍රියාත්මක වෙයි. නේද? ඔය දෙක නම් යන්තම් තේරෙනවා. මෝහ හිත. ඔය දෙක පොඩ්ඩක් යන්තම් තේරෙනවා. මෝහ හිත. තේරෙන්නෙම නැහැ. එකපාරට තේරෙන්නේ නැහැ. අතිසියුම්. අර දෙක පොඩ්ඩක් හොඳට අහුවෙනවා අපිට. කියන්නේ ඇලෙන පැත්තයි ගැටෙන පැත්තයි ටිකක් හොඳට අහුවෙනවා. හැබැයි මුලාව කියන එක අහුවෙන්නේ නැහැ. අර පිටවර දාන ගෙදර ගිහිල්ලා අර කෑම ටික උතා ගන්න මුලින්ම කලින් ගෙදර තියෙනවට වඩා ඒක හොඳයි නේ. එතන තිබ්බ දවසේ තිබ්බ කෑම ටික. හරි. ගෙදර තියෙනව වගේ නෙමෙයි අර දාන තියෙන ටික හොඳයි නේ. ගන්න කලින් ඒකට දුන්නා නේද පොඩි වටිනාකමක්. එතන තියෙන ටිකට. ඒක තමයි මෝහය. ඒ හින්දම තමයි අරගෙන එන්නේ. එහෙනම් මෝහය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අතන බයිනකොට මොකද වෙන්නේ? එහෙම බයින්න ඕන සුසුසු කෙනෙක් මෙහෙම බැනුම් අහන සුසුසු කෙනෙක් නෙමෙයි මම. මම එහෙම බැනුම් අහන සුසුසු කෙනෙක් නෙමෙයි. ඒ මෝහයෙන්දම තමයි ගැටුන්නේ. එහෙනම් මෝහය ඇති සියුම් මෝහය සමග රාගයත් වෙනවා මෝහය සමග දේශයත් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වනවා මෝහ ලෝභ සිතක් මුල් වූ විට ලෝභ සිතම ක්‍රියාත්මක වේ අලෝභ හිත ක්‍රියාත්මක නොවේ දේශ හිත ක්‍රියාත්මක වූ විට දේශ හිතම ක්‍රියාත්මක වේ අදේශේ ක්‍රියාත්මක නොවේ මෝහ හිත ක්‍රියාත්මක වූ විට මෝහ හිතම ක්‍රියාත්මක අමෝහය ක්‍රියාත්මක නොවේ ලෝභයයි දේශයයි මෝහයයි මුල් කරගෙන කිසි විටක මනුස්ස දේව බ්‍රහ්මතලවල උප්පත්ති සිද්ධ නොවේ අසුර තිරිසන් පෙරේත නිර කියන දුගතිගාමී උප්පත්තිය සිද්ධ වේ. ඔන්න ලෝභයයි, දේශයයි, මෝහයයි කියන ගති තුන මුල් කරගෙන උප්පත්තිය සිද්ධ වෙන විදිය. ඒක. ඊළඟට විස්තර කරනවා අලෝභ හිත ක්‍රියාත්මක වූ විට අලෝභ හිතම ක්‍රියාත්මක වේ ලෝභ හිත ක්‍රියාත්මක නොවේ අලෝභ හිත ක්‍රියාත්මක වූ විට අලෝභ හිතම ක්‍රියාත්මක වේ ලෝභ හිත ක්‍රියාත්මක නොවේ එන්න ඔය වගේම තියෙන මොකද්ද අපි දානයක් දෙන්නේ සමහරලාට අර පිණ්ඩපාතේ ස්වාමීන් වහන්සේ නමක් වඩින්නේ වඩිනකොට තමා තමාට රස්සාවට යන්න ගිය වෙලාවේ ගත්ත අරන් යන්න ගිය බත් එක වෙන්න පුළුවන්. අනේ මට අද පිනක් කරගන්න අවස්ථාවක් එනවා කියලා ටක් ගාලා අර ස්වාමින් වහන්සේට දෙන්න. සමාලලට යා එක නැවත නැවත අනේ මට අද මේ පින කරගන්න පුළුවන් වුණානේ. ඒක මතක් කරනකොටත් මොකද වෙන්නේ යාට? සතුටක් සෝමනස්සක් එනවා අලෝභය පැත්තටම එන්නේ. මට පුළුවන් වුණානේ මේක දෙන්න අද. නේද? මට උදව්වක් කරන්න පුළුවන් වුණානේ. තව කෙනෙක් වෙන්න ඕකට වඩා තවත් තියෙනවා පහක් මට. මට වැඩි හිටි කෙනෙකුට සැලකුවා. අනේ මට පුළුවන් වුණානේ මට ලේ බිඳක් දීලා ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න. ඒකත් අලෝභයක්ම තමයි. එක එක මට්ටම් තියෙනවා මේ වෙන්නේ. අරක මහා සංඝරත්නයට දානියක් දීලා. තමාර කෙනෙක්ට අලෝභය ඉන්න පුළුවන්. තව මේ සතෙක්ගේ ජීවිතයක් පවා බේරලා දීලා තියෙනවා. ඒත් අලෝභය වෙන්න පුළුවන්. අලෝභත් මට්ටම් ඔය. හැබැයි මේ අලෝභය ක්‍රියාත්මක වෙන තැන අලෝභයම ක්‍රියාත්මක වෙයි. ඇයි ඒ? අරකම සිහි කරනවා. අරකම සිහි කරනවා. ඊළඟට මොකද්ද? අදේශ හිත ක්‍රියාත්මක වූ විට අදේශ හිතම ක්‍රියාත්මක වේ. දේශ හිත ක්‍රියාත්මක නොවේ. ඒගොල්ල මට බනිද්දිත් මට පුළුවන් වුණානේ පොඩ්ඩක් නොගැටී ඉන්න. ඒක මට කොච්චර සහනයක්ද? ඒ වෙලාවේ ගැටෙන්න ගියා නම් මම කොච්චර හානියක් කරගන්නවද? මට පුළුවන් වුණානේ ඒගොල්ලන්ට මෛත්‍රිය වඩ. ගැටෙන්නේ නැතුව. නම් ආදේශ හිතනේ ක්‍රියාත්මක වුණේ. ඒ ආදේශීත ක්‍රියාත්මක වෙච්ච එක තව තව සිහි කරනකොට මොකද වෙන්නේ? ආදේශීතම ක්‍රියාත්මක වේ, දේශීත ක්‍රියාත්මක නැහැ. එහෙනම් අමෝහිත ක්‍රියාත්මක වූ විට අමෝහිතම ක්‍රියාත්මක වේ, මෝහිත ක්‍රියාත්මක නොවේ. අලෝභය, ආදේශය, අමෝහය මුල් කරගෙන කිසි දවසක තිරිසන්, പ്രേත, අසුර, නිර්වැණි දුගතිගාමී තත්ත්වයක උප්පත්ති සිද්ධ නොවේ මනුස්ස, දේව, බ්‍රහ්ම කියන සුගතිගාමී තැන්වල උප්පත්ති සිද්ධ වේ. ඇයි? ගතිය සුගති හන්දා uppatti සුගති ගතිය දුගති හන්දා uppatti දුගති දැන් මට කියන්න ඇවිල්ලා uppatti ලැබලා තින්නේ සුගති තැනකද දුගති තැනකද සුගති තැනක එහෙනම් ආපු ගතිය අලෝභ, ආදේශ, ආමෝහය තුන මුල් කරගෙන තමයි මේ මනුසතලයේ සියලු දෙනා උප්පත්තිය ලබන්නේ. දේවතලයේ උප්පත්තිය ලබන්නේ. බ්‍රහ්මතලයේ උප්පත්තිය ලබන්නේ. එහෙනම් ඔබ ආපු සියලු දෙනාම අද මනුස්ස ලෝකයට ඇවිල්ලා උප්පත්තියක් ලැබලා තියෙන්නේ අලෝභේ, ආදේශේ, ආමෝහයෙන්. එහෙනම් දැන් ආපු විදිය දන්නවද? ඈ දන්නවා. right. දැන් එහෙනම් යන විදිය බලමු. එතරම් දැන් කිව්වේ. ආපු විදිය දන්නවා. දැන් ආපු විදිය ගැන ප්‍රශ්නයක් තියෙනවද? ආපු විදිය ගැන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් කල්පනා කරන්න. පිට රටක මිනිස්සෙක් හිටියත් අප්‍රිකාවේ මිනිස්සෙක් හිටියත් නයිජීරියාවේ මිනිස්සෙක් හිටියත් ඉතියෝපියාවේ මිනිස්සෙක් හිටියත් මොන රටක මිනිස්සෙක් හිටියත් ඒ සියලු දෙනාගෙම ඊට කලින් ගතිය මොන පැත්තට තිබ්බේ? අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන්. ඒක හින්දා මනුෂ්‍ය තලයක උප්පත්තියක් ලැබෙනවා. හැබැයි මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබුවත් ධර්මයක් නැති තැනක නම් උප්පත්තිය ලබන්නේ ඒ වැඩකුත් නැහැ. මිනිස්සෙක් කියලා උප්පත්තිය ලැබනවා. ලැබුවට ධර්මයක් තියෙන තැනක නෙමෙයි උප්පත්තිය ලබන්නේ. එතකොට ඒ වැඩකුත් නැහැ. අපි සුගතිගාමි වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. ධර්මයක් ඇහෙන රටක උප්පත්තිය ලැබලා තියෙනවා. ධර්මයේ තියෙන රටක උප්පත්තියක් ලැබලා තියෙනවා. ඒකෙන් ඵල ප්‍රයෝජනයක් නෙලා නොගත්තොත් අර මිනිස්සුයි අපි අතර තියෙන වෙනස මොකක්ද? අර මිනිස්සුයි අපි අතර තියෙන වෙනස මොකක්ද? වෙනස නෑ නේද? කැමතිද ඔයගොල්ලෝ මේ தත්ත්වයට වැටෙන්න? ඈ? මේ தත්ත්වයට වැටෙන්න කැමතිද? නෑ. එහෙනම් මෙන්න මේකේ තියෙනවා මහා භයංකාර වැඩ. නේද? එහෙනම් අපි බලමු යන තැන. වෙන කරන්න දෙයක් නැහැ නේද? ඒක බලා ගන්නත් එපා. ඒක බලාගෙන වැඩේ වැරදිනා මොක කරන්න ඕන? අදම වැඩේ පටන් ගන්න වෙනවා. නැත්තම් සෝරි. වැඩේ වැරදි නම් අදම පටන්. මොකද අපිට වඩා වැඩකාරයෝ සතර පායට ගියා. මේ ජීවමාන බුදුහාමුදුර වැඩ ඉන්නකොට අපිට වඩා වැඩකාරයෝ ගියා. අපිට වඩා පිං කඳවල්. ඒත් ගියා. නේ? හැබැයි අන්ත දාමරිකයෝ නිවන් දැක්කා. ඒකයි මේකේ තියෙන සුවිශේෂී භාවය. අන්ත දාමරිකයෝ නිවන් දැක්කා. තථාගතයන් වහන්සේට බැනවැද්දයි නිවන් දැක්කා. තථාගතයන් වහන්සේගේ ಗುಣ කියන්නම ගිහලා අන්තිමට කියන්නේ. ඒක හරියට තෝරගන්නේ නැතුව වැඩේ වරද්දගෙන යටටත් ගියාය ඉන්න ඕන තරම්. අපි ඒවත් ගමු එකින් එක. හරි. මේක දැන් අපි බලන්න ඕනනේ වැඩේ ප්‍රායෝගික අම් පොඩි දෙයක් කියන්නම් බලමු. ඕන්නම් ගෙදර ගිහිල්ලා අද මේක කරන්න. ගෙදර ගිහිල්ලා බිසිල් බෝඩ් එකක් ගන්න. හොඳේ? විසිල් බෝඩ් එකක් අරගෙන මේක ගහගන්න දෙපැත්තට. දෙපැත්තට ගහගෙන එක පැත්තක දාගන්න මේ නිවන් දකින්න කලින් කරන එකක් කියන්නේ. හොඳේ? ලෝභ දේශ මෝහ. ඒ කියන්නේ පිං මේ මේ මේ පව්. ලෝභ දේශ මෝහ එක පැත්තක්. අනිත් පැත්ත අලෝභ දේශ මෝහ පිං. දෙපැත්තට වෙන් කරගන්න. කරගෙන මොකද කරන්න ඕනේ? දොර මුල්ලේ ගහන්න එපා හොඳට පේන තැනක් ගහන්න. නැත්නම් කාටවත් පේන්නේ නැති දොර පිටිපස්සේ ගහන්න එපා. අර ලිත ගහනවා වගේ. ඔව් එහෙම ගහලා වැඩක් නැහැ. හොඳට පේන තැනක ගහන්න. ගහලා පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මොකද්ද? මම දැන් පොදුවේ කියාගෙන යනවා. තම තමන් බලන්න තියෙන්නේ. හරි? වංචනික ධර්ම වලට අහු වෙන්නෙත් නැතුව, පොලේ වහන්නෙත් නැතුව පොඩ්ඩ මේක බලන්න. නේද? මම පොදුවේ කියන්නේ හැබැයි. මට කාගවත් හිත කියවන්න බෑනේ. තම තමන් තමයි බලන්න ඕනේ. කෙනෙක් ඉන්නවා ඔන්න නැගිටිනවා ඉතින් උදේ හතරට නැගිනවා පහට නැගිනවා. මේ පහට නැගිනවා. යෝන කරුමයක්ද මන් දන්නේ නැහැ කදා. නිදා ගන්නවත් නැහනේ පොඩ්ඩක් ඉතින්. තුම්ම ජීවිතයක් මේක. දෙපාන්දරින් නැගිටින්න වෙනවා, දුවන්න වෙනවා, රස්සා. දුමම කරුමයක් මේ ඉතින් බැන්න බැන්න ඉතින්. අඩිය තියන්නේ මැදේ. දැන් අර දෙකෙන් කොයි පැත්තේද ඉන්නේ? අ දෙපැත්තට දැම්මම ආන්න දාගන්න මේ පැත්තෙන් හරියක්. මොකද කරන්නේ? ඒ පැත්තෙන් හරියක් දාගන්න. දැන් ආපු විදිය දන්න හොඳේ. දැන් මේ යන විදියනේ දැන් හොයාගන්න. අර පැත්තෙන් හරියක් දාගන්න. අර පැත්ත. ලේසි නේ. කුසියට එනවා. මම මේ ගෙදර ඉන්න කෙනෙක් ගැන මුලින්ම කියන්නේ. කුසියට එනවා. එනකොට මොකද වෙන්නේ? අයියෝ ඊ කාපුවා. ඔය එම්මයි පිඟන්ටි. මේ මුන්ට පිඟානක් හොදලා දීලා බුදියන්න බැරි නාඩ අඩුව ගානියකෝ මම්ම කරන්නේ නැහැ මේ. මේ කැරපොත් එහෙන් දුවනවා මෙහෙන් දුවනවා. ඉතින් මොකද දැන් කරන්නේ? වීත රාගී, වීත මොහි, වීත දෝෂී අදහස් එනවා. ඔව්. ඔක්කොම එන්නේ මොනවද? ඔව් ලෝභය, දේශය, ලෝභය නෙමෙයි දේශය, මෝහයම තමයි එන්නේ. දැන් අරින්න හරි මොනව කරන්න ඕන? අර පේන දන හරි දාගන්නටක් ගාලා. අය වෙන මොනවක් කරන්න එපා හොඳේ. හරි දාගෙන යන්න. ඊට පස්සේ ඉතින් අයියෝ නෑ ඉස්කෝලේ බැටරියෙන් එක කූදන්න ගියා කේක් කූදන අනිත් එක අපුති. ඉතින් නැගිටින්නෙත් කෑ ගහනවා. අයියෝ නැගිටලා කො වෙලාව ගිහිල්ලා පරක්කු වෙනවා. දැන් මොකෝ කරන්නව? පරි ටික දාගෙන දාගෙන යන්න. නේ? Taman tamama පරීක්ෂා කරන්නේ. ඔච්චර ඇය වෙන මොකක් කරන්නේ නැහැ. මේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මේකට මේ අභිධර්මිය ඕනේ නැහැ හොඳේ. චිත්ත වීති අභිධර්ම ඒව ඕනේ නැහැ. Taman දන්නවනේ Taman නැහැ. දාගන්න අර පැත්තේ හරි ටිකක්. දාගෙන ඔමේ යන්න. ගිහිල්ලා ඉතින් ඔන්නේ අන්තම් හතා මාර වෙනකොට කොක්කු රෑන වගේ කට්ටිය ගියා. කිසි කරදරයක් නැහැ. මාත්‍යත් ගියා. ළමයි ටිකත්. ඉතින් ඔන්න ඉතින් අතුපතු ගන්නවා, ඒ වැඩ ටිකත් කරනවා. ඉතින් ඔන්න ගේ හැඩි කරන එකම තමයි ඉතින් මුංගේ වැඩේ කොච්චර කරත් ඉතින් පිළිවෙලකට තියාගන්න නෑනේ මේ ටික නේද? ඒවා එහෙම එනවා. ඊට පස්සේ ඉතින් අතුපතු ගාලා එළියත් අතුපතු ගන්න යනවා. බලන්නකො එහා පැත්තේ ගෙදර අක්කත් එක්ක කතා කරනවා. බලන්නකො අක්කේ මාරේ වැඩේ ඊයේ ලයිට් ගියානේ අරක බලා ගන්න බැරි වුණාන්ෂි. කතා මොන වුණත් දන්නේ නැහැ නේ යාට. ඒක තමයි බලන්න ඕනේ. බලන්න රිවයින්ඩ් කරලා හරි බලන්න ඕනේ. ඒකනේ අපේ ගෙදර POTV අර TVත් නැහැ නේ රිවයින්ඩ් කරන්නත් බෑ අනේ ඒ ඒ වෙලාව විතරයි බලන්න. ඕගොල්ලෝ ගෙදර තියෙනවද? ඔව් අපේ ගෙදර නම් යන්තම් තියෙනවා. ඒවන්න ඉතින් මනේ මන්ද මොන වුණාද කියලා. මම නම් හිතන්නේ ඊයේ මම මරා ගන්න නැති දෙන්නා. මේ මොන වුණාද දැන බැන්දක් දන්නෙත් නැහැ නේද ඒ දෙන්නා. ඉතින් ඔහොම ඔහොම ඉතින් මොකද වෙන්නේ? අන්න දාගන්න අර ටික හරි ටික දාගන්න. බෑ බෑ අකේ මට පරක් වෙනවා මම යන්න ටක් ගාලා මම තාම මල් පහන් ටික තිබ්බේ නැහැ උදේ. ඔන්න දඩබඩ ගාලා ඇවිල්ලා යන්තම් තියෙනවා පළවෙනි හරිය වැටෙනවා අර පැත්තේ යන්තම් තිබ්බොත් තිබ්බොත් නැත්තම් ඒත් නෑ ඊට පස්සේ ඉතින් මොකෝ කරන්නේ අර මිස් වෙච්ච ඒවා ටික බලන්නත් එපා ඔන්න ඒ ටිකත් බලලා එක එක විදිය තව කෙනෙක් ඉන්න පුළුවන් ඕක වෙනස් මොකද්ද මට පොඩ්ඩක් වී වෙලාවක් හම්බෙච්ච වෙලාව මම භාවනාවක් කරනවා බණක් අහනවා එහෙම ඉන්න වෙන්නත් පුළුවන් ඒතකොට අර පැත්තේ තමයි හරි ටික තියෙන්නේ කියලා ඉතින් ඔන්න ඉතින් කාලා බීලා වැඩ ටික ඉවරනවා රෙදි හොදනවා ඉතින් ඔය කරනකොටත් ඉතින් බැන බැන ඕක තමයි වැඩිපුර වෙන්නේ කරලා ඔක්කොම කරලා අනේ අර ගිය සුදු කොක්කු රෑන හවස එනවා දුඹුරු පාටට එනවා මේ දවල් එකහමාරට විතර එනවා සුදු පාටට ගිය කොක්කු රෑන එනවා එකහමාර වෙනකොට දැන් ඒතර මොකද වෙන්නේ ආයි අපෝ එන්න හැටි උදේ මෙහෙම දැරි ඔබලව ආයි එනවා මම අර පැත්තේ ආයි හරි ටික දාගෙන දාගෙන යනවා ඊට පස්සේ ඉතින් මොකද ටියුෂන් යනවා අර වෙනවා ඉතින් දවසේ දිනදා වැඩ කටයුතු ටිකක් එනවා කෑකෝ කනවා යන ගමන් කවනවා බස් එකෙත් කවනවා ඔය ඔක්කොම වෙලා කොහොම හරි බැන බැන අර කොබන කටේ ඉතින් දේශයෙන්මයි කවන්නේ ඉතින් හරිය ටික ඔහොම ගිහිල්ලා ආර දවල් තියෙනවා තව වැඩක් මොකද 12ට විතර බුද්ධ පූජාව තිබ්බොත් ඒත් හරියක් තියෙනවා. කොහොම ගිහිල්ලා ඉතින් අර ටික ඔක්කොම වැඩ ටික ඉවර කළා හවස 6 විතර එනකොට යන්තම් ඕ මල් පහන් පත්තු කරන්න ඕනේ. ඊගී ඉතින් මල් පහන් පත්තු කරන්න යනවා මල් ටික අයියෝ බලන්නකෝ අර ගෑණි අදත් මල් ටික කඩලා කඩාගෙන ගිහිල්ලා. මං කඩා ගන්න කලින්. හැමදාම මුන්ට කියනවා මේ ගහේ කඩන්න එපයි කියලා. බැන බැන කඩනවා බැන බැන කඩනවා. අඩු ගානේ මල් දෙකක් නම් තියෙන්නේ. ඒ මල් දෙක ගිහිල්ලා සතුටින් පූජා කරනව නේ බැන බැන කඩනවා. හැමදාම මුන්ට කියනවා මේ ගහ කඩන්න බැහැ. හිටපන් හොඳට ගහ හරි කපලා දාන්න. එක එකක් ගන්න බැරිය. නැත්තම් ගහක් පවා ගන්න ඇතුලේ. එක එකක් කඩන්න බැරි වෙනවා. අපි අපි ගැන කතා කරන්න එපා නේ. නැත්තම් මම දිව්‍ය ලෝක උදාහරණ අරන් කියමු. එක එකටවත් තේරෙන්නේ ඇයි? අත්දැකීම් නැහැ. මහා පොළොවේ උදාහරණේ පෑගන්න. ඊට පස්සේ අනේ ඉතින් අර ටික ඉවරලා ඔක්කොම ආය හත වෙනකොට අර බෝධිසත්වයෙක් වගේ ගිය මහත්තයා යන්තම් වැනි වැනි ආවොත් මොකෝ වෙන්නේ? උදේ යනකොට බෝධිසත්වය වගේ ගියා. ආවස එනකොට පොඩ්ඩක් එහෙ මෙහෙ ගේට්ටු ඇල්ලුවොත් ඉවරයි ඔක්කොම රතු ඉරි පයින්නේ ඔක්කොම. අනේ ඉතින් ඒ ටික කරලා ඔක්කොම කරලා ඉතින් රැයටත් කවන ඔක්කොම කරලා වරන් ටික හොදලා දැන්වත් මම වැඩක් කරගන්න ඕනේ. කියලා බුදුගුණ කියන්න ගන්නවා. අරහං සම්මා සම්බුද්ධෝ කියනකොට ඉවරයි. දවස ඉවරයි. එහෙම නිදි වැඩේ ඉවරයි. දැන් ඉතින් බලන්න ඕනේ මොකද? එක දවසක් බලන්න මේ පැත්තේ කීයද? මේ පැත්තේ කීයද? දවස වැඩි කරන්න. දවසේ ගාන වැඩි කරන්න. 7ෙන් 7 වැඩි කරන්න. 30 සතියයි සතිය 4ෙන් වැඩි කරන්න. සති 4යි. අවුරුදු 30ක් බැලුවොත් පොඩ වැඩි කරලා බලන්න. දැන් ඊළඟ මොකද කරන්න තියෙන්නේ? අර පැත්තෙන් ආපු ලෝභ දේශ මොහ පැත්තෙන් ආපු පොඩි වැඩක් කරනවා අපි ඕන්න මම උපමාවකින් පෙන්වන්නේ ලොකු පෙට්ටියක් අරගෙන අර ලෝභ දේශ මොහෙන් ආපු ඒවා පිම්පම් බෝල ටිකක් අරගෙන ඒ ඔක්කොම රතු පාට පිම්පම් බෝල දානවා ඒ පැත්තට අලෝභ දේශ මොහාව ඒවා ටික සුදු පාට පිම්පම් බෝල ටික දානවා අර පෙට්ටියට දැන් මෙන්න මේ පෙට්ටියේ මේක කැරක් කැරක තියෙන වෙලාවේ ඇස් දෙක වහලා අත දාලා එක බෝලයක් ගන්නවා ගන්න ඕන වෙලාවක් එනවා අන්නේ බෝලයක් ගන්න ඕන වෙලාවට අරකේ තියෙන වැඩපිළිවෙලත් එක්ක කරපු වැඩපිළිවෙල දෙකම අරක ඇතුළේ සිරේ වෙනවා රතුයි සුදුයි දැන් වැඩිම ඉඩ අවකාශ තියෙන්නේ සුදු බෝලයක් එන්නද රතු බෝලයක් එන්නේ සතු බෝලයක් එන්න තමයි වැඩිම ඉඩ අවකාශ තියෙන්නේ. එහෙමනම් හිතන්න එහෙම එච්චර ඉඩ අවකාශ තියෙද්දී අපිට සුදු බෝලයක් ලැබිලා තියෙන්නේ පෙර කොච්චර පුණ්‍ය වාසනාවකට සුදු බෝලයක් ලැබෙතින්නේ කොච්චර පුණ්‍ය වාසනාවකට එහෙම පුණ්‍ය වාසනාවක් අරගෙන ඉපදිච්ච අපි උදේ ඉඳන් රැ වෙනකන් අරකට රතු බෝල දාන. අරකට රතු බෝල දාන. දාලා දාලා මොකද කරන්නේ දැන්? ආයි අපිට බෝලයක් ඕන වෙනවා. දැන් හිතන් ඉන්නෙත් මොන බෝලයක් හම්බ වෙයි කියලාද? සුදු බෝලයක් හම්බ වෙයි කියලා. අපිට වඩා පිං කරපු අපිට වඩා වැඩ කරපු මුළු බුද්ධ රාජ්‍යයටම උදව් කරපු කෝසල මල්ලිකාටත් කොසල් රජුරවන්ටත් දෙන්නටම ආවේ රතු බෝල දෙකක් අසද්දෘස ඥානය දුන්නේ මේ එච්චර වැඩ කරපු ඒක දානේ ප්‍රශ්නයක් නෙමෙයි සද්ධර්මයේ තේරුම් නොගත් එකේ ප්‍රශ්නය මේ අච්චර මිනීමර මර හිටපු අඟුලිමාල ඒ ධර්මයේ තෝරගත්ත හන්දා කවදාවත් රතු බෝලයක් ආයෙන්නේ නැහැ. එහෙනම් අපි අර තථාගතයන් වහන්සේ කොයි වෙලාවකවත් කියලා නැහැ. මනුස්මය දෙවිවරු අති දුර්ලභයි, බ්‍රහ්මය අති දුර්ලභයි කියලා කිසිම තැනක ධර්මයේ සඳහන් කරන්නේ නැහැ. සඳහන් කරන්නේ මොකද්ද? මනුස්සයා අති දුර්ලභයි. ඇයි මේ මනුස්සයා අති දුර්ලභයි කියන්නේ? මිනිස්සයාට තමයි මේක අවබෝධ කරගන්න තියෙන වැඩිම ඉඩ අවකාශ තියෙන්නේ. හේතුව ඇයි? මනුස්ස තලයේ ඉඳගෙන කරපු පුණ්‍ය වාසනා ටිකක් තමයි දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ගෙවන්නේ. ඒ පුණ්‍ය වාසනා ටික ඉවරෙච්ච ගමන් එන්න ඕන තැනට එන්න වෙනවා. දුගතියේ ඉන්න කට්ටියට ඒ පුණ්‍ය වාසනාව අත්පත් කරගන්න ක්‍රමයක් නැහැ. අර පාපයේ ගෙවලම එන්න ඕනේ. හැබැයි මිනිස්සයාට තීරණය කරන්න පුළුවන් යට යනවද උඩ යනවද දෙකම අතහැරලා දාලා නිවන් දකින්නවද කියලා. ඒ හැකියාව තියෙන්නේ වැඩිපුරම මනුස්ස තලයේ. ඒකින්ද තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මනුස්සයා ප්‍රඥාවෙන් වැඩි රූප සම්පත්තියෙන් අඩුයි දෙවිවරු බ්‍රහ්මයෝ රූප සම්පත්තියෙන් වැඩි ප්‍රඥාවෙන් අඩුයි. නිවන් දකින්න ඕනේ මොකද? ප්‍රඥාව. නිවන් දකින්න ඕනේ. එහෙනම් අපි ඉපදිලා තියෙන්නේ හොඳම තැනකද නැද්ද? මොකටද? නිවන් අවබෝධ කරගන්න. මේක හොඳයි කිව්ව නෙමෙයි. නිවන් අවබෝධ කරගන්න. හැබැයි එහෙම ඉන්න අපි try කරන්නේ කොහේ යන්නද? කොහෙ යන්නද? ඒ කියන්නේ ප්‍රඥාව අඩු තැනට. නේ? සැප සම්පත් වැඩි ප්‍රඥාව අඩු තැනකට යන්න හදනවා. ප්‍රඥාව වැඩි තැනකට මහා පුණ්‍ය වාසනාවකට හම්බ වෙලා ඒකට පයින් ගහලා ප්‍රඥාව අඩු තැනකට යන්න හදනවා. ඇයි ඒ? එහෙ ගිහිල්ලා පුළුවන්. කරදර බාධක අඩුයි. එක උදාහරණයක් කියන්නේ. අසීමිතව සැප සම්පත් තියෙන කෙනෙකුට ඕගොල්ලෝ ගිහිල්ලා කියන්න නිවන් දකිමුද කියලා. මොකක් කියයි? කො මෙච්චර මේ හොඳට කාලෙ ඇඳලා දීලා ඉන්න පුළුවන් එකේ මට උඹලට ප්‍රශ්න තියෙනවා නම් උඹලා බලාගනින්. මම මේ කොහොමද ඉන්නේ පුල් ජොලි. කිසි අවුලක් නැහැ මට. දැන් මේ වගේ ගිහිල්ලා දෙවිවරුන්ගෙන් බ්‍රහ්මයන් එකපාරට නිවන් දකිමුද ඇහුවොත්. මොකද එහෙ ගිහිල්ලා පුළුවන් කියලානේ ගොඩක් ගන්න අදහස. එහෙ ගිහිල්ලා බෑ නෙමෙයි. පුළුවන්. හැබැයි දැන් පුළුවන් හොඳම තැන තියාගෙන ආයි තව තැනකට යන්නේයි කියලා මං අහනවා. නේ. එහෙමනම් මෙන්න මෙතනදී අපි ගතිය සුගති වෙලා තියෙන විදියක් දැන් ඕගොල්ලන්ට තේරෙනවා. ඕන්නම් ගතිය දුගති පැත්තට යන විදියත් ඕගොල්ලෝ දන්නවා. මෙන්න මේකෙදි අපිට හටගන්න සිත් මේක පාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි දැනගන්නයි කියන්නේ වැරදි අදහසක් ගන්න පුළුවන් ඒකයි මේ කියන්නේ. මෙන්න මේ ලෝකේ ඕනම කෙනෙකුට පහළ වෙන අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් සිත් 12. මෙන්න මේ අකුසල් සිත් 12 තියෙනවා. ලෝභ අකුසල් සිත් 8කුත්, දේශ අකුසල් සිත් 2කුත්, මෝහ අකුසල් සිත් 2කුත්. ලෝභ අකුසල් සිත් 8යි, දේශ අකුසල් සිත් 2යි, මෝහ අකුසල් සිත් 2යි. ඔන්න ඔය සිත් 8 අකුසල් සිත් 8. මෙන්න මේ ටිකෙන් කියන ධර්ම අවබෝධය ලබාගෙන සතර අපායෙන් නිදහස් වෙනකොට ලෝභසිත හතරකුත් එක මෝහසිතකුත් අයින් වෙනවා. ලෝභසිත ඔක්කොම කීයද? 8යි. 8ෙන් සතර අපාගත වෙන ලෝභසිත හතරයි සතර අපාගත වෙන එක මෝහහිතකුයි අයින් වෙනවා කෙනෙක් සෝතාපන්න ඵලය ලබනකොට. එහෙනම් තව ලෝභ හිත් කීයක් ඉතුරු වෙනවද? හතරක් ඉතුරු වෙනවා. මෙන්න මේ ලෝභ හිත් හතර සහ මුලින් ඉවර වෙන්නේ අරිහත් වෙනකොට. ඊළඟට අතන දේශසිත් දෙකෙන් දේශසිත් දෙක අයින් වෙනවා අනාගාමී වෙනකොට. හැබැයි ලෝභසිත හතරකුත් මෝ එක මෝහ හිතකුත් අරිහත් වෙනකම්ම යනවා. එහෙනම් මේ ලෝකේ ලෝභයේ මාත්‍රයක්වත් නැත්තේ කාටද? අරියතුන් වහන්සේට විතරයි. කවුරු හරි කියනවා නම් මට ලෝභයේ මාත්‍රයක්වත් නැහැ කියලා ඒ අරියතුන් වහන්සේ කෙනෙක්මයි. වෙන කවුරුත් නෙමෙයි. නැහැ කියලා කියනවා නම් සත්තු දස්සේ. බොන කෙනෙකුට කියන්න පුළුවන්. අද කිව්වට ඉතින්. ඕ ලෝභ එනවනේ. කියන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. ඇත්තටම නැත්තම් ලෝභය ඒ අරියතුන් වහන්සේ. මම මේ කිව්වේ ඇයි? නැත්තම් කෙනෙක් හිතෙන්න පුළුවන්. ඉතින් ධර්ම අවබෝධය ලබා ගත්තත් අපිට තාම ලෝභය එනවනේ අන්තා. එනවම තමයි. ඇයි අරියත් වෙලා නේද? හැබැයි ප්‍රහීන වෙන ලෝභහිත් හතරක් තියෙනවා. හරි. දැන් ඒක අමතක කරන්න. අමතක කරන්නේ මෙන්න මේක තේරුම් ගත්තාම තේරෙනවා ඒ හින්දා තමයි සෝතාපන්න කෙනෙක්ටත් කසාද බඳිනවා කියලා තින්නේ බය නැතුව. තාම ලෝභය තියෙනවා. හැබැයි කෙනෙක් කසාද බැඳ පළියට සතර අපාගත වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් විශාකාසිට දේවිය සතර අපාගත වෙන්නේ කෙනෙක් රස්සාවක් කරොත් පළියට සතර අපාගත වෙන්නේ නැහැ. එහෙම සතර අපාගත වෙනවනම් මහානාම සිටුවරේ සතර අපාගත වෙන්න ඕන. කෙනෙක් ළමෙක් හදපු පළියට සතර අපාගත වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් විශාකා ඉන්න ඕනේ. සිට දෙවි ඉන්නේ සතර පායි. අච්චර ළමයි ගානක් හිටියා. ඒ ළමයි ගානම හැදී සෝතාපන්න වුණාට පස්සේ මහානාම සිටුවරයට කර්මාන්ත ශාලා තුනක් තියෙනවා. මේ කර්මාන්ත ශාලා තුන නඩත්තු කරන්න ගියාම පටිගේනවා, ගැටෙනවා. ඇයි ඒ? පටිග හිත සාමුලින් තාම ඉවර නැහැ. හැබැයි සතර පාගත වෙන පටිගේ ඉවරයි. දේශේ ඉවරයි. එහෙනම් අපි හොයාගන්න වෙනවා කොහොමද මේ ගති ටිකත් එක්ක සතර අපාගත වෙනම ගති ටික නිර්මාණය වෙන්නේ කියලා. සතර අපාගත වෙනවා. ඒ හින්දා මෙන්න මේ ලෝකේ ගති ලක්ෂණ තියෙනවා 84000ක්. කීයක් තියෙනවද? 84000ක් ගති ලක්ෂණ තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණ 84000ක් තියෙන හන්ද තමයි ධර්මයක් 84000ක් තියෙන්නේ 84000 ඔයගොල්ලෝ කරලා තියෙනව නේද 84000 පින්කම්. ඔය පහන් 84000 පින්කම්, අටපිරිකර 84000 පින්කම්, මල් පහන් 84000 පින්කම්. කොහොම කරලා තියෙනව නේද? දන්නවද ඇයි එහෙම 84000ම කරේ කියලා? දන්නේ නැහැ. කමක් නැහැ. දන්නේ නැතුණ ඒ කරපු පිනේ ප්‍රතිඵල තමයි මේ නෙලා ගන්න යන්නේ. ඒ කරේ පිනේ ප්‍රතිඵල තමයි නෙලන්න යන්නේ. එහෙනම් අපි ওই 84000 පින්කම් කරනවා. මොකටද? ගති 84000 ප්‍රහීන කරගන්න. එහෙනම් ගති 84000 ප්‍රහීන කරගන්න නම් ඒ පින්කම කරලා තියෙන්න ඕනේ. කරේ කරේ. ඒ පින්කම කරන්නත් ඕනේ. අපිට මේක තේරෙන්නේ නැති කාලේනේ කරන්නේ. ලෝභයෙන් දේශයෙන් මොහෙන්ද අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන්. අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන්. අන්නේ අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන් කරපු හන්ද තමයි පුණ්‍ය වාසනාවට මනුස්සතලයක උප්පත්තියක් හම්බ වෙලා සද්ධර්මයක් ඇහෙන තැනක උප්පත්තියක් ලැබිලා අන්න ධර්මයක් අහන්න පසුතලයේ හම්බ වෙනවා. එහෙනම් තමන් ආපු සංසාර ගමනේ කවදා හෝ දවසක තමන් දැනගත්තත් නොදැනගත්තත් ඒ උත්තරීතර අෂ්ටාරික මහා සංඝරත්නයක් ඉන්නවා. වැඩවසනවා. සෝවාන් අනුගාමිකයා සෝවාන් ඵලලාභියා, සකදාගාමි අනුගාමිකයා, සකදාගාමි ඵලලාභියා, අනාගාමි අනුගාමිකයා, අනාගාමි ඵලලාභියා, අරියත් අනුගාමිකයා, අරියත් ඵලලාභිය උත්තම උත්තමාවිය වැඩ හිටිනවා. එහෙනම් ඒ උත්තරීතර අෂ්ටාරික මහා සංඝරත්නයේ උදෙසාද ඒ උන්වහන්සේලා දේ කරන්නා වූ උත්තරීතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදෙසාද මේ උත්තරීතර අට්ටපරික්කාර පූජාව පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියලා කවදා හරි පූජා කරලා තියෙනවා නම් දුන්නු අටට අට ලැබෙනවාමයි මොනවද ලැබෙන අට ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් මඟ ලැබෙනවාමයි දුන්නු අටට දුන්නු අට දුන්නේ කොහොමද ඒ උත්තරීතර අෂ්ටාරික මහා සංඝරත්නය උදෙසාද උන්වහන්සේලාගේ ගුණස්කන්ධය උදෙසාද උන්වහන්සේලා දේශනා කරන්නා වූ ඒ උත්තරීතර ආර්ය අෂ්ටාංගික මාර්ගය උදෙසාම මේ අට පරික්කාර පූජාව පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියලා පූජා කරලා තියනවා නම් දුන්නු අටට අට ලැබීම ධර්මතාවය හේතුවට ඵලයෙන් හැබැයි අට පිරිකර දීලා පූජා කරලා තියනවා නම් රස්සාවක් හම්බ වෙන්න කියලා නිවන් මඟ නැහැ අට පරික්කාර පූජාව පූජා කරලා තියනවා නම් ශිෂ්‍යත්වේ පාස් වෙන්න කියලා නිවන් මඟ නැහැ. නිවන් මඟට නෙමෙයි දීලා තියෙන්නේ නේද? වෙන වෙන ඒවා. ඒක ප්‍රොමෝෂන් එකට. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒත් පිනක් තමයි. අට පිළිගන්නේ පූජා. හැබැයි තමාලාට නිවන් දකින්න ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. නේ. එතකොට අපි මේ එන සංසාර ගමනේදී කරන ඔන්නෝක පුණ්‍ය වාසනා ටික කරගෙන ඇවිල්ලා තියෙනවා. නේ. ඒතර අපි සංසාරේ කරපු මොකක් හෝ පින අර මුලින්ම අර කවුද එකම්මගෙන කිව්වා අපි පුණ්‍ය වාසනාවකටයි මෙතනද එන්නේ කියලා. ඒ පුණ්‍ය වාසනාව හැදිලා තියෙනවා. හැබැයි ඒ පුණ්‍ය වාසනාව මිනිස්සෙක් වෙන්න හැදිලා වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් වෙච්ච පළියටම සද්ධර්මයට එන්න ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සද්ධර්මයට එන්න ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්න නම් අර විදිහට සිද්ධ වෙලා තියෙන්නත් ඕන. එතකොට නිකන් නෙමෙයි අපිට මේ ධර්මයක් ලැබෙන්නේ. හේතු වාසනාවටමයි ලැබෙන්නේ. එහෙනම් අන්නේ හේතු ටික අපිට සැකසিলা තියෙනවා. නා පුණ්‍ය වාසනාවටම ලැබෙනවා කිව්වේ ඒකයි. එතකොට පන්සලක් යහ පැත්තේ හිටියත් වැඩක් නැහැ. ඒ පුණ්‍ය වාසනාව නැත්තම්. තේරෙන්නේ නැහැ කිව්වට. බණක් අහන්න යන උමනාවකුත් එහෙම නැහැ. අර පුණ්‍ය වාසනාව නැහැ. හැබැයි පුණ්‍ය වාසනාව තියෙන කෙනාව එන්නේ කොහොමද කියලාත් මම දැන් කියන්නේ. හරි. එතකොට මෙන්න මෙතන අපි ඔය පින්කම් ඒවම කරන මොනවද ගති ලක්ෂණ 84000 පීනින්දේ ගති ලක්ෂණ 84000ම ප්‍රහීන කරගන්න මේක කරනවා. මේ වැඩ පිළිවෙල කරලා තියෙනවා. හරි. දැන් බලමු මෙන්න මේ ගති ලක්ෂණ ඔය 84000 අපි ළඟ තියෙනවද කියලා. අපි තුල මේ ගති ලක්ෂණ මොකද වෙන්න ඕනේ? ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. මේ මං කිව්වා සත්ව කුල ගති ලක්ෂණ 84000. මං කීපයක් කියන්නම්. සමහර ගති ලක්ෂණ තියෙනවා ඒ ගති ලක්ෂණ වලට කියනවා බලු ගති. මොන ගතිද? බලු ගති. ඔන්න එක ගතියක්. ගතිය යම්සේද උප්පත්ති එසේ. හොඳට සිහි කරන්න කියන කියන්නේ යන දේ. හොඳට අහගෙන ඉන්න කියන්නේ යන දේ. තව ගති කිහිපයක් තියෙනවා පෙරේත ගති. ගතිය යම්සේද උප්පත්ති එසේ. තව ගති තියෙනවා හරක් ගති. නේ ඌරු ගති කුකුල් ගති කොටි ගති නයි ගති කේක ගති තියෙනවා ඔය අතරේ තියෙනවා මනුස්ස ගති ඔය අතරේ තියෙනවා දේව ගති දේව ගතිත් තියෙනවා එතකොට මෙන්න මේකෙදි මේ ගති ටික වෙන් වෙන ක්‍රමයක් තියෙනවා මේ දුගති ගතිවල ස්වභාවය තමයි නිතරම අනුන්ට නොවේවා මටම වේවා අනුන්ට නොවේවා මටම වේවා එතකොට ලෝභයේද අලෝභයේද අන්න ලෝභ ගතියක් ක්‍රියාත්මක කොට ලෝභයම ක්‍රියාත්මක වේ කිව්වේ ඒකයි අනුන්ට නොවේවා මටම වේවා නේද දැන් දාන එක එහෙම මීකිරි හට්ටියක් එහෙම තිබ්බ මොකද? ඔක හංගලා තියපන් පස්සේ ගන්න ඕනේ. දානෙට ආවේ. කමන්නේ උනට පොඩ. මදි වුණොත් ගමු. නෑ මදි නෙමෙයි. උන්නේහි ගම තමයි හංගන්නේ. ඔය ඇති ඔය ඇති ඇති. ආම්දුරොන්ට ඔය ටික හොඳටම ඇති. ඔය ටික තියාගන්නේ අපිට පස්සේ ගන්න. අපි නැත්තම් මේ කිව්වේ නැත්තම් තේරෙන්නේ බෝධිසත්වය වගේ. ගතිය එන්නේ වෙලාව එන්න ඕනේ ගතිය එන්න. නැත්තම් නෑ වගේ තමයි. නැත්තම් ගති කිසි දෙයක් නෑ වගේ තමයි ඉන්නේ. ගතිය එන්නේ වෙලාව එන්න ඕනේ. වෙලාව ආවම ගතිය එනවා ඩොග් ගාල උඩට. හරි. එතකොට ඔන්න ඔහම තියනවා ගති. නේද? ඒකට අනුන්ට නොවේවා මටම වේවා. තව ගතියක් තියෙනවා. මොකද්ද? මටත් තියලා බලන්නකෝ. මටත් තියලා ඕගොල්ලෝ ගන්න. ඒක තමයි මනුස්ස ගතිය ස්වභාවය. දේව ගතිය විතරලා වෙනස්. මට නැතත් කමන්නේ නැහැ ඕගොල්ලෝ ගන්නකො. ඒක දේව ගතිය. දැන් හොඳට තේරෙන නේද ගති තුන? මොකද්ද ගති තුන එන්නේ? අනුන්ට නොවේවා මටම වේවා. මටත් තියලා ඕගොල්ලොත් ගන්න. මට නැතත් කමන්නේ ඕගොල්ලෝ ගන්න. දැන් අවංක වෙලා මොකද කරන්න ඕන? ওই ගති වලින් මොනවද අපේ ගති කියලා බලන්න. නේද? දැන් පෙරේත ගතියක් එනවා. නෑ නෑ ඒක පෙරේත නෙමෙයි. දැන් මොකද ඒ කරගන්නේ? වංචනික ධර්මයකින් වහගන්න. වංචනික ධර්මයකින් මේක වහගන්න. එහෙම වෙන්න බෑ. හරි. දැන් අපි බලමු ඇත්තටම මේ ගති ලක්ෂණ ටික කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔය සමහර මිනිස්සුන්ව දැක්කහම අපි කියන විදිහක් තියෙනවා. ඒ විදිහ අනුව තමයි මේක වෙන්නේ. සමහර අයට කියනෝ නේද? ඌනම් මහ කොටියෙක්ම වගේ. කියනෝ නේද? කියනවද? ඔව්. ඇයි ඒ කියන්නේ? නපු. ඇත්තට මේ මිනිස්සයා කොටියෙක්ද? මේ මිනිස්සයා ඇත්තට කොටියෙක් නෙමෙයි. හැබැයි හොඳට බලන්න කොටියාගේ ස්වභාවය තමයි මේ වෙලාවේ පිළිමිමු වෙන්නේ. එතකොට අර කොටියගේ ඇත්තට සතර පායේ ඉන්න කොටියගේ ස්වභාවය අපි දන්නවා. ඒ ස්වභාවය අපිට පිළිබිඹු වෙනවා. ඒ හින්දා අපි කියනවා කොටියෙක් වගේ. කියනව නේද? සමහර අයට කියනවා ඔයා කන නයාම තමයි. ඇයි ඒ? හොඳට බලන්න දැන් ගතිය හැදෙන විදිහ බලන්න. දැන් නයාගේ ස්වභාවය මොකද්ද? එලෝ එලෝ පන්න පන්න ගහන. නේද? එලෝ එලෝ පන්න පන්න ගහනවනේ නයා. එතද අර මනුස්සයත් මොකෝ කරන්නේ? ඒ වගේම තමයි. එලෝ එලෝ එමු. එලෝ එලෝ කොච්චර කිව්වත් හරියන්නේ. අර ටංගල් අපි කියන මොකද්ද? උණ ණයා වගේ. කියනව නේද? එන ඔන්න එක ගතියක් දැන්. තව කට්ටිය ඉන්නේ. ආපෝ ඌනම්ම ඔයාක ඌරෙක්මයි. හයි. ජරාවමයි කන්නේ. ඒ කියන්නේ මොනවද කන්නේ? ජරාව කනවා කියන්නේ? පිළුම් කරලා කනවද? ඈ මේ මිනිස්සේ මිනිස්සේ කසුචි කනවා? හරියට හරි ඔය කිව් බය නැතුව කතා කරන්න ඊයේනේ ගතිය කරන්න පුළුවන් නම් කියන්න බැරි ඇයි මොනවද කරන්නේ අනු මේ හූරා කාල පගා ගහලා මිනිස්සයා නැත්තටම නැති කරලා මොකද කරන්නේ හූරගෙනම කනවා ඉතින් හූරගෙනම කෑවනම් ඌරෙක් වෙන වැරෙන වෙන මොකද්ද වෙන්නේ? ඊට පස්සේ හූරගෙනම කාපු හන්ද ජරාවමයි කාලා තියෙන්නේ. කාලා කාලා ඉවුනට මොකෝ වෙන්නේ? ජරාව කන දැනකම උප්පත්ති සිද්ධ වෙයි. ඉතින් ජරාවම තමයි හඳ උට හොඳේව කාලා පුරුදු නැහැ. උට ජරාවමයි කන්නවා. නේ? සමහර අය දැක්කම ඌ බල්ලෙක්මයි යක බලු වැඩමයි කරුත් කරන්නේ. නේ? අර සමහර තාප්පවල ගහලා තිනවනේ මේ බුත්‍රා කිරීම බල්ලන්ට පමණයි කියලා. දැකලා තිනවනේ. ඒ කියන්නේ බල්ලන්ට සිංහල තේරෙනවද? ද කාටද ඒ ගහලා තින්නේ? අන්න. ඒ කියන්නේ බල්ලෙක්ගේ වැඩක් කරනවා. ඒකයි ගහලා තින්නේ. ඒකද ඒ වෙලාව ගතිය මොකද්ද? බලු ගතිය විතරයි. ඒකනේ අර නැත්නම් බල්ලන්ට සිංහල තේරෙන්නේ නැහැ. මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි. නේ? එතකොට එතන මුත්‍රා කරන්නේ මොකේ කවුද? ඔය බල්ලෙක්නේ. එනේ බල්ලන්ටනේ බීලා තින්නේ එතන. ඒතර ගතිය. හරි. එක්තරා දවසක එක අම්මා කෙනෙක් මට කියනවා මේ සාකච්ඡාවේ නෙමෙයි. මේ සත්‍ය සිදුවීමක් හොඳේ. මේ ඒ ගෙදර බල්ලෙක් හදනවා. ඒ බල්ලා හදනකොට ඒ බල්ලා ඉතින් තැන තැන අහල පහල ගෙවල් වලටයි ගේට්ටු වලටයි චූ කර කර යනවා. බල්ලන්ගේ හැටියක් නේ ඔක. ඉතින් මේ මිනිස්සයාට මේක කිව්වහම අහලා පාලින්න අය කම්ප්ලේන් කරාම මේ මිනිස්සයා කියන ඌ තාම පොඩි තාම ඌට කකුල උස්සල චූ කරන්න බැහැලු. දැන් මමත් ඔතන හිටියත් ඇත්තටම. මං ආව ඒක ට්‍රේන් කරන්නේ කවුද කියලා. ඌට බෑ කියලා මෙයා කියන්නේ. ඌට කවුරු පුරුදු කරන එකෙක් ඇතිනේ එතකොට. දැන් මෙයාට තාම පුරුදු නැහැලු. ඒ කියන්නේ මේ මූ එහෙම කරන්නේ නැහැ කියලා කියන්නේ මේ කියන එක මේ. ඉතින් මං අහුව කවුද මුට පුරුදු කරන්නේ ඕක? දැන් තාම පුරුදු නැත්තම් පුරුදු කරන කෙනෙක් ඉන්න එපා. එහෙමත් නැහැ අල්ලු. මං කෝ එහෙනම් ඉතින් උට පුරුදු නැහැ කියලා කියන්නේ කොහොමද? පුරුදු ඌ ඒක තමයි කරන්නේ ඇයි ඒ? අදපු ගතියට අනුව වැඩේ තියෙන්නේ. මිනිස්සෙක් හැටියට ඉන්නකොට ගතිය ඒ විදිහ තමයි කරලා තියෙන්නේ. ඉතින් ගතිය ඒ හන්දම කොහෙලා තියෙන්නේ? කොහේ හරි මුල්ලකටනේ මුත්‍රා කරලා තියෙන්නේ. දැන් ඒක කොහේ? බල්ලක් කොහේ හරි ගිහලා මුල්ලක් හොයන්නේ. යන ගතියට අනුව උප්පත්ති සිද්ධ වෙනවා නේ තව මොකද කරන්නේ කෑමක් එහෙම දැක්කොත් කපලා කපලා ඉක්මනට කපලා අනිත් උන් ටික එන්න කලින් හරි කවන්නේ ටක් ගාලා මොකද ගතිය ඕ බලහල්ලකො පෙරේතයෝගේ කන හැටි මුන් ටික වට වෙලා ඔය කියන්නේ ඒත් ඇත්තරම පෙරේතයෝද මිනිස්සුද මිනිස්සු ගතිය මොකක්ද පෙරේත එතද මේ මොක මොකෙක් වෙන්නද මේ හදන්නේ පෙරේතෙක් වෙන්න ඇයි දැන් ඕක පුළුවන් ද අලෝභයෙන් කරන්න? ලෝභයෙන් අලෝභයෙන් කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් අලෝභ හිත ක්‍රියාත්මක උඩ අලෝභයෙන්ම ක්‍රියාත්මක වෙයි කිව්වේ ඒක. මෙන්න මේ වගේ මොහොතක් මොහොතක් පාසා මොකද වෙන්නේ අපි? ගති නිර්මාණය කරනවා. ඒක මොහොතක් මොහොතක් පාසා ගති නිර්මාණය කරනවා. ඒතර ඒ ගති ටික නිර්මාණය කරගන්න අපිට ඕන වෙන්නේ ලෝභය දේශයයි, මෝහයයි, අලෝභය ආදේශයයි මොහොනේ. එහෙනම් අනුන්ට නොවේ අනුන්ට නොවේවා මටම වේවා කියනකොට එන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ ගති ටික මටත් තියලා අනුන්ටත් දෙන්න. කාලෝභ මට්ටම. මට නැත ඊට වඩා ලෝභ මට්ටම වැඩි. මට නැතත් කමන්නේ අනුන්ට දෙන්න. ඉතින් ඔන්න ඔය යන වැඩපිළිවෙලදී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? අලෝභය ලැබීමට මුලයි, ලෝභය නොලැබීමට මුලයි. අලෝභය ලැබීමට මුලයි. එහෙනම් අද අපි ලැබෙන තැනක ඉපදිලා තින්නේ. අලෝභය ලැබීමට මුලයි. ලැබෙන තැනක නේද ඉපදිලා තියෙන්නේ. හැබැයි අනුන්ට ලැබෙනකොට ඉවසන් ඉන්න පුළුවන්ද බැරිද? ඈ? අනුන්ට ලැබෙනකොට ඉවසන් ඉන්න පුළුවන්ද බැරිද? ඉවසන් ඉන්න බෑ. එතකොට එන්නේ ලෝභය. ලෝභය නොලැබීමට මුලයි. ආයි මොකකටද දැන් කරුණු හදන්නේ? නොලැබෙන පැත්තකට හදන්න. මේ හරි. මෙන්න මේ වැඩ පිළිවෙල තමයි අපි සාමාන්‍යයෙන් කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ වගේ අපි මොකද කරන්නේ? ගති ලක්ෂණ මොහොතක් මොහොතක් පාසා නිර්මාණය කරනවා. මොකද මේ නිවන් දකින ධහම කියන්න කලින් අපිට වෙන්නේ මොකද කියලා මුලින් හොයාගන්න එපා. ඊට පස්සේ ඊටු ටික කියන්න ලේසි. නේද? නැත්නම් සමහරට ඕගොල්ලෝ බලන්නේ තාම චතුරාර්ය සත්‍ය කිව්වේ නැහැ. මේ දෙයමනේ හිතන් ඉන්නේ. ඔය චතුරාර්ය සත්‍ය කියන්නේ ඉස්සෙල්ලා අඩුම ගානේ ආවේ කොහොමද යන්නේ කොහොමද කියලා මුලින් හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඊටු ටික බලමු අපි. හරි. එතකොට මෙන්න මේකෙදී අර මොහොතක් මොහොතක් පාසා මොකද කරන්නේ? ගති ලක්ෂණ මේ ඉන්නවා. මේ මේ ගති ලක්ෂණ හදන වඩ අය ඉන්නවා. ඉතින් මෙන්න මේක පරිස්සමෙන් අහගෙන يعني මේ කරන දේ හරියට කොහොමද කරන්නේ කියන එක අහගන්න. අහගත්තාම ඒකට හේතු වෙයි දන්නවද? මේ ලෝකේ යථාර්ථයක් තේරුම් ගන්න යන කෙනෙකුට තථාගතයන් වහන්සේ දෙන අවවාදයක් තියෙනවා. ඒ අවවාදය පිළි නොගත්තොත් අපි අමාරුවේ වැටෙනවා. මේ ලෝකේ ඕනම යථා යන යන පුද්ගලයෙක් ලෝකේ දිහාට ඇසුරු කරන පුද්ගලයෙක් යථාර්ථය තේරුම් ගන්නකොට මුලින්ම පහළ වෙන ඥාණයට කියනවා ශ්‍රුතමේ ඥානය. ශ්‍රුතමේ ඥානය. වෙන එක ඥානනේ පළවෙනිම ඥානේ ශ්‍රුතමේ ඥානය. තථාගතයන් වහන්සේ netti ප්‍රකරණයේ දේශනාභාර විභංගේ විස්තර කරනවා යමෙක්ට ශ්‍රුතමේ ඥානය ලැබෙන්නේ අනෙකුන්ගේ දේශනාවකින් පමණමයි. කිසිම දවසක පොතක් පතක් කියවලා පොතක් පතක් ලියාගෙන පොත් ටික තියෙන ඔක්කොම පොත් ටික කියෙව්වත් සුතමේ ඥානය පහළ වෙන්නේ නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට මේ වෙලාවේ අත්‍යවශ්‍යම කරන ඉන්ද්‍රිය තමයි කන පමණමයි. වෙන එක ඉන්ද්‍රියක් වැඩක් නැහැ. ඇහැ වැඩකුත් නැහැ, දිව වැඩකුත් නැහැ, කය වැඩකුත් ඔය එක ඉන්ද්‍රියක්වත් වැඩක් නැහැ. අවශ්‍යම ඉන්ද්‍රිය මොකද්ද? කන. දැන් කන කන කියන ඉන්ද්‍රිය නම් මෙතනට අවශ්‍යම. අපි ඒ වෙලාවේ වෙන දෙයක් කරොත් මොකද වෙන්නේ? ඈ? සුතමේ ඥානය පහල කරගන්න තියෙන අවස්ථාව සහ මුලින් නැති කරගන්න. මම මේකට උදාහරණයක්ත් ඕගලන්ට කියනවා තව චුට්ටකින්. ඇයි මෙහෙම වෙන්නේ කියලා අපිට. ඒ හින්දා කවදාකවත් මේක ලියලා බලලා ගොඩ යන්න පුළුවන් එකක් නෙමෙයි අහලම ගොඩ යන්න ඕන එකක්. ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ කුළුඳුල් මංගල ධර්මදේශනාව කරන්න කලින් පස්සග මහණුන්ගෙන් තුන් වතාවක් ඉල්ලනවා මහණෙනි කන් යොමු කරව මම මේ කියන දේ ඔබලා දන්නේ නැහැ. පළවෙනි අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි අවස්ථාවේ ආයි නැවත තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි කන් යොමු කරව මම මේ කියලා දෙන දේ ඔබලා දන්නේ නැහැ ප්‍රතික්ෂේප කරනවා තුන්වෙනි අවස්ථාවේ තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි කන් යොමු කරව මං කියන දේ ඔබලා දන්නේ නෑ මේක මනවින් අහගන්න කියලා කිව්වා තථාගතයන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියනවා නෑ මම මේ කියන දේ හොඳට ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කිව්වේ නැහැ. ඇයි මෙනෙහි කරන්න කලින් අහගෙන ඉන්න ඕන. එරමිනිය ගොතාගෙන භාවනා කරන්න කිව්වේ නැහැ. පෑනක් පැන්සලක් අරන් ලියාගන්නilla කිව්වේ නැහැ. නේද? මිනිස්සෙක් කියලා උප්පත්තිය ලැබලා තිනවා. මට කියන්න සහතිකයක් තියනවද? හෙට දිනේ Tamange කන ඇහෙන්නේ නිර්පද්ධිත කිසිම අතුරු අන්තරාවක් නොවි නිර්පද්ධිතව මගේ කන තියෙනවා කියලා සහතිකයක් ගන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? කියන්නේ හෙට හෙට දිනේ විදින විතර කතා කරන්නේ. පුළුවන්ද? බෑ. හෙට කන ඇහුන් නැත්තම් මොකෝ වෙන්නේ? manussත් manussත් භවයේ ලැබුවත් වැඩක් නැහැ. බුද්ධ දර්ශනයේ තියෙන රටක ලැබුවත් වැඩක් නැහැ. බණ ඇහෙන රටක හිටියත් වැඩක් නැහැ. බණ ඇහෙන තැනක හිටියත් වැඩක් නැහැ. ශ්‍රුතමේ ඥානය පහල කරගන්න කන නැහැ. එහෙනම් ඒ අත්භවයේ loss. ඒ වගේමයි දැන් නිදාගත්තේ. ඒත් එච්චරයි. කොහොමත් ඇහෙන්නේ ඒත් එච්චරයි. කිසි වෙනසක් නැහැ. දීරෙක් හිටියා වගේම තමයි. හැබැයි මේ සුතමේ ඥාණයෙන් පහල කරගන්න ඕන ටික පහල කරගත්තට පස්සේ එතනින් එහාට ගෙනියන්න මන තිබ්බහම හොඳටම ඇති. එතනින් පස්සේ ඇයි එහෙම කියන්නේ? අද ගෙදර ගිහිලා ධම්මචක්ක පවත්තන සූත්‍රය අරගෙන බලන්න. බ්‍රහ්මතල 20ක් තියෙනවා. බ්‍රහ්මතල 20ෙන් බ්‍රහ්මතල 15කට විතරයි මේ ධම්මචක්ක පවත්තන සූත්‍රය ඇහෙන්නේ. බ්‍රහ්මතල 15 පහකට ඇහෙන්නේ නැහැ. ඒ බ්‍රහ්මතල පහ තමයි අසඤ්ඤතලයයි අරූපාවචර බ්‍රහ්මතල හතරයි. මෙන්න මේ පහට ඇහෙන්නේ නැහැ. අරූපාවචර බ්‍රහ්මතල පහට ඇහෙන්නේ නැත්තේ ඇයි? හතරට ඇහෙන්නේ නැත්තේ ඇයි? සිත ඇති, කය නැති බඹලව සතරකි. කය නැත්තම් කන නැහැ. කන නැත්තම් සුතමේ ඥානෙ පහල කරගන්න අවස්ථාව අහිමි. අසඤ්ඤතලේ සංඥායින් කරනවා ඒ හින්දාත් බෑ. අනිත් සියලු සුගතිගාමී තල ටික විස්තර කරනවා. හැබැයි අර තල පහ නැහැ. ඔය තල පහේ උප්පත්ති ලැබ වෙන එකට නිවන් මඟ වැහිලා තියෙන්නේ. ඒ අය කාලේ ඉවරනකම්ම වැහිලා. එහෙනම් එච්චර දුර්ලභ අවස්ථාවක් වෙලා තියෙන ලෑ මේක හොඳට අහගන්න. කන විතරයි මෙතන අත්‍යය වැදගත්. මේ කන විතරමයි. හොඳට කල්පනා කරලා මට කියන්න ඉස්කෝලේ මොන්ටිසෝරියේ ගිය දවසේ ටීචර් මුලින්ම අපිට ලියා ගන්නද කිව්වේ අහගන්නද කිව්වේ. කොලයක් අරගෙන ලියන්න කිව්වනම් අදටත් ෆේල් අපි. අදටත් ෆේල්. එදා ගල් කැට දෙකක් අරගෙන එක් ගල් කැට දෙකක් අරගෙන එකතු කරලා පෙන්නනවා මේ දෙක එකතු කරාම කීයද? තව ගල් කැටයක් දාලා පෙන්නනවා. ඊළඟට ඒ ගල් කැටෙන් තව ගල් කැටයක් අයින් කරලා කියනවා දැන් කීයද? එහෙම අපිට ඥාණය පහළ වෙච්ච හින්දා නේද අද කඩේකට ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන් වෙන්න. අද කඩේට ගල් කැට අරන් යනවද නැහැ? පුළුවන් වෙන්නේ. හැබැයි එදා අපි ඒක අහගත්තේ නැත්නම් අර මොන්ටිසෝරි ටීචර් අපිට උගන්වලා අපි ඒක හොඳට කන දීලා අහගත්තේ නැත්නම් මොකද වෙන්නේ? පුළුවන්ද? බෑ. හොඳට මතක තියාගන්න නිවන් දකින්න කවදාවත් ලියලා ගොඩ ගිය කෙනෙක් මේ කපේ නෑ. පුළුවන් නම් try කරන්න බෑ. බැරනම් පුළුවන් කිව්වොත් බුද්ධ දේශනාව වෙනස්. කවුරු හරි කියනවා නම් පුළුවන් කියලා සුතමේ ඥානෙ විස්තර කරන්න බෑ. ඥාන වලින් ඥාන 73 පළවෙනිම ඥානය තමයි සුතමේ ඥාන. සුතමේ ඥානෙ එන්නේ නැහැ කවදාකවත් පොතකින් පතකින් මොකකින්වත් එන්නේ නැහැ. පැහැදිලිවම තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා දේශනාවකින් පමණමයි සුතමේ ඥානෙ. වෙන කිසිදු හේතුවකින් එන්නේ. ඒ හින්දා බොහොම දයනුකම්පාවෙන් කියන්නේ මේ සාකච්ඡා සීරීස් එක අවසාන දවසේ ඔයගොල්ලන්ට තේරෙයි. ඇත්තටම අපි ලිව්වනම් අපි මහා අමාරුවක වැටෙනවා කියන්නේ. ඒ හේතු හින්දා තමයි මම මේ සාකච්ඡාවේ මේ ස්ලයිඩ් දාන එක පවා පොඩ්ඩක් අඩු කරේ දැන් මුලින්ම. වෙන්දර මම දාලා පෙන්නනවා. දානවා. දාන්න ඕන තැන දානවා. මොකද අඩු කරා. කන යොමු කරගෙන ඉන්නේ. මොකද්ද මේ කියන්නේ? අපේ ප්‍රශ්නෙට උත්තරේ කොහොමද හම්බ වෙන්නේ? මොකද්ද ගතිය හැදෙන විදිය? කොහොමද ඒ ගතිය? ඒ ගති මගේ තුල නිර්මාණය වෙනවද? අන්න ඒක අපි මනාලේ සහගන්න. අහගන්නකොට තේරෙයි. මෙන්න මේ වගේ අපි මොහොතක් මොහොතක් පාසා ගති වඩන. ඒ ගති වඩන්නේ කොහොමද? ඔය දිනදා ජීවිතේදීම තමයි ගති වඩන්නේ. මේ අපි හිතමු දැන් අන්න අර වගේ අපිට එනවා මොකක් හරි අපි දානයක් දෙනවා. කියමු. ඒ දාන දෙන වෙලාවේ අපේ කොහොමද ගතිය? අනේ මේ ස්වාමීන් වහන්සේට ඔක්කොම පූජා කරන්න. මේන් වහන්සේට පූජා කරන්න. නේ අපිට නැතත් කමන්නේ උන්වහන්සේලාට පූජා කරන්න. අර අලෝභ ආදේශ මොහ ගතිය. නේ ඉස්තරම්ම දේ පූජා කරනවා. ඒ ඉස්තරම්ම දේ පූජා කරනකොට මොකද වෙන්නේ? ඉස්තරම් විදියට ඒවා ලැබෙන්න හේතු හැදෙන්නේ. ඒක ඒක බලාගෙන දෙනවා නෙමෙයි. අන්න අර අලෝභ ගතිය. ඒ අලෝභ ගතියත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ අලෝභ ගතියත් එක්ක සිද්ධ වෙනකොට අපිට අතන අපි මේවා කර්ම භවයේ කියන එකේ තැම්පත් කරනවා. ඉතින් කර්ම භවයේ තැම්පත් වෙන්නේ කොහොමද? අර මේ වෙලාවේ ඊට අනුකූල හිතන හන්ද නේද? අන්නේ හිතනකොට ශක්තියක් හැටියට තමයි මේ කර්ම භවයේ ගිහිල්ලා තැම්පත් වෙන්නේ. ඒතර ඒ කර්ම භවයේ තැම්පත් වෙන ඒවා තමයි අපිට නැවත නැවත ඵල දෙන්න ගන්නේ. ඒතර අලෝභයෙන් කරලා තිනවනම් අන්න ලැබීමට මුලයි කිව්වේ ඒක. ඒතර ලෝභයෙන් නම් කරලා තින්නේ නොලැබීමට මුලයි කියන්නේ ඒක. එහෙනම් අරක අපි තැම්පත් කරනවා. දැන් ලැබීමයි අලෝභය. නොලැබීමත් එක්කම අරගේ තැම්පත් කරනවා. ඒතර මොහොතක් මොහොතක් පාසා මොකද කරන්නේ අපි? අර ගති තැම්පත් කරනවා. ඉතින් මේක දාන්නේ මොනවද ගති? ඔය වගේ. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් ඔය දාන්නේ ඔක්කොම ඉවුරුනාට පස්සේ. තමයි අර ගතිය නැහැ. අර අනුන්ට නැතත් මට කමන්නේ නැහැ කියපු ද ගතිය නෑ සමහරලාට. තව ඉන්නේ අර මං කිව්වේ gedara geniyanne ලෑස්ති කරගන්න. අලෝභ ගතිය එනවා. නේද? සමහරලාට ඒ අර වෙලාවේ නැතුණාට ඊට පස්සේ රණ්ඩු කරනවා. අපි මේක ගෙදරම ඉන්නවා. එකක් පිරිකරක් දෙන්න අමතක වෙලා. දැන් මොකද කරන්නේ? මං කිව්වනේ තමුසට පේන තැනකින් මේක තියන්නේ කියලා. කියලා මේක අස්සේ ගහගෙන හිටියා. දැන් බලනකො හාමුදුරුවෝ ගිහිල්ලා. දැන් මොකද ගතිය? ඔය අක්ෂ ගතිය ඇවිල්ලා. දැන් කෑ ගහනවා. දැන් කෝ අර දාන තිබ්බ අලෝබදේ සම්පූර්ණ. ඒක ටික නෑ නේද? දැන් අන්න යක්ෂ ගති. දැන් කේන්ති හොඳට. බයි. ඊට පස්සේ. ඉතින් සමාලලට දාන දීලා එනවා. දාන දීලා හාමුදුරුවන්වත් මේව කරලා ආයෙ දවල් ඔතනින් යනවා. යනකොට අර ආපු සාමණේර පොඩි ස්වාමීන් වහන්සේලා සමාලලට කොහරි උඩක නැගලා හරි බෝල ගන්නවා හරි මොකක් හරි පංකෝ. අයියෝ මේ වගේ උන්ට දානේ දුන්නේ. චි. වැඩක් නැහැ කතා කරලා අපරාධයි. ඔය කියන්නේ මිනිස් බල්ලන්ට ආපරක් දුන්නා ඊට වඩා හොඳයි. දැන් මොකද වෙන්නේ? අර දැන් අලෝභද? දැන් දේශ, මෝහ. මම මේ පෙන්වන්නේ මොහොතක් මොහොතක් පාසා ගති හැදෙන වෙදී පෙන්වන්නේ. ගති මොහොතක් මොහොතක් පාසා මේක එකතු වෙන්නේ. ඒතර මොහොතක් මොහොතක් පාසා අපි මොකද කරන්නේ? අර කර්ම භවේ තැම්පත්. ඉතින් මෙන්න මෙහෙම තැම්පත් කර කර තැම්පත් කර කර තියෙනවා. නේද? හැබැයි මෙන්න මෙතනදී මේ ගති වලින් එක ගතියක් අපිට ඕන වෙන අවස්ථාවක් එනවා. මේ ගතියක් ඕන වෙන අවස්ථාවක් එනවා. කොතනදී මේ ගතිය ඕන වෙනවා ඇත්තේ? මරණාසන්න මොහොතේදී. හේතුව ඇයි? මරණාසන්න මොහොතේ දැන් බලන්න අපි ජීවිත කාලේ පුරාටම කරන්නේ මොකද්ද? ඇහෙන් රූප පස්සේ යනව නේද? ඒ ගිහිල්ලා ගති නිර්මාණය කරනවා. කනෙන් ශබ්ද පස්සේ ගිහිල්ලා ගති නිර්මාණය කරනවා. දිවෙන් රස පස්සේ ගිහිල්ලා ගති නිර්මාණය කරනවා. නාසයෙන් ගන්ධ පස්සේ ගිහිල්ලා ගති නිර්මාණය කරනවා. කයෙන් ස්පර්ශ පස්සේ ගිහිල්ලා ගති නිර්මාණය කරනවා. එහෙනම් මෙන්න මෙහෙම ගති නිර්මාණය කර කර ගිහිල්ලා මොකද වෙන්නේ? අපිට දැන් ගතියක් ඕන වෙන්නේ. අතනින් අර බෝලයක් ගත්තා කිව්වේ ඕන වෙනවා. අන්නේ අවස්ථාව අපිට එනවා. අන්නේ අවස්ථාව එන විට අපි මේ හිත පුරුදු කරලා තියෙන්නෙම ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන මෙන්න මේ පංචද්වාර මුල් කරගෙන මේවැ පසුපස යන්න නම් හැබැයි මරණාසන්න මොහොත එනවා ඇහැ වැහෙනවා කන වැහෙනවා දිව වැහෙනවා නාසය වැහෙනවා කය වැහෙනවා පංචද්වාර වැහිලා ඉවරයි මනෝද්වාරයේ වැඩ මනට විතරක් අර ගති ටික දැන් ඝට්ටණය වෙනවා මට දැන් කියන්න උදේ ඉඳන් රෑ වෙනකම් මේ ඉන්ද්‍රියන් පහ පස්සේ නම් දුවලා තියෙන්නේ දැන් මේ මානසින් හොයන්නෙත් මොකද්ද මේ පහ පස්සේ දුවන්නේ අර රූපේ බලන්න මේ සද්දේ අහන්න අර ගන්ධේ අර රස අර ස්පර්ශ හැබැයි ඒ රූප ඉස්සරහා හිටියත් වැඩක් නැහැ ඇහැ වැහිලා ඉවරයි ඒ කතා කරන සද්දේ ඉස්සරහා තිබ්බත් වැඩක් නැහැ කන වැහිලා ඉවරයි කොච්චර රස තිබ්බත් වැඩක් නැහැ දිව වැහිලා ඉවරයි කොච්චර ගන්ධ තිබ්බත් වැඩක් නැහැ නහය වැහිලා ඉවරයි කොච්චර ස්පර්ශ තිබ්බත් වැඩක් නැහැ. කය වැහිලි ඉවරයි. එහෙනම් මේ හිතෙන් පුරුදු කරේම මේක පස්සේ දුවන්න නම් මේ හිත කියනවා අරක බලපං. අරක අහපං. හැබැයි පේන්න ඇහැ වැඩ කරන්නේ නැහැ. දැන් මට කියන්න මනස සංසුන් වෙයිද? මනස ගැටෙයිද? එහෙනම් මේ දේශහිත ක්‍රියාත්මක ඌට දේශේම ක්‍රියාත්මක වේ. ලෝභහිත ක්‍රියාත්මක ඌට ලෝභහිතම ක්‍රියාත්මක වේ. මෝහහිත ඌට මෝහහිතම ක්‍රියාත්මක වේ. දැන් කොහෙට යන්නද පාර හදන්නේ? අරේ තිනවා වැඩිපුරම වඩපු බෝල. ගතියට අනුව බෝලේ ඇදෙනවා. ඔන්න ඔය අවස්ථාවට අපිට මුහුණ දෙන්න වුණොත් අපි අන්ත අසරණද නැද්ද? මට කියන්නේ මේ අවස්ථාවේ කාටද පුළුවන් අපිව බේරගන්න? අම්මට පුළුවන්ද තාත්තට පුළුවන්ද? දූ දරුවන්ට පුළුවන්ද? කෝටි ප්‍රකෝටි මිලියන ට්‍රිලියන ගණන් සල්ලි වලට පුළුවන්ද? දොස්තරලට පුළුවන්ද? හිතවත්තුන්ට පුළුවන්ද? යාළු මිත්‍රයන්ට පුළුවන්ද? එකට කර රට දාගෙන හිටපු කාටවත් පුළුවන්ද? මම බලා ගන්නම් ඕන එකක් ඔබ කරපන් කියපු එකෙක්ටවත් පුළුවන්ද? එකෙක්වත් බෑ අන්ත අසරණයි. අන්ත අසරණයි. ඒ අන්ත අසරණ භාවයටපත් වෙන්න කැමතිද? ඈ එහෙනම් සද්ධර්මයක් අහලා නොතිබුණොත් සමහර වෙලාවට බුදුන් වැඩියක් බැරි වෙනවා. ඇයි? කන වැහිලා ඉවරයි. මොකෙන්ද කියේ? කියන්නේ කොහෙටද ඇහෙන්නේ? කන වැහෙන්නේ ඉස්සෙල්ලා වැඩියොත් හොඳයි. කන වැහුණට පස්සේ වැඩියොත් කොහොමද සුතමේ ඥානෙ පහල කරගන්නේ? අන්තසරණයි නේද? ඈ එහෙනම් මට කියන්න ඒ අසරණ මොහොතට නේද මේ කෙමින් කෙමින් කිට්ටු වෙන්නේ. ඒ අසරණ මොහොත නේද කෙමින් කෙමින් කිට්ටු වෙන්නේ. ඒ අසරණ මොහොත අපිට උදා වෙනවමද නැද්ද? එහෙනම් ඊට ඉස්සෙල්ලා මේකෙන් ඵල ප්‍රයෝජනය ගන්නම වෙනවා නැත්තම් අනාතයි. අපි හිතන් ඉන්නේ. අපි මහා වැඩකාරයෝ කියලා. නේ. කඳ හයිය තියෙන හින්දා හිතන් ඉන්නේ. අපිට වඩා වැඩකාරයෝ නෑ තවත්. බුදුහාමුදුරන්ගේ සද්ධර්ම ඉදිරියේ අපි අනාථයෝ රැළක්. ඔච්චරයි. ඒ අනාථ භාවයෙන් සහ මුලින්ම මිදෙන්නේ අරියතුන් වහන්සේ විතරයි. හැබැයි මහා අනාථයකින් මිදෙන මිදෙනවා උතුම් වූ සෝතාපන්න ඵලලාභිය. මහා අනාථයකින් මිදෙනවා. එහෙනම් අඩුම ගානේ ඒ අනාථ භාවයෙන් හරි අපි මිදෙන්න නම් ඒ සද්ධර්මයෙන්. එහෙමනම් අර බිසිල් බෝඩ් එකේ අර විදිහටම පටන් ගත්ත කෙනා සද්ධර්මයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද? අර පළවෙනි දවසේ ඇඳෙන් බිමට අඩිය තියනකොට අඩිය තියන්නේ කොහොමද ඊට පස්සේ සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක් වෙන දවසක්ම වේවා. පළවෙනි හරිය දාගෙන ඇඳෙන් අඩිය බයි බිම තියා. පළවෙනි අඩිය හරිය දාගෙන ඇඳෙන් බයි. ඊට පස්සේ Tamanට අර වරදක් වෙන්න යන තැන වරදක් වෙන්නේ නැහැ කියනවනේ මේ වෙන්න යන තැන ඊට වඩා ආරක්ෂා වීම තියෙනවා. නිකම් වෙන්නේ නැහැ ඒක. ඒක පුරුදු පුහුණු කරන්න. නේ. අරම තමයි කලින් ඇඳෙන් අඩිය තිබ්බේ. ඒකත් අවංකව දකින්න ඕනේ. සද්ධර්මය දැනගත්තට පස්සේ අඩිය තියන්නේ මෙහෙමයි. ඇයි? මේ ලෝකේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ තේරෙනවා Tamanටම වෛර කළා, ක්‍රෝධ කළා, iriසියා කළා, අනුන්ට හිංහිංසා කළා මොකක් ලබන්නේ? ලබන්න දෙයක් නැහැ. ලබන්න දෙයක් නැති බව තෝරගත්තට පස්සේ තමයි වෛර කරන එක අයින් වෙන්නේ. නැතුව වෛර කරන්නේ නැතුව ඉන්න හම්බෙන්නේ නැහැ ධර්මයේ දන්නේ නැතුව. මොකද අර දේශහිත ප්‍රහීන වෙන්නේ සද්ධර්මයෙන් විතරමයි. ඒ සද්ධර්මයක් නැතුව දේශහිත ප්‍රහීන කළා කිව්වොත් තියනවා කිව්වොත් එහෙම සද්ධර්මයක් ඕනේ නැහැ. නේ? සද්ධර්මයක් ඕනේ නැහැ. එහෙමනම් මෙන්න මේකේ අර වගේ ගති ලක්ෂණ මොහොතක් මොහොතක් පාසා අපි ගොඩනගමු. මේ ওই ගති ලක්ෂණ ගොඩනගන්නේ මේ ජීවිතේ කොයි වෙලාවෙද? හැම මොහොතකම ගොඩනගන. හැම මොහොතකම. ඒ හින්දා තථාගතයන් වහන්සේ දේශනා කරන ආර්ය පරිශන කියන සූත්‍රයේ සුස්නාවෙන් වෙලී ඉන්න ඔය ගති ලක්ෂණ නිර්මාණය කරන ක්‍රියාවලියට කියනවා ඉදප්පච්චතා පටිච්ච සමුප්පාදේ කියලා. තථාගතයන් වහන්සේ විස්තර කරනවා තෘෂ්ණාවෙන් මෙලී ඉන්න තෘෂ්ණාවෙන් මුසපත් වෙලා ඉන්න අන්ධ වෙලා ඉන්න මේ ලෝක සත්වයා මේ ඉදප්පච්චතා පටිච්ච සමුප්පාදය කෙසේනම් අවබෝධ කරගනීද මෙය කියන්න යන එකත් මට මහ වෙහෙසක් වෙයි. ඇයි ඊට වඩා ගතිය ලොකුයි. ඊට වඩා ගතිය ලොකුයි. ගතිය ලොකු වෙන තාක්කල් සද්ධර්මය දෙවෙනි වෙනවා ගතිය එක වෙනවා. ගතිය ලෝකයේ ප්‍රමුඛ ස්ථානය ගන්නවා සද්ධර්මයේ දෙවෙනි ස්ථානයේ තියෙන්නේ. ඒ හින්දා තමයි අද මට සමහර අය කතා කරපු දැනගන්න හම්බෙච්ච ඒවා තියෙන්නේ. අයියෝ. අද පොඩ්ඩක් වහිනවා වගේ. මේ සාකච්ඡාවට යන ලෑස්තිලා මොකෝ කියන්නේ? වහිනවා. මොනවා හරි හේතුවක් වෙන්න. මට දවස් 3කට ඉස්සෙල්ලා ආරංචියක් ආවා. මේ නුවර බුලුවන් වෙයිද දන්නේ නැහැ කරන්නේ මේ පැත්තේ මේ පැත්තේ උණක් යනවාලු. මම නුවර විතර දුන්න තියෙන්නේ. වෙන කොහෙන් නැද්ද උණ? මොකද්ද මේ කරන්නේ? මේකට මට pāli වචනේ මතක් වුණොත් කියන්නම්. හොඳ වචනයක් තියෙනවා. ඒ pāli වචනේ pāli වචනේම සිංහල අර්ථය කියන්න. මේ ආන්දෝ දැකලා තියෙන්නේ. ආඳු ආඳු අර වෙලේ ඉන්නේ. ආන්දට කියන නමක් තියෙනවා මට ඒ pāli වචනේ මතක. මොකද? ආ අම්මා. මොකද තව වචන ඒකට එනවා තව වචනයක්. මේ ආඳා ගැන තමයි කියන්නේ. ආඳා වගේ කියන්නේ. හේතුව ඇයි දන්නවද? ලිස්සනවම තමයි. කොටු වෙන්නේ කොහෙන් හරි පයින්. වහිනවා කියලා පයින්. බල්ලක් සනීප නැහැ කියලා පයින්. මොනවා හරි කියන්නේ. ඒ අඩු ගානේ මේ මේ වැට ගහ ගන්න තියනවා කියලා හරි පයින්. gedara. ආන්දා වගේම තමයි. බුදුහාමුදුරුවෝ ওই විදිහට විස්තර කරනවා. ආන්දා වගේම. ඇයි? චතුරාර්ය සත්‍යෙට කොටු වෙන්න කැමති නැහැ. කොහෙන් හරි පැනලා රින්ගන්න බලන්න. ඒකට මොකක් හේතුවක් කියන්නේ? කියලා පයින්නවා ලිස්සන. ඒ ආන්දා වල්ල ගන්නත් දෙසි නැහැ. ඒක නාන්දා වල්ල ගන්න බෑ කියන්නේ. උගේ හැඩේ කොහෙන් හරි පයින්න. මොනවා හරි හේතුවක් කියන්නේ. නේ? අපිට ගිහිල්ලා ඔහම ඉන්න පුළුවන් වෙයිද දන්නේ නේද? ඔය අසාපූර්වට ගිහිල්ලා ඉන්නේ හවස 4:00 5 විතර වෙනකම් වෙඩින්වල. කිසි ගින්නක් නැතු. එතකොට බලනවාද? ආ වෙඩින් එකට එන්නේ උන්ට උණ තියනවත් දන්නේ නැහැ. හොයනවද? කැස තියනවත් දන්නේ නැහැ. හොයනවද? ඈ? එහෙම හොයනවද? ඔය මොනවාක්වත් ඔය හතර කේන්දරේ හොයන්න ෂෝක් එකට යනවා. හැබැයි බණක් අහන්න යන්න කිව්වම ආම්මා වයිද බස් තියෙයිද? නේ අපිට තේරෙයිද? තේරෙයිද කියලා බලන්න අහන්න එපා. අහන්න ඉස්සෙල්ලා බලන්න තේරෙයිද නැහැ කියලා. ඒ වගේ. අර ආද වගේ තමයි. කොහෙන් හරි රින්ගන්න බලන්න. එතකොට මේ රින්ගන රින්ගන වාරයක් පාසා මොකද වෙන්නේ? අර ගති ටික හැදෙන්නේ. Taman දන්නේ නැතුම. අර ගති ටික හැදෙන්නේ. ඇයි ඒ? සද්ධර්මය දෙවෙනි කරලා ලෝකේ ගති හදන එක පළවෙනි කරනවා. ඒක වෙලාවක් නැහැ. අනිත් එක තමයි අපිට බිසි බණක් අහගන්න වෙලාවක් නැහැ. බිසි. බලනකොට කරපු වැඩකුත් නැහැ. කරන වැඩකුත් නැහැ. නේ? නිකන් කාලේ කාලාලා විතරයි. හැබැයි වෙලාවක් නැහැ කියනවා අහන්න. අනිත් ඒවට වෙලා. වෙලා නැත්තම් මොකකටවත් වෙලා නැහැ. අනිත් ඒවට වෙලා. අනිත් වැඩවලට ඕන තරම් වෙලා තියෙනවා. මේ වැඩේට විතරක්. ඒ කියන්නේ මිනිස්සයා සතර පාය යන්න හරිම කැමති. හරිම කැමති. ඒ හින්දා බුදු පියාණන් වහන්සේ කියනවා සතර අපාය ඔබලගේ මහගෙදර. කාගේ මහගෙදරද? අපේ මහගෙදර. නේද? දැන් අවුරුද්දට මල්ලි එක දිහාවක ඉන්නවා, නංගි එක දිහාවක ඉන්නවා, අක්කා එක දිහාවක ඉන්නවා, අනිත් ලොකු මල්ලි තව දිහාවක ඉන්නවා. කට්ටියම එකතු වෙන්නේ කොහෙටද? මහා ගෙදරට. මහා ගෙදර හොඳට හුරු පුරුදුයි. මහා ගෙදර ඇවිල්ලා අහන්නේ අම්මේ බාත් รู ම් එක කොහෙද කියලා. ඇයි ඒ? හොඳට හුරුයි. ඉස්සරහ කාමරේ කොහෙද? ඒ වහන්නේ හතරමයි මහන්නේ. ඇයි ඒ? හොඳට හුරු පුරුදු. ඇයි ඒ? වැඩිම කාලයක් හිටපු තැන. ඒ හින්දා අපිට මහා ගෙදර හොඳට හුරුයි. මේක මේ අවමන් කිරීමක් නෙවෙයි. සමහර අයට ඉරගේ හරි හොරු පුරුදු යනවා එනවා යනවා එනවා වැඩිපුර කාලේ ඔය හේ ඉන්නවා සතියක් විතර එළියට එනවා ආයි යනවා දැන් හැමදාම හිර ගෙදරට ගිය මනුස්සයර හිරගේ හරි හුරු පුරුදු ටැප් තියෙන්නේ කොහෙද টয়ලට් තියෙන්නේ කොහෙද ඒව අහන්න ඕනේ ඇයි ඒ ඔක්කොම දන්නවා දැන් වැඩි දින අපිට පොඩ්ඩක් මහ ගෙදර ටිකක් පොඩ්ඩක් චුට්ටක් අමතක වෙලා තියෙනවා හැබැයි යන්න හොද ලඟ වෙනකොට මතක් වෙන ඔක්කොම ටික ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දැන් සිංහල අවුරුද්දටත් ගෙදර යන්න ලෑස්ති වෙනකොටනේ ගෙදර මතක් වෙන්නේ ඔක්කොම ටික. එතකන් නෑ. අරගෙත් ඒ වගේ තමයි යන්න ලෑස්ති වෙනකොට ඔක්කොම ටික මතක් වෙනවා කිසි කරදරයක් නැති. එහෙනම් මෙන්න මේ වගේ මොහොතක් මොහොතක් පාසා අපි ගති වඩන. එහෙනම් මෙන්න මේ ගති වැඩිලා අපි භයානකද නැද්ද? භයානක. දැන් අර අපි කතා කරා අපි සමහර මිනිස්සෙක් දැක්කහම කියන කොටියෙක් වගේ. සිංහෙක් වගේ. අලියෙක් වගේ. හරකෙක් වගේ, ඌරෙක් වගේ, නයෙක් වගේ, මිනිස්සෙක් වගේ, දෙවි කෙනෙක් වගේ. ඔහොමත් කියනවා. දැන් මේ හැම වෙලාවෙම කතා කරේ කාගේ ගතියද? නෑ දැන් අපි දැන් මේ අන්න හරි අනුන්ගේ ගති. දැන් බලන්න ඕනේ කාගේ ගතියද? අන්න දැන් හැරෙමු අපේ පැත්තට. දැන් මේක පෙන්වන්න තමයි අර විදිහට කිව්වේ. දැන් මෙතනින් එහාට මොකද වෙන්න ඕනේ? අනුන්ගේ ගති ටික ඉවරයි. ඒක තේරුම් ගන්න තමයි අරම කිව්වේ. දැන් අනුන්ගේ ගතිය අපි හොයන්න යන්නේ නැහැ. අපි දැන් මොකද කරන්නේ? අපේ ගතිය හොයන්නේ. ඇයි දැන් අපේ ගතියනේ අපිට ප්‍රශ්නේ වෙන්නේ. අනුන්ගේ ගතිය ආ බලා ගන්න. අපිට ඕනේ මොකද්ද? අපේ ගතිය දුරු කරගන්න. අපේ ගතිය නිරෝධ කරගන්න. නේද? ඒතර අපිට අනුන්ගේ ගතිය වැඩන්නේ. එහෙනම් මෙතනින් පස්සේ අනුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ ද නැද්ද? නැහැ. කතා කරන්නේ කාගේ ප්‍රශ්නේද? තමන්ගේ ප්‍රශ්න. තමන්ගේ ප්‍රශ්න. ඇයි? තමන්ගෙන මේ ගතිය නිර්මාණය වෙන්නේ නේද? අන්නේ තමන්ගේ ගතිය තමයි දැන් බල බල බල බල අපි යන්න ඕන. ඉතින් මෙන්න මේක කියන්නේ ඇයි මේක මෙච්චර විස්තර කරගන්න ඕන වෙන්නේ අපිට? තථාගතයන් වහන්සේ අපිට අත් වෙන සුගතිගාමී තත්වයක ඉන්න දෙන්නෙක් තමයි මනුස්ස සහ දේව. මෙන්න මේ මනුස්ස තලයේ උප්පත්තිය ලැබපු සත්වයාටත් දේව තලයේ උප්පත්තිය ලැබපු දෙවි කෙනෙක්ටත් අත් වෙන ඉරණම කියනවා. මේ ඉරණම අපි දැනගන්න වෙනවා. මොකද්ද වෙන්නේ කියලා. මේ කතාව ඕගොල්ලෝ අහලා තියෙන ගොඩාක් වෙලාට. මේක විස්තර කරන්නේ සංයුක්ත නිකායේ. එක සූත්‍රයක නම මනුස්ස චුති සූත්‍රය, එක සූත්‍රයක නම දේව චුති සූත්‍රය. මිනිස්සෙක් චුත වෙනකොට මොකද්ද වෙන්නේ? දෙවි කෙනෙක් චුත වෙනකොට මොකද්ද වෙන්නේ කියලා විස්තර කරනවා. අපි අහලා තින්නේ මිනිස්සයෝ මැරෙනවා කියලාද චුත වෙනවා කියලාද? ඈ? දෙවිවරු චුත වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රය මොකද්ද කියන්නේ? මනුස්ස චුති සූත්‍රය. එහෙනම් මිනිස්සයාට චුතියක් එන්නේ. දෙවිවරුන්ට චුතියක් තියෙනවා. හැබැයි අපි දන්නේ මරණය ගැන. ඒතර මරණය වෙනයි, චුතිය වෙනයි. මේක වෙන් කළාම මම දැන් ඔයගලට පෙන්වන්නම්. මේ දෙක වෙන්නේ කොහොමද කියලා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා මනුස්ස චුති සූත්‍රය. බලමු මේකේ මොකද්ද කියන්නේ කියලා. මේ ලෝකේ මිනිස්සෙක් වෙලා ඉපදුනොත්. මිනිස්සෙක් වෙලා ඉපදුනොත්. දැන් ඉපදිලාද නැද්ද? ඉපදුනා. මේ අපි ගැනනේ කියන්නේ නේද? මිනිස්සෙක් වෙලා ඉපදුනොත් චුත වෙන මොහොතේ ඒ චුත වෙන මොහොතේ නැවත මිනිස්සෙක් වෙන්නේ මගේ නියපිඩේ ඉන්න ප්‍රමාණය පමණයි ඉහ බොහෝ පිරිසක් දුගතිගාමී වෙන්නේ. මිනිස්සෙක් කියලා ඉපදිලා නැවත මිනිස්සෙක් වෙන්නේ මගේ නියපිඩේ තියෙන පස් ප්‍රමාණය ප්‍රමාණ නියපිඩේට පස් ටිකක් අරන් අහන්නේ. ඒකයි මම මේ කතාව ඔයගොල්ලෝ දන්නවා කිව්වේ. මගේ මේ නියපිඩේ තියෙන පස්ද වැඩි, මහ පොළොවේ තියෙන පස්ද වැඩි, මගේ නියපිඩේ තියෙන පස් ප්‍රමාණය බොහොම මදයි. මහ පොළොවේ පස් ප්‍රමාණය බොහෝ බොහෝයි කියලා තථාගතයන් වහන්සේ කියනවා. එහෙනම් මහාන දැනගන්න මනුස්සයෙක් මේ ලෝකෙන් චුත වෙනකොට නැවත මනුස්සයෙක් වෙන්නේ මගේ නියපිඩේ චුත වෙනකොට නැවත මනුස්සයෙක් වෙන්නේ මගේ නියපිඩේ ඉන්න ප්‍රමාණය පමණයි. ඒ වගේම ඉහ බොහෝ පිරිසක් සතර අපාගත වේ. කියලා බුදුහාමුදුර අහන ප්‍රශ්නයක්. මහන ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා එක වචනෙන් උත්තර දෙනවා තථාගතයන් වහන්සේම ප්‍රශ්න ඉදිරිපත් කළා උත්තරය දෙනවා එක වචනෙන් සිව් අරිසස් නොදුටු බැවින් මොකක් නොදුටු බැවින්ද සිව් අරිසස් නොදුටු බැවින් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදුටු බැවින් දැන් මෙතන එනවා ප්‍රශ්නයක් මනුෂ්‍ය චුතියක් ගැන කියන්නේ දැන් බුදුහාමුදුරන් වහන්සේ කියන්නේ මොකද්ද? මිනිස්සෙක් වෙලා ඉපදිලා චුතියක් ලබන මොහොතේදී චතුරාර්ය සත්‍ය අවබෝධ නැත්නම් ඒ ඉහ බොහෝ පිරිසක් සතර අපාගත වෙනවා. ඒ ඇයි මේක අවබෝධ නැතිනම්. දැන් මට කියන්න මේ ලෝකේ මිනිස්සු වෙලා එහෙනම් ඔක්කොම උප්පත්ති ලැබලා තියෙන චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙනද? නෑ නේද? හරි. ඔයගොල්ලෝ පුනර්භවය එහෙම දැකලා තියෙනව නේද? පොත්පත්වල දැන් ගොඩාක් යනවනේ. පිට රටවලත් තියෙනවනේ ඔවා. ඔය රිසර්ච් කරනවනේ නේද? ඒවා කියනව නේද? එයා ඒ කෙනා ඊට කලින් අවබෝධය ගත්තොත් මිනිස්සෙක් තමයි. හැබැයි මේ බුද්ධ දර්ශනයක් දැකලා චතුරාර්ය සත්‍යයත් ඇරලා එහෙම නැහැ. හැබැයි මිය පරලොව ගිහිල්ලා නැවත මිනිස්සෙක් වෙලා පොඩි කාලේ පුනර්භවය ගැන කියන්නේ. ඒතර අර බුදුහාඳුර කියනව නේද දැන් මිනිස්සෙක් වෙලා චුත වෙනකොට නැවත මිනිස්සෙක් වෙන්නේ චතුරාර්ය සත්‍ය ඉහ බොහෝ පිරිසක් සතර අපාගත වෙනවා කියලත් කියනවා. හැබැයි මේ මේ කෙනා ඊට කලින් අත්භවයක අපි තුන් වෙන ආගමක හරි මොකක හරි ඉඳලා චතුරාර්ය සත්‍යය තේරුණෙත් නැහැ. හැබැයි මිනිස්සෙක් වෙලක් තියෙනවා. නේ. එතකොට කොහොමද මේක වෙන්නේ? කියන ප්‍රශ්නේ එනවා අපිට. ඇයි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධත් නැහැ. හැබැයි මිනිස්සෙකුත් වෙලා. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්නනවා චතුරාර්ය සත්‍ය අවබෝධේ නැත්තම් මනුස්ස චුතියකදී වෙන්නෙම මේක තමයි කියලාත් කියන්නේ. එහෙනම් චුතියයි මෙතනයි වෙන්නේ මොකද්ද කියලා අපි තෝරගන්න. හරි. උදාහරණයක් ඇරලා අපි සියලු මෙතන ඉන්න සියලු දෙනාම ගත්තොත් මේ අත්භවයේ මිනිස්සෙක් කියලා ඉපදුනේ. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනද? හැබැයි මිනිස්සෙක් කියලා ඉපදුනා. අන්න අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්. අන්නේ ලබන්න විදිහක් තියෙනවා. මම මේක මේ පොඩි උපමාවකින් කියන්නේ ඔයගලන්ට තෝරගන්න. හොඳේ. අපි හිතමු අපිට manussත් භවයක් ලබනකොට ලැබෙන ශක්තියක් තියෙනවා. හරි? ඒ ශක්තිය අපි හිතමුකෝ අවුරුදු 500ක් කියලා. උපමාවක් කියන්නේ හොඳේ මගෙන් ඇවිල්ලා අහන්න එපානේ ඉන්ටර්වල් එකට මට කොච්චරද කියලා. උපමාවක් කියන්නේ. උපමාවක් කියන්නේ අරක තේරුම් ගන්න ටිකක් අමාරු හන්දා. ඒකයි. 500ක් කියලා කියමුකෝ. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ මිනිස්සෙකුට යන්න පුළුවන් උපරිම ආයු කාලය 100 හෝ 100ට මදක් වැඩි වෙනවා 200 ඉක්මවන්නේ මොනම හේතුවක් නිසාවත්. ඒක විභංග ප්‍රකරණේ විස්තර කරනවා. ඒ කියන්නේ දැක්කනේ දැන් කවුද බකුල මහරහතන් වහන්සේ අවුරුදු 100 60යි ආනන්ද හාමුදුරුවෝ 120යි ඊට එහා ගිය කවුරුත් ඇත්තේ නැහැ. ඒතකොට බුදුහාමුදුරුවෝ කියනවා 100ට මදක් වැඩි වෙනවා 200 ඉක්මවන්නේ නැහැ. එහෙනම් 100ට මදක් වැඩි වෙන්න පුළුවන්. අපි හිතමු 100 කියලා. කීයක් හම්බුණාද? 500ක් හම්බුණා. අන්නේ 500ෙන් එයා මිනිස්සෙක් වෙලා 100ක් ඉඳලා මැරෙනවා. තව කොච්චරක් තියෙනවද? 400ක් තියෙනවා. ඊට පස්සේ එයාට මිනිස්සෙක් වෙන තම වාසනාව තියෙනවා. ඒ මිනිස්සෙක් වෙන්න හම්බෙච්ච ශක්තියනේ. ඊට පස්සේ ඊළඟ එකත් අපි හිතමු 100යි කියලා. ආයි මැරෙනවා. මෙහෙම ගිහින් ගිහින් 450ක් ඉවරයි. තව කීයක් ඉතුරුලා තියෙනවද? 50ක් ඉතුරුලා. 50ට වඩා දවසක්වත් ඉන්න හම්බෙන්නේ නැහැ. අන්නේ 50 එන තැන තියෙනව නේද? අන්න එතෙන්දි තමයි චුතිය එන්නේ. ඒතර අරව මොනවද? අරව මරණ. එතකොට අපි මේ මරණ මේ අර තැන් තැන් වල මරණ සිද්ධ වෙනවා අවසානයේ නෝ චුතියක් හරිනේ හරි දැන් අපි මෙන්න මේක අපිට ඕන කරන කාරණේ මෙතන අපිට ලැබිච්ච සත්‍ය දන්නවද අපි අපිට ලැබි ශක්තිය දන්නවද? දන්නේ නැහැ. ඉන්නේ මුලද, මැදද, අගද? මුල වුණොත් හොඳයි. පොඩ්ඩක් තියෙන්නේ chance එකක්. නේද? බැරි වෙලාවත් අග වුණොත් බැරි වෙලා ඉන්නේ අග නම් හෙට එන්නේ මොකද? අනිද්දා එනවා නම් එන්නේ මොකද? අවුරුදු 5කින් එනවා නම් එන්නේ. චුතියක් නේද? අන්නේ චුතියක් නම් එන්නේ ඒ චුතියේන තැන අර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදියට චතුරාර්ය සත්‍ය අවබෝධ නැත්නම් අපි ඉන්නේ කොහේ යන්න බලාගෙන එහෙනම් කෝසල මල්ලිකාට ආවේ චුතිය කොසල් රජුරන්ට ආවේ චුතිය වේර විහාරවල 84000ක් හදපු ධර්මාශෝක රජුරන්ට ආවේ චුතිය අර අසද්දුස දාණයටත් බැරි වුණා අර චුතිය වෙනස් කරන්නේ. හැබැයි ඒ චුතිය වෙනස් කරන්න පුළුවන් මොකටද? සද්ධර්මයට. ඒ කියන්නේ දන් දීලා වැඩක් නැද්ද? ඈ? දන් දිය යුතුයමයි. පින් කළ යුතුයමයි. සුමනා සූත්‍රයේ. නැත්නම් කෙනෙක්ට හිතෙන්න බෑ. එහෙනම් දන් දෙන්න එක තේරුමක් නැහැ. දන් දෙන්න දෙන්න මොකද වෙන්නේ? අපේ අර අලෝභ මේ ලෝභ හිත ප්‍රහීන වෙන්න ඕන කරන පසුතලය හැදෙනවා නිකන්. ඒ ලෝභ හිත්තිකයින් ඉන්න එපා. ඒකයි ආර්ය ශ්‍රාවකේකුත් අරිහත් වෙනකම්ම දන් දෙන්නේ. අයි තව ලෝභ හිත් ටිකක් තියෙන නයිනේ. නැත්තම් කෙනෙක් හිතන ධර්ම අවබෝධය ලැබුවම ආ දැන් දන් දෙන්න ඕනේ. දැන් දන් දීලා කරගත්ත වැඩේ ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. ඒ තව ලෝභ හිත් හතරක් තියෙනවා අයින් වෙන්නේ. ඒ හින්දා දාණය උපනිශ්‍රණය වෙනවම කිව්වේ ඒකයි. නිවන් මාර්ගට. එහෙනම් දන් දිය යුතුමයි. පින්කල යුතුමයි. ධනත් වෙන නිවනට මහා උපකාරයක් කරලා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ අර චුතියක් එනවා මරණයක් එනවා. හැබැයි මෙන්න මේකේ තියෙනවා මෙහෙම කාරණයක්. මම ඒ කාරණේ දැන් කියනවා. මෙතන කොච්චර හම්බ වුණත් අපි තුන අර පළවෙනි 100 අත්පත් කරගත්ත වෙලාවේ ඒ 100 ඇතුළත යම් කිසි කෙනෙක් ආනන්තර්ය පාප කර්ම වලින් එකකට හෝ යටත් වෙනවා නම් ඉතුරු 400 තිබ්බත් එකයි නැතත් එකයි අතනින් සතර පාගත වෙනවාමයි ඒ එන්නේ චුතියක්මයි මොකද හේතුව ඒවා ආනන්තර්ය පාප කර්ම. ඒ කියන්නේ ආනන්තරය අර හම්බෙච්ච 500න් පළවෙනි එකේ ආනන්තරය පාප කර්මයක් උණයි කියන්නකෝ. තව 400ක් තිබ්බයි කියලා යන්න බෑ. එතන ඉවරයි. මොකද ඒව දරුණුවා. හැබැයි යම්කිසි කෙනෙක්ට සාමාන්‍ය පාප කර්මයක් වෙච්ච පළියට මෙහෙම වෙන්නේ නැහැ. ඔන්න ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ වැරදි දෙයක් පැනෙව්වොත් ඒක සංඝ ભેදයට පවා තුඩු දෙනවා. ඒ හින්දා ඔය නිගණ්ඨනාත පුත්‍ර පණවනවා. ප්‍රාණඝාතයක් කරොත් සතර යනවා යනවා යනවාමයි. හොරකමක් කරොත් සතර යනවා යනවා යනවාමයි. යම් කිසි කෙනෙක් මුසාවාදයක් කරොත් සතර පාය යනවා යනවාමයි. ඔය පහම කියලා කියනවා මේ පහ කරොත් සතර පාය යනවා යනවාමයි. එහෙම කිව්වොත් අඟුලිමාල කොහෙද යන්නෝ? ඒ ප්‍රාණඝාතයක් කරා කොහෙද යන්නෝ? ගියාද? නෑ. තථාගතයන් වහන්සේ කියනවා නිගණ්ඨනාත පුත්‍ර වැරදි දෙයක් පණවන බැවින් සතර පාය යනවාමයි කියලා. ඒ වගේම ගියා. වැරදි දියක් පනවන්නේ. මම ඒක ඉස්සරහට කරුණ ඇතුවම ඕගලන්ට පෙන්නනවා. දැන් මූලික ටික මේ පෙන්නන්නේ. හරි එතකොට මෙන්න මේකෙදී අපි අර මරණයක් එනවා, චුතියක් එනවා. එහෙනම් ඒ චුතිය එන තැන අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම් අපි අන්ත අසරණයි. හරි. දැන් මට කියන්න මුල කියලා හිතන එකද හොඳ, මැද කියලා හිතන එකද හොඳ, අග කියලා හිතන එකද හොඳ? අර 500 ඒක වඩා හොඳයි නේ. අග කියලා හිතන එක. අග කියලා හිතුවාම තමයි තථාගතයන් වහන්සේ කියන්නේ හිස ගිනි ගත්ත කෙනා ඊට කලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. මොකද ඊට වඩා මහ හිස ගිනි ගන්නට වඩා මහ ගින්නකට වැටෙන්න වෙනවා. නේද? ඊට වඩා මහ ගින්නකට වැටෙන්න. මොකද හිස ගින්න ගත්ත එක මොකක් හරි කරලා නිවාගත හැකියි. හැබැයි අර මහ ගින්නට අහුවම සතරපා ඊට වඩා මහානකයි. එහෙනම් මෙන්න මෙතන තියෙනවා මහා අවදාන. ඊළඟට ඕක ඕකම විස්තර කරනවා දේවචුති සූත්‍රයේ. මොකද්ද කියන්නේ? දෙවි කෙනෙක් වෙලා උප්පත්තිය ලැබුවත් නැවත දෙවි කෙනෙක් වෙන්නේ මගේ නියපිඩේ ඉන්න ප්‍රමාණය අන් සියල්ල සතර අපාගත ඒ ඇයි සිව් වරිසස් නොදුටු දෙවි. එහෙමනම් කියන්න දෙවිවරු කොහෙද ඉන්නේ යන්න ලෑස්තිලා. ඈ සතර අපායට. අපි කොහේ යන්න try කරන්නේ? දැන් අපි කොහේ යන්න try කරන්නේ? අපි දිව්‍ය ලෝක යන try කරනවා. දෙවිවරු ඉන්නව සතර පායට යන්න බලාගෙන. දැන් මොකෝ වෙන්නේ? ඒ දෙගොල්ලන්ට මෙහෙම වෙන්නේ ඇයි? සද්ධර්මයෙන් ප්‍රයෝජනීය නොගැනීමමයි. සද්ධර්මයෙන් ප්‍රයෝජනීය නොගැනීම. මේ සද්ධර්මයෙන් ප්‍රයෝජනීය. නැත්නම් දේව බුදුහාමුදුරුවෝ දේවචුති සූත්‍රේ නැතුව මේ මනුෂ්‍ය සූත්‍රය විතරක් කියලා නිකන් ඉන්නවා. ඇයි දේවචුති සූත්‍රය කිව්වේ? අන්න පුණ්‍ය වාසනාවට එහෙම ලැබෙන්න පුළුවන්. ලැබුණට වැඩක් නැහැ. මේකේ ඵල ප්‍රයෝජනෙ නෙලාගෙන නැත්තම්. අනිවාර්යයෙන්ම අනාතයි අපි නේද? ඒ හින්දා මෙන්න මේ ඉරණම අපිට අත් වෙනවා. මේ ඉරණම අත් වෙන හන්දා අපි මේකෙන් දැන් මොකද වෙන්නේ? ගැලවෙන්නම වෙන්නේ. ගැලවෙන්න අන්නේ ගැලවෙන්න යන තැන අපිට මේ ගති ටික ප්‍රහීන කරගන්න සද්ධර්මය අවශ්‍යමයි. එහෙම නැතුව පින් කරපු පලියටම මෙතනින් ගැලවෙනවා කියලා කියන්න බෑ. නේද? එහෙනම් මෙතනින් අපි කොහොම හරි ගැලවෙන්න ඕන. ඒක ගැලවෙන්න නම් සද්ධර්මයක් නැතුව ගැලවෙන්න ක්‍රමයක් නැහැ කවදාවත්. සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා අපි හොයාගන්න වෙනවා. මේ ලෝකේ අධර්ම කියලා කොටසක් තියෙනවා ධර්ම කියලා කොටසක් තියෙනවා සද්ධර්ම කියලා කොටසක් තියෙනවා. කොටස් තුනකට කඩනවා. අධර්ම සද්ධර්ම අධර්ම ධර්ම සද්ධර්ම. මට කියන්න ප්‍රාණඝාතයක් කරන එක ධර්මයක්ද අධර්මයක්ද? මොකද හිතේ? ප්‍රාණඝාතයක් කරන එක අධර්මයක්. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න එක ධර්මයක්ද අධර්මයක්ද? ඈ? ධර්මයක්. ඒ වගේම හොර කරන එක ධර්මයක්ද අධර්මයක්ද? අධර්මයක්. හොරකමින් වැළකීලා ඉන්න එක ධර්මයක්. ඒ වගේම බොරු කියන එක මුසාවාදේ අධර්මයක්. මුසාවාදයෙන් වැළකීලා ඉන්න එක ධර්මයක්. ඒ වගේම කාමයේ වර්ධව හැසිරෙන එක අධර්මයක්. ඒකෙන් වැළකීලා ඉන්න එක ධර්මයක්. ඒ වගේම සුරාමේරේ අධර්මයක්. සුරාමාරේ මේ වැලකිලා ඉන්නේ. ධර්ම. දැන් මම ওই පහම කියාගෙන යනකොට ඔයගොල්ලෝ ධර්ම අධර්ම වලට ගන්නට උත්තර දීගෙන දීගෙන ගියා නේද? ඒ කියන්නේ ওই පහම කරන එක අධර්මයක්. ওই පහෙන් වැලකිලා ඉන්න එක ධර්මයක්. මට කියන්න ඕක ධර්මයි අධර්මයි කියලා ඔයගොල්ලෝ වෙන් කරේ කොහොමද? ඔයගොල්ලෝ උත්තර දීගෙන කියන්නේ මම අහනකොට. මේක මම මේක ඇහුවම ඔයගොල්ලෝ කෝ ඒක අධර්මයක්. මේක මොකක්ද? ආයක ධර්මයක් කියනවා. මම අහන්නේ කොහොමද ඔයගොල්ලෝක මේක අධර්මයක් මේක ධර්මයක් කියලා වෙන් කරේ? ඈ? කොහොමද මේක වෙන් කරේ කියලා අහන්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ උත්තර දුන්නානේ. කොහොමද වෙන් කරේ? බොහොම සරලව හිතන්න සරලව මුලින්. ලොකුවට හිතන්න එපා. ඈ ඕක ඔයගොල්ලෝ දන්නේ කොහොමද කියලා තමයි මම අහන්නේ. මොන මොන ගාන විතර ඇහෙන්න මට ඒක උත්තරයක්වත් ඇහෙන්නේ නැහැ. ඈ බුදුන් වහන්සේ දේශනා කරපු හන්ද. හරි. බුදුන් වහන්සේ දේශනා කරපු හන්ද කියලා උත්තරයක් ආවා. හරි. කමක් නැහැ. සමාජයේ අන්න සමාජයට අහිතකර බලපෑම් ටිකක් එනවා. හරි. දැන් අර මාත්මේ කිව්වා බුදුන් පියාණන් වහන්සේ දේශනා කරපු හන්ද කියලා. ඒකත් හරි. හරි. අපි බලමු මෙහෙම මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්නකෝ මෙන්න මෙහෙම. ඕනම රටක පොලිසියෙන් ප්‍රාණඝාතයට ඉඩ දෙනවා. ඕනම රටක අහන්න. ඉඩ දෙනවද නැද්ද? ඉඩ දෙනවද? ඉඩ දෙන්නේ නැහැ. ඒක වරදක් බව දන්නවද නැද්ද? වරදක් බව දන්නවද නැද්ද? ලංකාව විතරක් නෙවෙයි ඕනම රටක අහන්න. හොරකම් කරොත් වරදක්ද නැද්ද? පොලිසිය නීතියට අනුව අහන්න. වරදක්ද නැද්ද? දඬුවම් ලැබෙනවද නැද්ද? දෙනවද නැද්ද? දෙනවා. ඒ වගේම බොරු කිව්වොත් උසාවියෙන්වත් ඉඩක් නැහැ නේද? අනිවාර්යෙන්. දැන් බොරු කියන්න බෑනේ උසාවිය. ඉඩක් නැහැ. ඒ වගේම බීලා එහෙම යහු වුණා. ඒත් වරදක් දෙනවා. ඒතර කාමයේ වරදයි දුනහම. ඒත් වරදයි. ගණිකා නිවාසවල එහෙම පොලිසියෙන් අල්ලන්නේ නේද? වරදයි. ඒකද හැම රටකම ඔය පහටත් ඊට නැහැ. අර මාත්මව බුදු පියාණන් වහන්සේ ඒතර අනිත් රටවල කොහොමද ඒක වරදක් කියලා තීරණය කරලා තියෙන්නේ? අන්න මේ සමාජයට තියෙන හොඳ නරක කියලා දෙකක් මුලින් තියෙනවා. මොන රටක කරත් ප්‍රාණඝාතය හොඳ එකක් නෙමෙයි. එතකොට අර රටවල ඒක එහෙ විදිහට කරන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු හන්දද කියලා මං අහන්නේ. අම්මතෙන් හරි. නරක නෑ හොඳයි. හැබැයි බුදු පියාණන් වහන්සේ නමක් ඇවිල්ලා ඕක පහළ වෙලා ඕකම ওই විදිහට කියන්නේ විදිහක් නෑනේ. ඇයි? එහෙම ඕනනම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ නෑ අර ටිකෙන් පුළුවන් නීති වලින් ඕවෙන් පුළුවන් මේක හදන්න නේද පුළුවන් අනිවාර්යයෙන් ඇයි මම මේක මේ මහන්නේ ඔය පහම නොකර හිටපු කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොටම හිටපු නිගණ්ඨනාත පුත්‍ර. ඒ වගේම ඔය පහම කරපු කෙනෙක් තමයි බුදු පියාණන් වහන්සේම වැඩ ඉන්නකොට හිටපු චුන්දසූකර. එක්කෙනෙක් ওই පහම කරා එක්කෙනෙක් ওই පහම වැලකී හිටියා. පහෙන්ම වැලකී හිටපු කෙනත් ගියේ සතර අපායේ. පහම කරපු කෙනත් ගියේ සතර අපායේ. මෙතන තමයි ප්‍රශ්නේ. මේ පහම නොකරපු කෙනත් සතර අපාය ගියා. මේ පහ වැලකී හිටපු මේ මේ කරපු චුන්දසූකරත් සතර අපාය ගියා. නිගණ්ඨනාත පුත්‍ර මේ පහ කරන්නේ දික්ටිගත වෙලා චුන්දසූකර මේ නොකර ඉන්නේ දික්ටිගත වෙලා චුන්දසූකර අර පහ කරන්නේ දික්ටිගත වෙලා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා උතුම් වූ සද්ධර්මය සියලු දිෂ්ටීන්ගේ ප්‍රහාණය පිණිසයි උතුම් වූ සද්ධර්මය සියලි දිට්ඨීන්ගේ ප්‍රහාණය පිණිසයි. එහෙනම් නිගණ්ඨනාථ පුත්‍ර හිටියේ දිට්ඨිගත වෙලා. ඒ වගේම චුන්දසූකර හිටියේ දිට්ඨිගත වෙලා. නෝ සද්ධර්මයක් ඕන වෙනවා තියෙනවා මොකටද? සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණය පිණිස. එහෙමනම් අපිත් ඔය පහ නොකර හිටියයි කියලා දික්තිය කැඩෙන්නේ නැහැ. ඒකයි මේ පෙන්නේ. ඔය පහ නොකර හිටපු පළියට දික්තිය කැඩෙන්නේ නැහැ. හේතුව ඇයි? අප මේ පහ අපි හිතනවට වඩා පුළුල් පරාසයක තියෙනවා. මම ඒකට එකම උදාහරණයක් කියන්නම්. එක උදාහරණ දෙකක් ඕක ඇතුලෙන් පෙන්වන්නම්. ඊටුර පස්සේ කතා කරමු. මේ දැන්ට තෝරගන්න ඕන හන්දා. දික්ටිගත වෙන එක පෙන්නන්නේ. සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී කියන්නේ මොකක්ද? මොනෑම වැලකී හිටීමද? මත් වෙන දේවල් වලින් වැළකී සිටීම. හරි. බොන අය අත උස්සන්න අවංකව. බය නැතුව අත උස්සන්න. බොන්න පුළුවන් නම් අත උස්සන්න බැරිද? ඩා නුවර හොඳයි දෙන්නයි නීදී. අපරාධ කියන්නේ කොළඹ නම් ඒකට අත්පය උස්සන් සෑහෙන්නේ. හොඳයි නුවර හොඳයි. දෙන්නයි ඉන්නේ. අවංකවද දෙන්නයි ඉන්නේ. දැන් නැත උස්සන්න බයද? දැන් නෝනා ඉන්න හින්දා උස්සන්න බයද නැත්තම්? දැන් නෝනලත් ඉන්න පුළුවන් මන් දන්නේ නැහැ. ඕ. බය නැති පොඩ අනේ අත උස්සන්න බොන අය. එක්කෙනයි දෙන්නයි අත පේන්නේ නැහැ මෙහෙම උස්සන්න එපා පොඩ. 2 1 2 3යි 4යි 5යි 6 දෙනයි 350කින් විතර 6 දෙනයි ඉන්නේ 350 400කින් විතර 6 දෙනෙක් ඉන්න හොඳයි නුවර ජනතාව හොඳයි ඇත්තටම නේද තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සුරාමේරේ සූත්‍රයේ සුරාමේරේ පානය කරන්නෝ ඉහ බොහෝයි සුරාමේරයෙන් වැලකිලා ඉන්න අය බොහෝම චුට්ටයි සුරාමේරේ පානය කරන්නෝ ඉහ බොහෝයි. ලෝකයේ අධිකම පිරිසක් සුරාමාර සුරාමේරේ පානය කරනවාලු. සුරාමේරෙන් වැළකී ඉන්න අය බොහෝම චුට්ටයි. මෙතන ඉන්න 400න් 6 දෙනයි හිටියේ පානය කරන්නයි. ඉතුරු 394ම 400ක් විතර වගේ ඉන්නවා කියලා හිතෙනින්ද ඉතුරු ටික ඔක්කොම පානය කරන්නේ නැතිය. බුදුහාමුදුරුවෝ කියනවා තුරාමේරේ පානය කරන්නෝ ඉහ බොහෝයි. පානය නොකරන්නෝ බොහොම චුට්ටයි. මොකක් හරි පොඩි පරස්පරයක් තියෙනවා අවුලක් තියෙනවා මෙතන. දැන් මෙතනම තියෙනවා පොඩි අවුලක්. රටේම හොයන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ මුළු ලෝකෙම. අපි ලෝකෙට යන්න කලින් අපි මෙතනින් වැඩේ කොට දාගන්න එපා මුලින්. නේද? හරි. ඉතින් වැඩේ මොකක් හරි ප්‍රශ්නයක් නේ. හරි. මං අර මේ අර අත උස්සපු හය දෙනාගෙන් නෙමෙයි. අනිත් අයගෙන් මං අහනවා ප්‍රශ්නයක්. අත උස්සපු හය දෙනා ඕන්නේ අත උස්සන. මොකද ඒගොල්ලෝ කොහොමද බොනවන්නේ? එහෙනම් එයාගෙන් අහන්න බය වෙන්න එපා. එයා අවංකව අත ඉස්සුවා. එයාගෙන් අහන්නෙත් නෑ ප්‍රශ්නේ. මට අනිත් අය කියන්න ඇයි ඕගොල්ලෝ බොන්නේ නැත්තම්? ඒ ශික්ෂාපදේ ගන්නේ. දැන් මම වරදක් කරන්නේ නැත්තම් මල් ලෝකෙට කියන්න ඕනද කෑ ගහලා මං කරන්නේ නැහැ කියලා. ඈ? ඕ නෑ නෑ මම නෑ මං අහන්නේ මම වරදක් කරන්නේ නැත්තම් මම ලෝකෙට කෑ ගහලා කියන්න ඕනද මම මේ වරද කරන්නේ නැහැ කියලා. ඕනද? ඇයි මම දන්නවනේ මං කරන්නේ නැහැ කියලා. ඔව් මම නෑ මං අහන්නේ දැන්. දැන් අනිත් කට්ටිය කවුරු බොන්නේ නෑනේ. ඉතින් බොන්නේ නැති අය ඇයි ගන්නෙ කියලා මං අහන්නේ. හැබැයි මේ ඉන්න 400ම ඕක ගත යුතුයමයි කියලා මම ඔප්පු කරනවා. මෙතන ඉන්න 400ම ගත යුතුයි කියලා මම ඔප්පු කරනවා. එතකොට අර බුදුහාඳුරු කියපේක හරියට හරි. අර බුදුහාඳුරු කියපේක හරියටම හරි. ඒකේ මාත්‍රයක්වත් වැරදි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හිතාගෙන ඉන්න විදියට ඕක ගත්තොත් අපි මේ ඉන්න අර 394ම ගන්න ඕනේ මතකද මම පටන් ගන්නකොටම කිව්වා අපි හිතාගෙන ඉන්නේව හරි කියලා තමයි අපි හිතන් ඉන්නේ කියලා. මර පටන් ගන්නකොටම කිව්වා නේද? ඒක වැරදි කියලා අපිට තේරෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ තියෙන්නේ. හරි. මට කියන්න අපි මත් වෙන්නේ කොහොමද? ඇහෙන් රූපත් එක්ක මත් වෙනවද නැද්ද? මත් වෙනවද නැද්ද? කොහොමද මත් වෙන්නේ? ටීවී එක ඉස්සරහට ගියා. ඕන්න වාඩි වුණා. අරේ කතා කරනවා. දුවේ. හරි කාටවත් කියලා පුතේ හරි කියලා කාට හරි කියලා. මොකක් හරි වැඩේ කරාද? දන්නේ නැහැ. හ්ම් සද්දයක් නැහැ. තව පාරක් අහනවා. ඒත් නැහැ. ඇයි? හොඳට මත් වෙලා ඉන්නේ. සමහරලාට කොහොම මත් වෙලා වැඩි වෙනකොට ගේ පිටිපස්සෙන් ඔරු කඩාගෙන ගෙනිල්ලත් ඉවරයි. නාට්‍ය ඉවර වෙනකොට. එමින් නොමත් වෙලා නේද? එහෙන් රූපත් එක මොකද වෙන්නේ අපි? මත් වෙනවා. කණෙන් ශබ්දත් එක්ක අම්මෝයි සින්දු ඇහුවා කනට මී පැණි දැම්මා වගේ. නේද? එයාගේ කටහඬ නම් අනේ අම්මේ කියලා වැඩක් නැහැ. අහන් ඉන්න ආසයි. නේද? මත් වෙනවද නැද්ද? නැවත නැවත අහන් හිතෙනවා නේද? ඕන එක. කාවි බාන වෙන ඕන එක. මත් වෙනවනම් එච්චරයි. කාවි බානද අර බානද මේ බානද මොන බානද ඒක අදන්නේ මත් වෙනවනම් එච්චරයි. බුද්ධ ශාසනයේ තින්නේ මත් වෙන්න නෙමෙයි. මොකක් ඇහුවා gedara නෝනා කියන කවිය අහලා හරි මත් වෙනවනම්. ඉතින් මත්ම තමයි වෙන කතාවක් නැහැ. හරි. එතකොට ඔන්න රූපත් එක්ක, සද්දත් එක්ක, අන ගන්ධත් එක්ක නේ ඒවත් එක්කත් මත් වෙනවා. රසත් එක්ක. ඒක කොහොමවත් එනවනේ. කයෙන් ස්පර්ශයත් එක්ක. ඒවත් එක්ක. දැන් මේ පහෙම මොකෝ එන්නේ? මේ පහෙම මත් වෙන. දැන් මෙන්න මේ පහෙන් මත් වෙනකොට ප්‍රමාදයකට හේතුවක් වෙනවා. මොකද්ද හිත නිවා ගන්න තියෙන එකට ප්‍රමාද වෙන්නේ. එහෙනම් මේ පහෙන්ම මත් වෙන හන්දා පංචසුරාවෙන්ම මත් වෙන්නේ. එහෙනම් මේ පංචසුරාවෙන්ම මත් වෙනකොට අර 6 දෙනෙක් අත ඉස්සුවා ඒ 6 දෙනා බීලා විනාඩි 5යි 10යි වෙන්න පුළුවන් මත් වෙන්නේ නාට්‍ය බලලා පැය එකමාරක් මත් වෙනවා. දැන් කවුද වැඩියෙන් මත් වෙලා ඉන්නේ 6 අර උස්සපු 6 දෙනාද? පැය එකමාරක් දෙකක් අර දාන්නේ මොන මොන පැයද අර පැය මේ පැය රිදී පැය නොකඩවා පැය එක දිගට පෙළහර දාන්න. ඉතින් මොකෝ අපි එක දිගට පාඩි වෙන්න කඩල කොට්ටකුත් අරගෙන ලෑස්ති වෙලා අර ඡන්දේ දවසට එහෙම කඩල තම්බගෙන මොකටද මේ ලෑස්තියෙන් මත් වෙන්නේ. ආ මැච් එක බලන්න ඕන එකක්. කැමති එකක් ගන්න ඕන එකක්. අන්න මත් වෙනවා. දැන් එතකොට කොහොම මත් වෙවි මත් වෙවි මත් වෙවි වැඩ කරලා සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙනම් තථාගතයන් වහන්සේ කිව්වා නේද? සුරාමේරයේ පානය නොකරන්නෝ බොහෝම චුට්ටයි, මදයි. සුරාමේරයේ පානය කරන්නෝ ඉහ බොහෝයි. ධර්මයට අනුව හරිද වැරදිද? අපි හිතපු විදිහට අනුව. මං කිය අපි හිතන් ඉන්න ගොඩක් දේවල් වැරදි කියලා. මම මේ බොහොම චූටි දේවල් මුලින් පෙන්නන්නේ. බොහොම සරල දෙයක් මුලින්ම පෙන්නන්නේ. මේට වඩා අපි නොපෙන්නන්නේ. සරලම දෙයක් පෙන්නන්නේ. එතකොට කොටින්ම ගත්තොත් මොකද? පන්සිල් පද පහ දන්නෙත් නැහැ හරියට. තව කවර කතාවක්ද? විනය කොහේ කතා කරන්නද නේ? එතනින්ම වැඩේ පටන් ගන්න වෙනවනේ. මං කියවනේ. නැත්තම් වැඩේ අපි කැමතිද? ඔයගොල්ලෝ කැමති කොහොමද ආවරන? චතුරාර්ය සත්‍ය කියයි පැයෙන්. බය වෙන්න එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඉතින් පසුතලේ හදාගන්න එපා. නැත්තම් බුදු පියාණන් වහන්සේට අච්චර වෙලා යන්නේ නැහැ ධම්මචක්කේ කියන්නේ. ඉන්න දිට්ඨිය කඩා ගන්න එක තමයි දික්ටිගත වෙලා ඉන්නේ. ඇයි ඒ? කොහොම දික්ටි හදාගන්නේ? මුස්ලිම් භක්තිකය. හාපෝ කතා කරන්න එපා මිච්ඡා දික්ටි කියලා. කතෝලික හාපෝ ඒත් එකයි. Hindu ඒත් එකයි. බර්ගර් ඔක්කොම එකයි. අපි අපි සම්මා දිට්ඨි කියන්නේ. ඒක කොහොමද හම්බුනේ? අපේ ආත්මතු පරම්පරාවම බෞද්ධ. සීයත් බෞද්ධ, ආචිත් බෞද්ධ, මුත්තත් බෞද්ධ, අම්මත් බෞද්ධ. තාත්තත් බහුල. මම බහුල. ඒ හින්දා අපි සම්මා දිට්ඨිකෝ. අනිත් ඔක්කොම ඒව මිච්ඡා දිට්ඨිකෝ. පංච සුරා දන්නේ නැහැ. දැන් කොහෙද ඉන්නේ? අර බෝට්ටුවේම නේද? ඈ? අර බෝට්ටුවේම නෙමෙයි ඉන්නේ. අර බෝට්ටුවේමයි ඉන්නේ. වෙන විශේෂත්වයක් නැහැ. අපි මේක කොහොම හරි හොඳට තෝරගන්න වෙනව නේද? එහෙනම් මෙන්න මේකේ මම ඔය එක කාරණයක් පෙන්නනවා. තව එක කාරණයක් කියන්නම්. පරුසා වාචා. පරුසා වාචා. මොකෙන්ද කියන්නේ? ඈ? ආ කටින්. පිසුනා වාචා. මොකෙන්ද කියන්නේ? කටින්. සම්ප්‍රප්ලා වාචා. මොකෙන්ද කියන්නේ? මුසා. මොකෙන්ද කියන්නේ? එහෙනම් මුසා වාචාද වෙන්න ඕනේ වාදාද? මුසා වාචාද වෙන්න ඕනේ වාදාද. අයි අර තුනම කියන්නේ කටින්නා. මේක කියන්නේ කටින්නා. මේක මොකක් වෙන්න ඕනද? මුසා වාචා වෙන්න ඕන නේද? හැබැයි මුසා වාචා නෙමෙයි මුසා වාදා. පරුසා වාදා කිව්වේ නැහැ. පිසුනා වාදා කිව්වේ නැහැ. සම්ප්‍රප්ලා වාදා කිව්වේ නැහැ. ඒ තුනම වාචා කියලා මේක විතරක් වාදා කියන්නේ. ඇයි දෙකයි පෙන්වන්නේ පන්සිල් වල. එහෙනම් වැඩි ටිකක් හිතනවට වඩා බරපතලයි නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මුසාවාදය නොකරව සත්‍යවාදය කරව සත්‍යවාදයේ ඉදිරියේ සිහනාදය නිකුත් කරව. එහෙනම් මේ ලෝකේ සත්‍යවාදයක් තියෙනවා. ඒ සත්‍යවාදය ඉදිරියේ අන් සියල්ලම මුසාවාදා බවට පත් වෙනවා. චතුරාර්ය සත්‍ය ඉදිරියේ සියලු වාදා මුසාවාදාම තමයි. නසත්‍යවාදයේ චතුරාර්ය සත්‍ය පපන්නේ. නසත්‍යවාදයේ ඉදිරියේ සිහනාදේ නිකුත් කරව මුසාවාදය නොකරයි කියන්නේ. එහෙනම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය දන්නේ නැත්තම් මුසාවාදය දන්නේ නෑම තමයි. මුසාවාදය දන්නේ නැහැ. හැබැයි අපි ඕව ඇතින ලෞකික මට්ටමින් තියෙන අර්ථකතන තියෙනවා. නේද? එතකොට අර සත්‍යවාදය දැනගෙන නෙමෙයි අර පොලිසියක පවා බොරු කිව්වහම දඬුවමක් ලැබෙන්නේ ඒවා යහපත් සමාජයක් පවත්වාගෙන යාම සඳහා රාජ්‍යයක් විසින් නීති රීති සකසලා තියෙනවා. ඒකටත් අත්ගරු කළ යුතුයමයි. එතකොට සද්ධර්මයේ ධර්ම කෙනා ඒකට අලුතෙන් ගරු කරනවා නෙමෙයි. ඔහු කොහොමත් අර තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ඉදිරියේ ඒ යථාර්ථය අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා අතින් නොකරන දේවල් තියෙනවා. අන්න එතකොට ඒකෙන් ඔහු වැළකෙන හැටි ඔහු දන්නවා. ඒක නැතුව වැළකෙනවා කිව්වොත් අන්න නිගණ්ඨනාත බුත්වගේ තැනට වැටෙනවා. අපි තේරුම් අරගෙන මේ යන්නේ. තථාගතයන් වහන්සේ මම ඉස්සරහට පෙන්වන්නම්. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමීච්ඡාචාරයක් මුසාවාදයක් සුරාමේරයක් නොකරනවා කියනවා නම් ඔහුගේ සංයෝජන බිඳී තිබිය යුතුයමයි. සංයෝජන බිඳී නොතිබ සංයෝජන ධර්ම බිඳින්නේ නැතුව ඔහුගේ අතින් ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාමීච්ඡාචාරයක්, මුසාවාදයක්, සුරාමේරයක් වෙනවා වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක අභව්‍ය කර්ම. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඔහුගේ අතින් ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ ඇයි? ඒක සිද්ධ වෙන්න තියෙන හේතුව ඔහු නිරෝධ කළා නැහැ. ප්‍රාණඝාතය කියන එක නිතරම ඵලයක්. හොරකම් කිරීම කියන එක ඵලයක්. මුසාවාදය කියන එක ඵලයක්. සුරා මේරය කියන එක ඵලයක්. කාම මිච්ඡාචාරය කියන එක ඵලයක්. ඒ ඵලය ක්‍රියාත්මක වෙන්නේ හේතුවක් හන්දමයි. හේතුව නිරෝධ නොකර ඵලය නිරෝධයි කිව්වොත් ඒක වෙන්න බෑ. හැබැයි වතක් විදිහකට සමාදන් වෙලා මේක නොකර ඉන්න පුළුවන් ඕන හරියට මෙන්න මේ වගේ. ගහක මුල කපන්නේ නැතුව අතු කපන්න පුළුවන්. ගහක මුල ගලවන්නේ නැතුව අතු කපන්න පුළුවන්. හැබැයි අතු කොච්චර කැපුවත් මුල තියෙන තාක්කල් අතු ලියලනවාමයි. එතකොට හැම වෙලේ බලන් ඉන්න වෙනවා කොයි වෙලාවේද අත් වෙන්නේ කොයි වෙලාවේද අත් වෙන්නේ පොඩ්ඩ යාම යනකොට අත් ලියලලා. බුදු සාසනය කරන්නේ අතු කපන වැඩේ නෙමෙයි මුල ගලවන වැඩේ. මුල ගලවන වැඩේ කරාට පස්සේ මොකද වෙන්නේ? අතු ගැන වගකීමක් නැහැ. තේරුණාද? දැන් අන්න ඒකයි කියන්නේ පොතිල සූත්‍රය කියන සූත්‍රය විස්තර කරනවා පැහැදිලිව මම ඒක ඉස්සරහට පෙන්නන ඕගලන්ට. ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාමීච්ඡාචාරයක්, සුරාමේරයක් කියන මෙන්න මේ පහ යමෙක් නොකර ඉන්නවා නම් ඔහුගේ දස සංයෝජන වලින් අඩුම තරමින් සංයෝජන තුනක් බිඳී තිබිය යුතුමයි. අඩුම තරමින්. ඒ හින්දා කියන තථාගතයන් වහන්සේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීච්ඡාචාර, සුරාමේරය, මුසාවාදා. මේ පහෙන් මාත්‍රයක්වත් සිද්ධ වෙන්නේ නැත්තේ සියලු සංයෝජන ධර්ම 10ම ප්‍රහීන කරපු අරියතුන් වහන්සේගෙන් පමණමයි. අරහත් සූත්‍රෙත් විස්තර කරනවා තුනක් අත් සූත්‍රෙත් විස්තර කරනවා. උන්වහන්සේගෙන් විතරයි මේ මාත්‍රයක්වත් එන්නේ නැත්තේ. ඇයි ඒ? හේතු මාත්‍රයක්වත් නැහැ. අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. ඵල නිරෝධයෙන් හේතු නිරෝධයි කියලා අහලා තියෙනවා. එහෙම එකක් නෑ. දැන් අපි මේ කරන්නේ යන්නේ මොකද්ද? ඔය ඵල නිරෝධ කරන්න try කරමු. ඵල නිරෝධ කරාට හරියන්නේ නැහැ නේ. හේතුව තියෙනවනේ. හේතුව හට ගන්නවනේ. එහෙනම් හේතුවයි නිරෝධ කරන්නේ. හේතු නිරෝධ කරන තැන තමයි ඵල නිරෝධ කරන්නේ. ඉතින් මෙන්න මේ සද්ධර්මයේ තෝරගන්න ඕන කරන යන වැඩපිළිවෙල තුලදී අතිශය වැදගත් කාරණයක් පෙන්නනවා. හොඳට තේරුම් ගන්න මේ ලැබපු manussත් භවයකදී කෙනෙක්ට නිවන් දකින්න බැරි නම් නිවන් දකින්න බැරි කරුණු හයක් මම දැන් කියනවා. මෙන්න මේ කරුණු හයෙන් එකකට හරි යටත් වෙලා ඉන්නවා නම් මේ ලැබපු manussත් භවයේදී ඔහුට නිවන් දකින්න බෑමයි. මම කරුණු හයම දැන් කියනවා. මේ කරුණු හයෙන් එකකට හරි යටත් නම් මේ ලැබපු manussත් භවයේ නිවන් දකින්න බෑ. ඒ හයට යටත් නැත්තම් නිවන් දකින්න පුළුවන්. ඒ හයට යටත් නැත්තම්. පළවෙනි එක. Taman tamange හදවතින් විතරයි අහන්න තියෙන්නේ. මට කිව්වට වැඩක් නැහැ. මේ අත්භවයේ මේ කලින් අත්භව ගැන නෙමෙයි කතා කරන්නේ. හොඳේ? කලින් අත්භව ගැන නෙමෙයි. ඒකෝ මේකයි. තිරිසන් ලෝකේ හිටියොත් කොහොමද නිවන් දකින්න බෑ. නිරේ හිටියොත් ඒත් බෑ. පෙරේතෙක් කියලා හිටියොත් බෑ. දුගතිය හිටියොත් කොහොමත් බෑනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්ට සුගතිගාමී වෙලා ඉපදිච්ච කෙනෙක්ට විශේෂයෙන්ම මනුසතලයේ විතරයි මේක ගොඩක් විස්තර කරන්නේ. ඉපදිච්ච කෙනෙක්ට නිවන් දකින්න බැරි කරුණු හයක් කියනවා. මේ හයෙන් එකකට හරි යටත් නම් නිවන් දකින්න බෑ මේ අත්භවයේ. සදාහටම නෙමෙයි මේ අත්භවයේ බෑ. එහෙනම් අපි හොයාගමු අපි නිවන් දකින්න අපේ වචනෙන් කියනවනම් මොකද්ද? ක්වොලිෆයිඩ්ද නැද්ද? ඔන්න කොටින්. සුදුසුද නැද්ද? කවුද බලන්න ඕනේ මේක දැන්? තමන්ම බලන්න. පළවෙනි කාරණය. මේ අත්භවයේ තමන්ගේ අම්මා මරලා තියෙනවා නම් නිවන් දකින්න බෑ. මේ අත්භවයේ තමන් තමන්ගේ මව මරලා තිනෝ නම් ඝාතනය කරලා තිනෝ නම් නිවන් දකින්න බෑ. මොකද කියන්නේ? පළවෙනි කාරණේට ඔක්කොමලා සුදුසුකම්ද නැද්ද? නැද්ද? ඈ? ඒ කියන්නේ මේ අත්බවි තමන්ගේ අම්මා මරපු කයෙද ඉන්නේ මේ? ආ දෙයියනේ. ඒක මං කියන එක තේරෙන්නේ නැහැ. මේ අත්බවයේ තමන්ගේ අම්මා මරලා තියෙනවා නම් තියෙනවා නම් හොඳේ. මේ අත්බවයේ තමන්ගේ අම්මාව මරලා තියෙනවා නම් නිවන් දකින්න බෑ. ඉතින් මරලා නැත්තම් අනිවන් දකින්න පුළුවන්. එච්චරයි. එහෙනම් පළවෙනි එක හරිද? පළවෙනි සුදුසුකම හරිද? හරිද? හරි. තම තමන් බලන්න. අල්ලපු පුටු එක්කෙනාට කියන්න ඕනේ නැහැ. මම නම් සුදුසුකම් කියන්න ඕනේ නැහැ. එහෙම ඕනේ තමන් බලන්න. එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි එක. පියා මරලා නැත්තා. කියන්නේ පියා මරලා තිනවා නම් මේ අත්බවේ නිවන් දකින්න බෑ. බෑනේ අනිවාර්යයෙන්. හරි. එහෙනම් ඒක කරලා නැත්තම් නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඒක සුදුසුකම. හරිද? හරිද? හරි. ඒ සුදුසුකමත් හරි. දෙකක් හරි. තුන්වෙනි සුදුසුකම. අරියතුන් වහන්සේ කෙනෙක්ව මරලා නැත්තම් මේ අත්බරුව. කියන්නේ මරලා තියෙනවනම් නිවන් දකින්න බෑ. මරලා නැත්තම් නිවන් දකින්න පුළුවන්. ඒ සුදුසුකම ඒකත් හරි. හතරවෙනි එක නම් සුදුසුකම්ම තියෙනවාමයි. බුදුන් ගෑගේ ලේ හොලවන්න විදියක් නැහැ මේ අබ්බගේ මලාට කිසි කෙනෙක්. එහෙනම් හතරවෙනි එක මමත් කියන ඕගොල්ලෝ 100ට 100ක්ම සම්පූර්ණයි කියලා. ඒක බය නැතුව මටත් කියන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන මට කියන්න බෑ. බෑනේ කියන්නේ. මේ තුන ගැන තමන් බලන්න. මේක නම් මම සහතික කරනවා මෙතන ඉන්න ඔක්කොටම මේ අබ්බවේ බුදුන්ගේ ලේ හොලවන්න බෑ. එහෙනම් හතරවෙනි එක අනිවාර්යයෙන්ම හරි. නේද? පස්වෙනි එකත් හරි. මොකද සංඝ ભેදේ කරන්න විදියක් නැහැ. කොහොමත් උපසම්පදා වෙච්ච කවුරුත් මෙතන නැහැ. නේද? මහානවතක් සමාදන් වෙලා, පෙහෙවතක් සමාදන් වෙලා තථාගතයන් වහන්සේ පණවපු කරුණු 10ක් තියෙනවා. ඒව නොපණවවා කියනවා, පණවපු ඒව නොපණවවා කියනවා, පණවුවේ ඒව නොපණවවා කියනවා. මේ වගේ කරුණු 10කට යටත් කරනවා. ඒකල උපසම්පදාවක් වෙලා, පෙහෙවතක් සමාදන් වෙලා, කට්ටියව තමන් ළඟට අද්දවද්ද ගන්නවා නම් අන්න සංඝ ભેදයට හේතු වෙනවා. ඒ හින්දා ඒ කරුණ කොහොමත් ඕගොල්ලන්ට කරන්න බෑ. ඒ හින්දා ඒකත් හරි. කීයක් හරිද දැන් සුදුසුකම්? පහක් හරි. තව එකක් තියෙනවා. මේ අත්භවයේ යම් කිසි කෙනෙක් කෙලතොළු වෙලා ඉපදිලා තිනවා නම් කෙලතොළු වෙලා කියන්නේ ඒ කියන්නේ අර කියන්නේ කිව්වහම දෙයක් තේරෙන්නේ නැහැ. වයස මොලේ වර්ධනය වෙලා නැහැ. නිකන් අර ඇබ්නෝමල් කියලා අපි කියන්නේ එහෙම මොකක් යමක් කියවම තේරුම් ගන්න බෑ වටහා ගන්න බෑ කිසි දෙයක්. කියන්නේ වයස ගොඩාක් ගියත් නිකන් චූටි ළමයෙක් වගේ. එහෙම ඉන්නවනේ. මේ මේ මොනවාද අතපය නැති කතාවක් නෙමෙයි හොඳේ. එහෙම නෙමෙයි. අංග විකල නෙමෙයි. අර මන්ද බුද්ධික ස්වභාවයක් තියෙන. ඒගොල්ලන්ට කියන කෙලතොළු වෙලා කියලා. අන්නේ කෙලතොළු භාවයෙන් මේ අත්භවයේ ඉපදිලා තියෙනවා නම් ඒත් බෑ. කරුණු හයම කිව්වා. ඔන්න ඔය හයෙන් එකකට හරි යටත් නම් මේ අත්භවේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ මේ අත්භවේ. දැන් මොකද මෙතන ඉන්න 300 හරි 400 හරි කියන්නේ? මෙතන ඉන්න 300 හරි 400 හරි 400 මොකෝ තීරණේ දැන්? ඈ නිවන් දකින්න සුදු සුදුසුකම් ටික සපුරාලාද ඇවිල්ලාද නේ ඉන්නේ දැන්. සුදුසුකම් ටික ඔක්කොම සපුරාලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ විස්තර කරනවා සෝතාපන්න කෙනෙක්ගේ නොකරන අකුසල්. මේ දෙක තමයි මෙතන ටැලි කරගන්නේ අපි දැන්. දැන් නිවන් දකින්න ඕන සුදුසුකම් හය ඔය තියෙනවා. ඒ වගේම කියනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් කිසිම දවසක නොකරන අකුසල් හයකුත් තියෙනවා. මොනම හේතුවක් නිසාවත් නොකරන අකුසල් හයක්. හයයි තියෙන්නේ. අතේ ඇඟිලි දෙකේ ගන්නට වඩා අඩුයි. සෝතාපන්න කෙනෙක් මොනම හේතුවක් නිසාවත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් තමන්ගේ අතින් මව මැරෙන්නේ නැත. සුදුසුකම් ලැබලා තියෙනවා. හැබැයි කියනවා සෝතාපන්න වුණා නම් විතරයි තමන්ගේ අතින් මව මැරෙන්නේ නැත්තේ. ඒ වගේම සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක්ගේ අතින් කවදාකවත් තමන්ගේ අතින් පියා මැරෙන්නේ නැහැ. ආර්යතුන් වහන්සේ මැරෙන්නේ නැහැ. බුදුන් ගැඟේ ලේ හොල වෙන්නේ නැහැ. සංඝ ભેදය කරන්නේ නැහැ. අන්‍ය සාස්තුන් සරණ යන්නේ නැහැ. නියත මිච්ඡා දිට්ඨිකෙක් වන්නේ නැහැ. අවු වෙන්නේ නැද්ද? හයවෙනි කාරණය. මිත්‍යා දිට්ඨිකෙක් වෙන්නේ නැහැ. හැබැයි අර සුදුසුකම් ලබන හයට මිත්‍යා දිට්ඨිය දැම්මේ නැහැ. සුදුසුකම් ලබන්න ඕන හයට මිත්‍යා දිට්ඨිය දැම්මේ නැහැ. හැබැයි සුදුසුකම ලබලා ඇවිල්ලා සෝතාපන්න ඵලයක් ලැබපු කෙනෙක්ගෙන් නොකරන ටිකට මිත්‍යා දිට්ඨිය තියෙනවා. එහෙනම් අපි සියලු දෙනා ඔය ඔය සියලු දෙනාටම අර හයම සම්පූර්ණ කරගෙනත් ඇවිල්ලා නම් අපිට හරියටම තෝරගන්න තියෙන එකයි නේද? මොකද්ද? මට කියන්න මිච්ඡා දිට්ඨියට හැකියාව තියනවද නැද්ද තමන්ගේ අම්මා මරන්න? මිච්ඡා දිට්ඨියට හැකියාව තියනවද නැද්ද තමන්ගේ තාත්තා මරන්න? මිච්ඡා දිට්ඨියට හැකියාව තියනවද නැද්ද බුදුන් ඇඟේ ලේ හොලවන්න? මිච්ඡා දිට්ඨියට හැකියාව තියනවද නැද්ද? අරියතුන් වහන්සේ කෙනෙක් කුමරණ. මිච්ඡා දිට්ඨියට හැකියාව තියනවා සංඝ ભેදය කරන්න. ඒ හින්දා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. අසුතවත් කෘතඥයාගේ අතින් පියා මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. සුදුසුකම් ටික ඔක්කොම ලබාගෙන ආවත් සද්ධර්මය තෝරගත්තේ නැත්නම් පියා මැරී හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. මව මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. බුදුන් ගැඟේ ලේහෙලවීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. අරියතුන් වහන්සේ කෙනෙක් මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. සංඝ ભેදයට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. එහෙමනම් මට කියන්න තමන් සෝතාපන්න නොවි බුද්ධ දේශනාවට අනුව තමන්ගේ කට ඇරලා තමන්ට කියන්න පුළුවන් ද මගේ අතින් මගේ මව මැරෙන්නේ නැහැ කියලා. පුළුවන්ද කියන්න? කියනනම් බුද්ධ දේශනාවට පටහැන්න. කියන්න බෑ. ඇයි කියන්න බැරි? තාම මිච්ඡා දිට්ඨිය ප්‍රහීන නැත්නම් ඒ මිච්ඡා දිට්ඨියට හැකියාව තියෙනවා ඕන වෙලාවක මේක सिद्ध කරලා දෙන්න. ඊයේ පෙරේද නිවුස් වල ඔයගොල්ලෝ දැකලා තියෙ ඕන තරම් චූටි කුඩු මුලකට තමන්ගේ අම්මා මරපු අවස්ථාව. මේ ප්‍රධාන වශයෙන් ඊයේ පෙරේද නිවුස් වල. <clears throat> එතකොට ඒ ඒ දරුවට ඊට ඉස්සරින්දා හිතක් තිබ්බද තමන්ගේ හෙට අම්මා මරනවා කියලා? ඈ? හෙට මගේ මං අම්මා මරනවා කියලා හිතක් තිබ්බද ඊට දවසකට ඉස්සෙල්ලා? නෑ. හැබැයි හිත පහළ වුණා නේද? හැබැයි සද්ධර්මයේ තෝරගෙන තිබ්බනම් කවදාකවත් එහෙම හිතක් පහළ වෙනවද? පහළ වෙන්නේ නැති හන්ද තථාගතයන් වහන්සේ කිව්වා සෝතාපන්න කෙනාගේ නොකරන අකුසල් වලට කවදාකවත් මව මැරෙන්නේ නැහැ. හැබැයි පෘථජ්ජනයාගේ අතින් මව මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. අන්න මම හේතු හයක් කිව්වා මුලින්ම මොනවද? ලෝභයේ හේතුවක්, දේශයේ හේතුවක්, මෝහයේ හේතුවක්, අලෝභයේ හේතුවක්, අදේශයේ හේතුවක්, අමෝහයේ හේතුවක්. මෙන්න මේ හේතු හයෙන් සතර අපාගත වෙන ලෝභ හිත්තික ප්‍රහීන නැත්තම්, මෝහ හිත ප්‍රහීන නැත්තම් කොයි වෙලාවෙ මේක ක්‍රියාත්මක වෙයිද නැහැ. හේතුව සැකසිච්ච ගමන් ප්‍රත්‍ය සැකසෙනවාමයි. එහෙමනම් අපිට විකල්පයක් තියෙයිද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආબોධ කරගන්න ඕන කරන මේ මිච්ඡා දිට්ඨිය කඩාගන්නේ නැතුව අපේ අතින් මේ පාප කෙරෙන්නේ නැහැ මේ පාප කෙරෙන්නේ නැහැ කියලා සහතික තියනවා. අපිට හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් සහතික නැහැ. සහතික නැහැ නේ. බුදුන් පාමුල ඉඳලා අජාසත්තට හිතක් ආවද නැද්ද තමන්ගේ පියා මරන්න? බුදු පියාණන් වහන්සේම මහානකම දුන්නු දේවදත්තට හිතක් ආවද නැද්ද ගල් පෙරලලා? තුවාල කරන්න. බුදු පියාණන් වහන්සේමයි මහානකම දුන්නේ. වෙන කවුරුත් නෙමෙයි. ඇයි ඒ? සතර පාගතෙන හේතු ටික නිරෝධ නැති හන්දා හේතුව සැකසුණා ප්‍රත්‍ය සැකසුණා. මේ හොඳට අහගන්න. නිදා ගන්න එපා. ඔය නිදි කිරිල්ල නිදා වෙන වැටීමම තමයි අපි සතර අපායට යවන්නේ. ඇයි ඒ? අහගන්න තියෙන බණපදේ අහගන්න වෙලාවේ අපි නිදි කිරා වැටෙනවා. අවදියෙන් ඉන්න. මේ ලොකු කැපකිරීමක් කළා මේක කරන්නේ. සෙල්ලමක් නෙමෙයි. එන අවදානමක් තියෙන අපේ ජීවිතේ. අපිට තේරෙන්නේ නැතුණාට. මං ඉදිරියට ඕගලන්ට පෙන්වන්නම්. කොරණ තරමක් කරලා තින්නේ මොකද්ද? කාති බොති දොයි ඔච්චරයි. වෙන කර්ම වගුලක් නැහැ. කනවා බොනවා දොයිනවා දුවනවා හෙට උදේ නැගිටිනවා ආයෙ කනවා බොනවා දොයිනවා ඊට පස්සේ වලක් පුරවනවා මේකෙන් චුත වෙලා කියලා වලේ läගලා ඉන්නවා ටික කාලයක් ආයෙ වලෙන් එනවා එළියට ආයෙ කනවා බොනවා දොයිනවා ආයෙ දුවනවා ආයෙ වලේ ලගිනවා නේද හිටපු ගම් මහ පුණ්‍ය වාසනාවට දිව්‍ය ලෝකේ යනවා ඉතින් ආයෙ එනවා මෙහෙ ආයි අර තැන් තැන් වල ලගිනවා. අnder කරගත්ත දෙයක් නෑ. උතුම් වූ බණපදය අහන්න නැති වෙන්න නැති වෙන විදිහට ඕගොල්ලන්ව නිදි කරවනවාමයි. ඒකට ඉඩක් දෙන්න එපා. වතුර ටිකක් ගාගෙන හරි ඒක කරගන්න. නිදා ගන්න නිදා ගන්න කෙනා මට නැගිටවන්න බෑ. එතකොට වෙන්නේ මට බණ කියන එකට වඩා නැගිට නැගිට වෙන්නේ. Taman දැනගන්න මං ආව කාරණේ මං ඒක ඇහුවේ ඕගොල්ලන්ගේ උදේ මොකටද ඕගොල්ලෝ ආවේ? හිත නිවාගෙන යන්න ආවේ කිව්වා. මම මේ ටිකෙන් ටික පෙන්වන්නේ හිත ගිනි ගන්න විදිහ. ගිනි ගන්න විදිය පෙන්නකොට තමයි ඕන වෙන්නේ ඒක නිවා ගන්න ඕන කියලා. ඉතින් ගිනි ගන්න වෙන පෙන්නකොට අපිට නිින්ද ගියොත් මොකද වෙන්නේ? ගිනි ගන්නකොට පෙන්නකොට නිින්ද ගියා. නිවා ගන්න කියනකොටත් නිින්ද ගියා. දැන් මොකෝ කරන්නේ? ඕ දෙකම දන්නේ නැහැ ඉතින් යන්න. හැබැයි දන්න වැඩක් තියෙනවා ගෙදර ගිහිල්ලත් ගිනි ගන්න එක. ඒ කොහොමද දන්නේ ඒකනේ? ඒක ඇතර අමාරුවක් නෑ නේද? එහෙනම් මෙන්න මේ අපි තුල තියෙන මේක හරියටම අපි තෝරගන්න ඕනේ. එහෙනම් මේ උතුම් වූ සද්ධර්මයක් නැතුව තමන්ගේ දිට්ඨිය ප්‍රහීනයි කිව්වොත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මම අර ඔයගලන්ට ශික්ෂාපද දෙකක් අරන් නිකන් විස්තර කරේ බොහොම සරලව. නේද? මේ දෙක ඇතුලේ මොගලන්ට පේනෝනේ ලොකු කාරණයක් තියෙනවා කියලා. ඒ දෙක ඇතුළෙම ලොකු කාරණයක් තියෙනවා නේද? එතකොට අපි මේ බොහොම චූටි කෑල්ලකට තමයි දාලා තින්නේ මේ සුරාමේරේ කියන එක. ඒත් අපිටම හිතෙනවා අපි මිච්ච දිට්ටියක් දරාගෙන මම එහෙම නෑ ඉතින් මට අවුලක් නෑ. බැලිනා අවුල තියෙන්නේ වෙන දිහාවක. බෝතලේ අතේ නැතුණාට ඉතින් ඉතුරු ටිකෙන් ගන්නට මත් වෙලා ඉන්න ෂෝක් එකට. වැඩිනුත් මත් වෙලා ඉන්න. කාරණා මහත් ඇච්චර මත් වෙලා නැහැ. ඒ මනුස්සයා කෑව බිව සොට්ටක් දාගත්ත බුදි. කිසි අවුලක් නැතුව. අරක එහෙම නෙමෙයි. දෙමළෙනුත් මත් වෙනවා, හින්දි වලිනුත් මත් වෙනවා, ඉංග්‍රීසිනුත් මත් වෙනවා. ආට ඔක්කොගෙම තේරෙන්නේ නැතුණත් තවන්නේ මලයාලම් වලින් හරි කවන්නේ මත් වෙනවා. මොකක් හරි දාගෙන රූප ටික පේනනම් ඒ ඇති. එච්චරයි. මේ මොකක් තේරෙන්න ඕනේ නැහැ. ඔය මත් වෙවි ඉන්න. ඉතින් ඒ හින්දා මේක මේ අපහසු දෙයක් නෙමෙයි පහසු දෙයක් හැබැයි අපේ අපි විවෘත මනසකින් අහන්න ඕනේ මේක මේ පසුතලේ තමයි මම මේ හදාගෙන එන්නේ මේකට මම උදාහරණයක් කියන්නම් එක්තරා ගුරුවරයෙක් ළඟට යනවා සංගීතය ඉගෙන ගන්න ගෝලියෝ දෙන්නේ ගිහිල්ලා අහනවා ඇදුරුතුමනි අපිට කීයද සංගීතය ඉගෙන ගන්න ගුරු පඩුරු කියලා හිතන්න මේ ගෝලියෝ දෙන AB කියලා ඒ කියන ගෝලයා කියනවා මම නම් සංගීතේ ටිකක් දන්නවා. ඒ හින්දා මට ගාන කීයද? ගුරු පණුරු කීයද? ඊට පස්සේ අර සංගේ අනිත් ගෝලයා කියනවා B කියන එක්කෙනා කියනවා මම නම් මොනවත් දන්නේ නැහැ. සංගීතේ. මට ගුරු පණුරු කීයද? එතකොට මේ ඇදුරුතුමා කියනවා අර මොනවත් දන්නේ නැති කෙනාට කියනවා ඔබට කහවණු 500යි. ඊට බාගට දන්න කෙනෙක් ඉන්නවනේ. එයාට කියනවා කහවණු 1000යි. ඊට පස්සේ අහනවා එහෙම වෙන්නේ කොහොමද? මම සංගීතයේ භාගයක් දන්නවනේ. ඉතින් මට කොහොමද 1000ක් වෙලා අර මොනවද දන්නේ නැති කෙනාට 500ක් වෙන්නේ? ඒක වැරදිනේ කියලා. දස්මේක ඇදුතුමා කියනවා උඹ දන්න භාගය අයින් කරන්න තමයි මට වැඩිපුරම වෙහෙසෙන්න වෙන්නේ. ඒ හින්දා තමයි උඹෙන් 1000ක් ගන්න කියලා. මෙන්න මේ වගේ අපි ඔව් දන්නවා කියලා හිතාගෙන ආපු ටික අයින් කරන්න ගියාම සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. ඔව් මොනවාක්වත් දන්නේ නැත්නම් හරි ලේසියි. කාලා ඇඳලා බීලා නටලා කරලා ජොලි ආපු කට්ටියක් මෙතන ඉන්නවනම් හරිම ලේසි. මේ කියලා දෙන හරි ලේසි. ඒ මොකවත් නැතුව අර නිකන් පතෝල වගේ හිටියාම ඔව් හරි අමාරු. ඇත්තම කතාව. කරතරා වෙන්න බෑ කිව්වට. ඇයි දන්නවද? ජීවිතේ ලයිෆ් එක ගෙවලා තියෙනවා. එතකොට තමයි මේක විස්තර කරන්න හරි ලේසි. නේද? දැන් තේරෙන්න ඕනේ සාරිපුත්ත හාමුදුර මොනවද කරේ ජීවිතේ? මේ මේ කවුද? කෝලිත උපදිස්ස දෙන්න. ජීවිතේ ফুল ජොලියේ හිටියා. හැබැයි මේකට මොකක් හරි අවුලකුත් තියනවා කියලා බැලුවා. සිද්ධාත් කුමාරයාත් ඒ සියලු සැප සම්පත් ටික බැලුවා. හැබැයි මොකක් හරි අවුලක් තියෙනවා. ඔය වගේ අපිත් මේ ලෝකේ හොය හොය යනවා. මේ හොය හොය යන හතරේ තේරෙනවා හොයනවා ලැබෙන්නේත් නැහැ. අනේ මන්ද මොකද්ද කියලා අවුලකුත් තියෙනවා. අවුල විසඳ ගන්න විදිහ තේරෙන්නේත් නැහැ. අවුලක් තියෙන බවක් තේරෙනවා. හැබැයි මොකද්ද කරන්නේ කියලා තේරෙන්නේත් නැහැ. දැන් ඒ අවුල තේරෙන්න නම් අවුල පස්සේ හොඳට ගිහින් තියෙන්නත් ඕන. ඒකයි මම මේ කිව්වේ. එතකොටනේ මේක තේරෙන්නේ මොකද්ද මේ ගියේ එකෙන් දැන් මෙලෝදයක් කරපු නැති එකට මේ කියන්නේ කියෝ. කාලත් නැහැ, බීලත් නැහැ, නටලත් නැහැ, සින්දු කියලාත් නැහැ, මොකක්වත් නැහැ. ජොලියක් ඉඳලම නැහැ. මේ කියන්නේ ගියා. කියාගන්න හරි අමාරුයි. හැබැයි එහෙම නැතුව දැන් මෙතන ඉන්නේ ඔක්කොම ජීවිතේ ඒ වගේ අත්දැකීම් මොකද ඉස්කෝලේ 4 5 6 8 ළමයි නැහැනේ කවුවක්වත්. ඔක්කොම ජීවිතේ යම්කිසි තරාතිරම් ටිකක් අරගෙන ඒ අත්දැකීම් ලැබලා ජීවිතේ මොනවා හරි ගිය පිරිසක් ඉන්නේ. නේද? ඒ ඉන්න මෙන්න මේක අපි හොයාගමු කොහොමද හරියටම ප්‍රශ්නේ කියන එක. ජීවිතේ ප්‍රශ්න වැඩිද අඩුද? ඈ? වැඩි. කොච්චරක් ඉදලා තියෙනව ප්‍රශ්න? වැඩි කිව්වනම් ඉතින් වැඩිනේ. අය අඩුද කියලා අහන්නේ නැහැ. එතකොට ප්‍රශ්න වැඩි. කොච්චරක් ඉදලා වගේ තියෙනවද? ප්‍රශ්නම තමයි. මොකද හිතෙන්නේ? හරි. මෙහෙම ගමුකෝ අපි. කෝටියක් ප්‍රශ්න. නිකනුත් කියනෝනේ නේ. අම්මෝ මට නම් ප්‍රශ්න කෝටියයි. අර එහෙම කියනහන් තමයි ගන්නෙ. ඊට වඩා අඩුද වැඩිද? ඊට වැඩි. ආ හරි. එහෙනම් ඉතින් ඒක යන්න බෑ කමන්නේ කෝටියෙන් පටන් ගන්නවා. ඔය එතකොට මේක මට ප්‍රකෝටිය යන්න වෙනවනේ සෑහෙන්නේ එතකොට නේද? එහෙම නැතුව අපි වැඩේ මොකක් හරි එක තැනකින් ගමුකෝ කෝටියක් ප්‍රශ්න කියලා කියන හන්දයි මම එතනින් ගත්තේ. හරි ප්‍රශ්න කෝටියයි. නේද? ජීවිතේ ප්‍රශ්න කෝටියයි. ප්‍රශ්න කෝටිය නම් ප්‍රශ්න කෝටියයි. අසහන කෝටියයි. පීඩා කෝටියයි. 1000 කෝටියයි. නේ මේ ඔක්කොම කෝටි ගණන් තියෙන. ඔක්කොම. හරි. ඔය කෝටිය ඇතුලේ ඔය කියන කෝටිය ඇතුලේ මට කියන්න රූපය පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? රූප පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද ජීවිතේ? ද නැද්ද? නැත්තම් නෑ කියන්නේ ඕන තියෙනවනම් තියෙනවා කියන්නේ. තියෙනවද? ජීවිතේ රූප පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? අත උස්සන්න බලන්න ප්‍රශ්න රූපත් එක්ක ප්‍රශ්න තියෙනයි අත උස්සන්න. ආ හතර දෙනයි හය එකයි. අම්මෂා හොඳයි. එකයි දෙකයි තුනයි. මම මොකටද ආවේ නුවරට? 300 මිනි 25ක් විතර නින්නේ රූප පිළිබඳ ප්‍රශ්න තියෙන අය. ආ හරි හරි අතපල්ලයට දාන්න හරි. ඕ බොහොම චූට්ටයිනේ රූප පිළිබඳව ප්‍රශ්න තියෙන අය. ඒ කියන්නේ ඒ අයට රූප පිළිබඳ ප්‍රශ්න නැහැ. හරි. ඒක ඒ කට්ටිය සෑහෙන නිදහස්. හරිද? කල්ලතෝඩි වෙන්න බෑ. මොකකට හරි අත උස්සන්න වෙනවා. අවංක වෙන්න වෙනවා. නේද? මේ කතා මං කියන්නේ ඕගොල්ලෝ නිවම්මක කතා කරන්නේ. අවංක වෙන්න එච්චරයි. මං අත අනිත් කෙනා දකිද්දන්නේ නැහැ. අනිත් කෙනාට දකින්න ඕන නේද නෙමෙයි න්යාවේ බය නැතුව අත උස්සන්න හරි හරි ඔන්න රූප පිළිබඳ නම් තියෙන්නේ පොඩ්ඩයි ඒ කියන්නේ වැඩිපුර කට්ටියක රූප විද්‍යාව ප්‍රශ්න නැහැ. බොහොම සුළු පිරිසකට අත උසු විද්‍යාව තමයි මම කියන්නේ. ඉතින් මට අනුගේ හිත කියවන්න බෑනේ. ඒතර රූප විද්‍යාවේ ප්‍රශ්න අඩුවය අඩුවය ගොඩාක් ඉන්නවා. රූප විද්‍යාව ප්‍රශ්න තියෙන්නේ බොහොම කීප දෙනාකට. මෙතනින්ම ගත්තොත් 50ක්වත් අත ඉසුවේ නැහැ. ඉතින් මෙතන 350ක් විතර ඉඳලා 50කටයි රූප පිළිබඳව ප්‍රශ්න තියෙන්නේ නම් 300කටම නැහැනේ. ලොකු දෙයක් නෙහෙම. ඒක වෙන එක නේද? හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. සද්ද පිළිබඳව ප්‍රශ්න තියෙන කට්ටිය අත උස්සන්න. ආයක දැන් චුට්ටක් වැඩි වුණා. හරි. ඒක චුට්ටක් වැඩි වුණා. අරකට වඩා පොඩ්ඩක් වැඩි වුණා. හරි. එහෙනම් සද්ද පිළිබඳව ප්‍රශ්න තියෙන අයත් ඉන්නව නැති අයත් ඉන්නවා. දැන් අර රූප වලට අත ඉස්සපු නැති කෙනෙක් සද්දයටත් අත ඉස්සුවේ නැත්තම් එයාට ප්‍රශ්න දෙකක්ම නැහැ. හොඳට මතක අහගෙන ඉන්න මම කියන ඒවා. රූපවලට අත ඉස්සුවේ නැති කෙනෙක් සද්දවලටත් අත ඉස්සුවේ නැත්තම් එයා ප්‍රශ්න දෙකකින් නිදහස්. හොඳේ? රූපවලට උස්සන්නේ නැතුව සද්දවලට විතරනම් අත ඉස්සුවේ එයාට එක ප්‍රශ්නයයි. අර ප්‍රශ්නේ නෑ එයාට. හරි. Tamanne danne. ගන්ධ පිළිබඳ ප්‍රශ්න තියෙන අය අත උස්සන්නේ. ආ ඒකෙත් පොඩ්ඩක් අඩුයි. ද අතනට උස්සන්නේ නැද්ද? මට ඔව් ඒකෙත් තුට්ටක් ඉන්නවා. ගන්ධ පිළිබඳව පොඩ්ඩක් ඉන්නවා. සමස්තේම නැහැ. හරි. දැන් අර රූප පිළිබඳව ප්‍රශ්නයක්වත් නැත්තම්, ශබ්ද පිළිබඳවත් ප්‍රශ්නයක්වත් නැත්තම්, ගන්ධ පිළිබඳව තුනටම අත උස්සපු නැති කෙනෙක් ඉන්නවා නම් එයාට ප්‍රශ්න තුනක් නැහැ. හොඳේ. එයාට ප්‍රශ්න තුනක් නැහැ. ප්‍රශ්න තුනකින් එයා නිදහස්. රූප වලටත් අත උස්සලා, ශබ්ද වලටත් අත උස්සලා, ගන්ධ වලටත් අත ඉස්සුවනම් එයාට ප්‍රශ්න තුනක් තියෙනවා අවංකව. නේ හරි රස පිළිබඳව ප්‍රශ්නේ නෑ අතුස්ස ඒකට පොඩ්ඩක් වැඩි මේක අර ඒ කැමරාවත් ඔඩියන්ස් එකත් YouTube එකට දැම්මම ලේසි නේ අතුස්සන කෑල්ල දැන් මේ නෑ බය වෙන්න එපා මේ අන්න ඒකේ පොඩ්ඩක් කට්ටිය වැඩි නේ හරි ඒ කියන්නේ දැන් රූප වලටත් තියෙනවා සද්ද වලටත් තියෙනවා ගන්ධ වලටත් තියෙනවා රසත් වලට තියෙනවා නම් ප්‍රශ්න හතරක් තියෙනවා හතරට මත ඉස්සුවේ නැත්තම් ප්‍රශ්න හතරකින් නිදහස්. ඊට පස්වෙනි ප්‍රශ්න. කය පිළිබඳව කයට ස්පර්ශයත් එක්ක ප්‍රශ්න පැන නැගෙන යතු උස්සන. ඒකටත් ඉන්න යම් ප්‍රමාණයක්. හරි. මම ප්‍රශ්න රූප පිළිබඳ එකක් හෝ සද්ද පිළිබඳව හෝ ගන්ධ පිළිබඳව හෝ රස පිළිබඳව හෝ ස්පර්ශය පිළිබඳව කිව්වා. අවසාන ප්‍රශ්නේ සිතුවිලිත් එක්ක ප්‍රශ්න එන අය අපුස්සයි. ආ ඒකට නම් ඉන්නවා ඔක්කොමලා. හරි. එහෙනම් වැඩිම ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ප්‍රශ්න ටික තෝරගත්තේ. වැඩිම මෙතන දැන් ඒකට නම් මම ඉඳන් ඔක්කොම හරි. දැන් අත ඉස්සුවා. හරි. දැන් මට මෙන්න මේක ඕනේ. අවංකව. ඔය හයටම අයිති නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සයි. ඒ කියන්නේ ඔය හය පිළිබඳව මට මාත්‍රයක්වත් ප්‍රශ්න නැහැ. අන්න කොටින්ම ගත්තොත්. ඔය හය පිළිබඳව රූප පිළිබඳවත් මට ප්‍රශ්න නෑ. සද්ද පිළිබඳවත් නෑ. ගන්ධ පිළිබඳවත් නෑ. රස පිළිබඳවත් නෑ. ස්පර්ශ පිළිබඳවත් නෑ. සිතුවිලි පිළිබඳවත් මට නම් ප්‍රශ්න නෑ. අවංකව මෙහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් අතුස්සයි. නැද්ද? හොඳ වෙලාවට නෑ. මොකද හිටියනම් මට අහන්න වෙනවා ඇයි ආවේ කියලා. හොඳ වෙලාවට නොහිටියේ. හිටියනම් මට අහන්න වෙනවා. ඔය ඇයි ආවේ කියලා. ඉතින් ප්‍රශ්න නැහැ. නේ ප්‍රශ්න නැත්තේ තියෙන්න ඕනේ. එහෙනම් ඔන්න 6යි. මම දැන් කීයක් කෝද ප්‍රශ්න? 6යි. ඕගොල්ලන්ට ප්‍රශ්න කීයක් තිබ්බද? 6යි. බොරු කියන්න එපා. කීයක් තිබ්බද? කෝටියයි. ඔව් කීයක මතක තියෙන්න ඕනේ. ආ බොරු කියන්නේ බෑ ඔසේ. ඒකෝල කෝටිය කිව්වනම් කෝටිය. ආ දැන් අඩු කරන්න ලෑස්ති වෙන්න එපා. ඒකවල ප්‍රශ්න කෝටියක් කිව්වා. කෝටිය ඇතුලේ මම ප්‍රශ්න හයක් කිව්වා. ඔය කෝටිය ඇතුලේ මම ප්‍රශ්න හයක් කිව්වා. හරිනේ? හරි. මට දැන් අර කෝටිය ඇතුලේ තියෙන ඕගොල්ලන්ගේ හත්වෙනි ප්‍රශ්නේ කියන්න. අර කෝටිය ඇතුලේ මං අමාරුවෙන් හයක් කිව්වා. මට ඒ කෝටි ඇතුලේ තියෙන හත් වෙනි ප්‍රශ්නේ කියන්න. මොකද මාත්‍යා? පොඩ්ඩයි නෑ අර පොඩ්ඩයි නෑ මාත්‍යා කියන එක ඇහෙන්නේ නෑ මට හරියට. ඔය කිසිම ප්‍රශ්නයක් තේරුම් ගත්තේ නැති ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. හරියට හොඳයි. අන්න උත්තරයක් ආවා. ඒ ප්‍රශ්න 6 පිළිබඳව හරියටම තේරුම් නොගත් එක තමයි එකම ප්‍රශ්නේ. හරියටම හරි උත්තරේ. බොහොම පින් මාත්‍යේ උත්තරේ. අර මුලින්ම මම කියපු එකත් එක දැන් සනාත වෙනව නේද? අර මුලින්ම මම කිව්වා නේද? මේක අපි වැරදියට නම් පරිහරණය කරන්නේ අපිට ප්‍රශ්න පැන නගිනවාමයි. ඒක වැරදියට පරිහරණය කරන්නේ නැත්නම් ප්‍රශ්න පැන නගින්නේ නැහැ කියලා කිව්වා නේද? එතකොට දැන් අර මහත්තයා කිව්වේ මොකද්ද? මේ හය පිළිබඳව හරියටම නොදන්න එක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ. එහෙමනම් ඒක හරියටම දැනගත්තට පස්සේ එකම ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනකොට අර කෝටියට මොකද වෙන්නේ? අර කෝටියට එහෙනම් අර කෝටියම හටගන්නේ කොහොමද? හරියටම ප්‍රශ්නේ හටගන්න විදිය දන්නේ නැති හන්ද. එහෙනම් මේ ත්‍රිපිටකය ඇතුලේ මම මේකේ කොච්චර ස්ලයිඩ් දැම්මත් කොච්චර සූත්‍ර පෙන්නුවත් අභිධර්ම පිටකයෙන් පෙන්නුවත් සූත්‍ර පිටකයෙන් පෙන්නුවත් විනය පිටකයෙන් පෙන්නුවත් මොකකින් පෙන්නුවත් ත්‍රිපිටකයේ තියෙන කරුණු පිටක තුනෙන්ම පෙන්නුවත් මේ මුලි ත්‍රිපිටකය ඇතුළේම උත්තරීතර මේ ධර්ම රත්නය ඇතුළේ පෙන්වන්නේ එකම ප්‍රශ්නයයි අපිට අන්න ඒ ප්‍රශ්නේ දන්නේ නැති හන්ද තමයි ගති 84000 නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රශ්නය තේරුම් ගන්න තැන ගති 84000 නිරෝධ වෙන්න ගන්න. එහෙනම් මෙන්න මේ ගති 84000න් 83998ක්ම තියෙන්නේ දුගතිගාමී ගති. කීයක් තියෙනවද? 84000න් 83998ක් තියෙන්නේ දුගති. සුගති තියෙන්නේ දෙකයි. මනුස්සයි දේවයි. දේවම තමයි බ්‍රහ්ම කියලා වෙනම කඩන්නේ. ඒ හින්දා තථාගතයන් වහන්සේ කියනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ප්‍රහීන කරපු කෙලෙස් ප්‍රමාණය මහසයුරට උපමා කරනවා. ඔහුට ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් ප්‍රමාණය ඇඟිලි දෙකක් වතුරට දාලා කියනවා මගේ ඇඟිලි දෙකේ ගෑවිච්ච වතුර ප්‍රමාණය. ඇයි ඇඟිලි දෙකක් දැම්මේ? ගති දෙකයි ප්‍රහීන කරන්න තියෙන්නේ තව. ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ සෝතාපන්න ආර්සාවකගේ වටිනාකම කාලෙන් කාලෙන් කාලෙන් පංගුවක්වත් වටින්නේ නෑ සක්විති රජකම. නා සක්විති රජකමටත් එහා ගිය එකක් තමයි සෝතාපන්න ඵලය කියලා. දවසක් ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදු පියාණන් වහන්සේ දානෙකට වඩිනවා. වඩිනකොට මීහාටුවක් තනකොළ කනවා. තනකොළ කනකොට අහන ආනන්ද හාමුදුරන්ගේ බුදුහාමුදුර අහනවා ආනන්ද අර ගෙරිරැළ දුටුවද කියලා. එතන කියනවා එසේ කියලා. කියලා ආනන්ද බුදුහාමුදුර කියනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද එහෙනම් දැනගන්න ඔය ගෙරිරණ අතරේ සක්විති රජවරු වෙච්ච අය ඉන්නවා සිටුවරු වෙච්ච අය ඉන්නවා ධන කුවේරයෝ ඉන්නවා රජවරු ඉන්නවා අද ඒ සියල්ල තනකොළ බුදිනවා කියලා. කියලා මෙතනදි සිනහ පහල කරනවා. බුදු කෙනෙක් නිකන් සිනහ පහල කරන්නේ අහනවා ඉතින් තථාගතයන් වහන්සේක සිනහ පහල කරන්න තරම් කාරණයක්ද කියලා. සතර අපාගත සත්‍යයකට hina පහල කරන්නේ බුදු පියාණන් වහන්සේ නම. ඒකට බුදු වහන්සේ කියනවා ආනන්ද මම සිනහපාල කරේ ඒකට නෙමෙයි. ඔබ ඇතුළු මෙතන ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලා අරියත් ඵලය පූර්ණ කරනකම් නැවත කිසි දිනක තනකොළ බුදින ගණයට වැටෙන්නේ ඔබලා ඒ ගති ටික ප්‍රහීනයි ඒකටයි මං සිනහ පහල කරේ කියන්නේ. එහෙනම් සක්විති රජ වුණත් අද තනකොළ බුදින. එහෙනම් සක්විති රජකමට එහා ගිය එකක් උතුම් වූ සෝතාපන්න ඵලය. සද්ධර්මයේ තෝර ගැනීම. එහෙනම් අපි තේරුම් කරගන්න දිවි හිමියෙන් මුලින් කරගන්න ඕනේ ගේ කෑල්ලක් හදාගන්න එකද සතර පායෙන් නිදහස් වෙන්න. වාහනයක් ගන්න එකද සතර පායෙන් නිදහස් වෙන්න. තව ඉඩම් කෑල්ලක් ගන්න එකද සතර පායෙන් නිදහස් වෙන්න. ඉඩම් ගන්න. ගෙවල් හදා ගන්න. කසාද බඳිනවා නම් බඳින. ළමයි හදනවා නම් හදයි. ඒවට බුදුහාමුදුරුවෝ නීති දාලා නැහැ. හැබැයි මෙතනින් ගැලවෙයි. මේකෙන් ගැලවෙයි. මේ මර උගුලෙන් ගැලවෙයි. මේකෙන් ගැලවෙන්නේ නැතුව අනිත් ඔක්කොම යුතුයකම් කරත් වැඩක් නැහැ. මෙතන පරාදයි. වෙන මොනෝ කරත් වැඩක් නැහැ. මෙතනින් පරාදනවා. නේ? ළමයි 15ක් බිහි කරත්, සාසනයට බිහි කරත්. Taman යන්නේ සතර පායටම. ඒක නිරපරාදේ. එහෙනම් මෙන්න මේ වගේ අපි අර ගති ලක්ෂණ 84000. එහෙනම් මෙන්න මේක ඇතුලේ ත්‍රිපිටකයේ 84000 තියෙන්නේ ඇයි? අර ගති ලක්ෂණ නේද? එහෙනම් මෙන්න මේ ගති ලක්ෂණ ටික වෙන්නේ කොහමද? මේ ත්‍රිපු උත්තරීතර ත්‍රිපිටකය ඇතුලේ පෙන්වන්නේ මොකද්ද? අපි මම මොන මේ සාකච්ඡා මාලාව අවසාන වෙන දවසකම් ආවත් කොච්චර කරලා අවසානයේ ආවත් පෙන්වන්නේ එකම දෙයයි මොකද්ද? මේ ත්‍රිපිටකය ඇතුලේ පෙන්නනවා ඇහැ වරද්ද ගන්න විදිය රූපේ ඉදිරියේ කන සද්දේ ඉදිරියේ වරද්ද ගන්න විදිය පෙන්නනවා. නාසය ගන්ධේ ඉදිරියේ වරද්ද ගන්න විදිය පෙන්නනවා. දිව රස ඉදිරියේ වරද්ද ගන්න විදිය පෙන්නනවා. කය ස්පර්ශයේ ඉදිරියේ වරද්ද ගන්න විදිය පෙන්නනවා. මන සිතුවිල්ල ඉදිරියේ වරද්ද ගන්න විදිය පෙන්නනවා. ඊළඟට ඇහැ රූපයේ ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව ඉන්න විදිය විස්තර කරනවා. ශබ්දයේ ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව ඉන්න විදිය විස්තර කරනවා. ගන්ධය ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව ඉන්න විදිය විස්තර කරනවා. රස ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව ඉන්න විදිය විස්තර කරනවා. පොට්ටබ්බේ ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව ඉන්න විදිය විස්තර කරනවා. සිතුවිල්ල ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව විදිය විස්තර. එහෙනම් මේ මුළු ත්‍රිපිටකය ඇතුලෙන් පෙන්වන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් 6 අරමුණු 6 ඉදිරියේ වරද්ද ගන්න විදිය පෙන්නනවා. ඉන්ද්‍රියන් 6 අරමුණු ඉදිරියේ වරද්ද ගන්නේ නැතුව ඉන්න විදිය විස්තර කරනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මේ ඉන්ද්‍රියන් 6ට අරමුණු 6 එනවා මාත්‍රයක් වරද්ද ගන්නෑ. අරියතුන් වහන්සේලාටත් මේ අරමුණු ඉන්ද්‍රියන් 6ට මේ අරමුණු 6 එනවා මාත්‍රයක් වරද්ද ගන්නෑ. අනාගාමී උත්තමයට මේ ඉන්ද්‍රියන් 6ට අරමුණු 6ක් එනවා යම් මට්ටමක් වරද්ද ගන්න. සකදාගාමී උත්තමයට මේ ඉන්ද්‍රියන් 6ට අරමුණු 6ක් එනවා ඊට වඩා මට්ටමක් වරද්ද ගන්න. සෝතාපන්න උත්තමයාට ඔය ඉන්ද්‍රියන් හයට අරමුණු හයක් එනවා. ඊට වඩා මට්ටමක් වරද්ද ගන්න. පෘතජ්ජනයා ඉන්ද්‍රියන් හය ක්‍රියාත්මක වෙන විදිය දන්නේත් නැහැ. වරද්ද ගන්න විදිය දන්නේත් නැහැ. නිවැරදි කරගන්න විදිය දන්නේත් නැහැ. ඒ හින්දා තථාගතයන් වහන්සේ දේශනා කරනවා සුසීම කියන සූත්‍රයේ සූතවත්තාර ශ්‍රාවකයා වරද වරද විදියට දනි. මොකද්ද වරද වරද විදියට දනි කියන්නේ? ඇහැ වරද්ද ගන්න විදිහ. කන වරද්ද ගන්න විදිය. නාසය ගන්ධය ඉදිරිය වරද්ද ගන්න විදිය. රස වරද්ද ගන්න විදිය, පොට්ටබ්බේ වරද්ද ගන්න විදිය, මන වරද්ද ගන්න විදිය. වරද වරද විදියට දැනේ. ඔහු වරද වරද විදියට දැන ආයති සංවරේ පිහිටයි. කවුද? සුතවත් ආරසාවක. අරියතුන් වහන්සේට ආයති සංවරේ අලුතෙන් පිහිටන්න දෙයක් නැහැ. ආයතන කොහොමත් සංවරයි. හැබැයි අපි මේක සංවර කරගන්න නම් හරියටම වරද්ද ගන්න විදියයි නිවැරදි කරගන්න විදියයි දැනගන්න. මේක වරද්දගත්ත ගමන් අපිට මොකද හටගන්නේ? ශෝකය, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, දුක්ඛ ස්කන්ධය සම්භවಂತಿ මේ ඉන්ද්‍රියන් 6 අරමුණු 6 වරද්ද ගන්නේ නැති තැන දුක්ඛ ස්කන්ධය නිරෝධෝ හෝති. එහෙනම් මේ ඉන්ද්‍රියන් 6 මුල් කරගෙන වරද්දගෙන හට ගන්නවා නම් හටගන්නේ දුකක්, නිරුද්ධ කරා නම් නිරේ දුකක්. හට ගන්නවා නම් හටගන්නේ දුකක්, නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් බව දැනගත්තා නම් අයං උච්චති සම්මා දිට්ඨි. එහෙනම් සම්මා දිට්ඨියට යමෙක්පත් වෙනවා කියන්නේ මොකද්ද? දුක හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා. ඔච්චරයි දැනගන්නේ. එහෙනම් මට කියන්න ඕගොල්ලන්ට දුක හටගන්න විදිහයි දුකෙන් නිදහස් වෙන විදිහයි විතරක් දැනගත්තොත් ඇතිද? දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි දැනගත්තොත් ඇතිද කියලා අහනවා. දුක හට ගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි විතරක් දැනගත්තොත් ඇති කියන කට්ටිය අත උස්සයි. එකයි දුක හට ගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි විතරක් දැනගත්තොත් ඇති කියන කට්ටිය අත උස්සයි. එකයි දෙකයි තුනයි ආ. හය දෙනයි. හරි. ඒ කියන්නේ අනිත් ඔක්කොම මදි. නැතිනම් මම තීරයකට එන්න වෙනවද? මං ඇහුවේ දුක හට ගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි විතරක් දැනගත්තොත් ඇතිද කියලා ඇහුවේ. මදි. ආ මදි. හරි. දැන් අනිත් ඒවා කොහොම මදිනේ? මදියට තමයි මොකද්ද ඕන? ඉතින් මේ කිව්වේ ඒක තමයි. දුක හට ගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි. ඉතින් මං දැන් දුක හටගන්න විදිහයි දුකෙන් නිදහස් වෙන විදිහයි දැනගත්තාම ඇතිද කියලා නේද මං ඇහුවේ. ඉතින් නිදහස් වෙන විදිය දැනගත්තා නම් නිදහස් වෙනවනේ. හරි හරි. මං ඇහුවේ ඒක නෙමෙයි. මං අහපු එක ඕගොල්ලන්ට තේරුණා. මං ඇහුවේ දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි. ඒ ඉතින් නිදහස් වෙන විදියක් තියෙනවා තමයි. ඒ නිදහස් වෙන විදිය දැනගත්තොත් මොකද වෙන්නේ? නිදහස් වෙනවනේ. මං අහන්නේ ඒක දැනගත්තොත් ඇතිද කියලා. ඈ ඇතිද? මදිද? හරි. දැන් තව ඕක වෙන විදිහකට අහන්නද? දැන් උදේ කිව්වනේ මට ආවේ මොකටද? නිදහස් වෙන්න නේද? ඉතින් ඒක දැනගත්තම ඇතිනේ. ඉතින් ඒක තමයි නෑවුද? ඕ මාර්ගයක් තියෙනවා. ඕ. ඉතින් මාර්ගය මාර්ගය මාර්ගයක් තියෙනවා ඇත්ත. ඉතින් මාර්ගය දන්නේ නැතුව කොහොම නිදහස් වෙන්නේ? දෙකක් නෑ හතරක් තියෙනවා. හරියට හරි. හොඳයි. එතනට එනම එන්න ඕනේ. දෙකක් තිබ්බට දැන් හතරක් තියෙනවා. හරි. දුක හටගන්න විදියක් මම විස්තර කිව්ව නේද දැන්? මම කිව්වා හටගන්නවා නම් හටගන්නේ දුක, නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් බව දැනගත්තා නම් අයං උච්චති සම්මා දිට්ඨි. ඒක බුද්ධ දේශනාවක්. ආය අකුරක් ස්පිල්ලක් පාපිල්ලක් එහෙම කරන්න බෑ. හට ගන්නවා නම් හටගන්නේ දුකක්. නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් බව දැනගත්තා නම් අයං උච්චති සම්මා දිට්ඨි. යමෙක් සම්මා දිට්ඨියටපත් උනේද සෝතාපන්නයි. හරිනේ. එතකොට හට ගන්නවා නම් හට ගන්නවා කියන්නේ සමුදේ. හටගන්නේම මොකද්ද? ඒකයිති කොහෙටද? දුක්ඛාර සත්‍යෙට. අට ගන්න එක. සමුදේ. හරිනේ? ඊළඟට කිව්වා මොකද්ද? නිරුද්ධ කරානම්. නිරුද්ධ කරන වැඩක් තියෙනවා. නිරුද්ධ කරේ දුක. නිරෝධයයි. අර නිරුද්ධ කරපු එකයි ටික කොහෙටද? නිරෝධයට. එතකොට නිරුද්ධ කරානම් කිව්වේ කරන වැඩ පිළිවෙල තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. දැන් ඕක ඇතුළේ මම චතුරාර්ය සත්‍යම කියලාද නැද්ද? ඕකෙන් චතුරාර්ය කියලා තියෙනවා. අපි වචන දෙකෙන් තමයි කියන්නේ. වචන දෙකෙන් තමයි කියන්නේ. හැබැයි හතරම ඕක ඇතුලේ තියෙනවා. නේ? අර මට ඕන උනේ මොකක්ද දන්නවද කියන්නේ? ඕක නෙමෙයි. දැන් මෙන්න මේක දැනගත්ත මේ මේ මේ හට ගන්නවා නම් හටගන්නේ දුකක් නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් බව දැනගත්තා නම් ඇතිද කියලානේ මං ඇහුවේ. හරි. මට ප්‍රශ්නේ මෙච්චරයි. ඔන්න ඔය කාරණේ දන්නේ නැති හන්ද නේද මෙතෙක් කාලයක් අපි සසරේ සැරිසෙන්නේ. ඈ? එහෙනම් ওই සසරේ දැනගත්ත ටික එකක්වත් වැඩක් තියෙනවද? දැනගන්න ඕනම එක අපි දැනගෙන නැහැ. දැනගන්න ඕනම එක දැනගන්නේ නැතුව දැනගන්න ඕනේ නැති සියලු බඩ කඩපු ටික දැනගෙන තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඒ ඒ දැනගන්න ඕනේ නැති ඒවා කියන්නේ මොකද්ද? අපි ඒවා වැරදියට පරිහරණය කළා. ඒ හැම අවස්ථාවකම අපිට ගෙන දුන්නේ මොකද්ද හිතට? පීඩනය, අසහනය. එහෙනම් ඒ හැමතැනම හටගෙන ඇත්තේ මොකද්ද? දුක නේද? මොකද්ද නැති වුනේ? නිරෝධ කරගන්න විදිය දන්නේ. ඒකයි මම ඇහුවේ හට ගන්නවා නම් හටගත්තේ දුකක්, නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් බව දැනගත්තොත් ඇතිද කියලා. ඔච්චරනේ ඕනේ. දැන් ඔය ටික දැනග ඔන්න ඔය කාරණා දෙක දැනගන්නේ නැතුව අනිත් ඔක්කොම කටපාඩම් කරා. වැඩක් තියෙන්නේ. ඈ? නෑ. සියලු පිරිත්වල තියෙන්නේ මොනවද? සියලු පිරිත්වල තියෙන්නේ මොකක්ද? දුකද දුකෙන් නිදහස් වෙන විදියද? ඈ? පිරිත් ටික පාඩන්නේ දුකෙන් නිදහස්ද? පිරිත් ඔක්කොම පාඩන් දුකෙන් නිදහස්ද කියලා අහන්න ඈ එහෙනම් පාඩම් කරපු වළියට නිදහස් වෙන්නේ නැහැ ඒකයි මේ පෙන්නන්නේ පාඩම් කරපු වළියට නිදහස් වෙනවා නම් ඉතින් පිරිත් ටික හොඳටම ඇති ඒ පරිත්තසානුභාවයෙන් ඉවරයි ඒ පිරිතේ අනුභවයෙන් සියලු දුක්ඛ ස්කන්ධය නිරෝධෝ හෝති. එහෙනම් ඇතිනේ. නේද? හැබැයි එහෙම වෙලා තියනවද? වෙලා නැහැ. එහෙනම් කටපාඩම් කිරිල්ල වෙනයි අවබෝධය වෙනයි. දෙක දෙකක්. කටපාඩම් කරලා රූපේ ඉදිරියේ දුක හටගන්න විදිය හොයාගන්න බෑ. කටපාඩම් කළා සද්දේ ඉදිරියේ දුක හටගන්න විදිය හොයාගන්න බෑ. ගන්ධේ ඉදිරියේ කටපාඩම් කළා දුක හොයාගන්න විදිය. මං චූටි කාරණයක් කියනවා. ඒ චූටි කාරණය නෙමෙයි මේක ලොකු විස්තරයක්. හොඳට අහගන්න. මං කිසිම දේශනාවක මේ විස්තරය මේ විදිහට කරලා නැහැ. පළවෙනි වතාවට මේ නුවර කරන්නේ. ඒ හින්දා හොඳට අහගන්න. මේ කියන විස්තරය මත තමයි මම් මුළු සාකච්ඡා 10 හරි 12 හරි ඉවර වෙනකන් ගෙනියන්නේ මෙන්න මේ කියන කාරණේ මත. මේ කාරණේ මත විතරයි මුළු සාකච්ඡාවම ගෙනියන්නේ. එකම කාරණයක් මත ගෙනියන්නේ. මේ කාරණේ තමයි මම මින් එහාට දිගින් දිගටම දිගින් දිගටම විස්තර කර කර යන්නේ. මට කියන්න නිදා ගන්න එපා එක්කෙනෙක්ව. සී බුද්ධිය හොඳට අහගෙන ඉන්න. Tamange ප්‍රශ්නේ ගන්න දැන්. මට කියන්න ඕගොල්ලන්ට මේ ලෝකේ රූප දකිනකොට මන වැඩෙන රූප තියෙනවද නැද්ද? හොඳට උත්තර දෙන්න අවංකව දෙන්නම්. කොලේ වහන්න එපා වංචනික ධර්ම වලට අහු වෙන්නත් එපා. හදවත විවෘත කරන්න. විවෘත කරලා තමන්ගේ ප්‍රශ්නේ කතා කරන්න. මන වඩන රූප තියෙනවද නැද්ද? ඕගොල්ලන්ට. තියෙනවද? ඒ මන වඩන රූප ඕගොල්ලන්ගෙන් දුරස් වෙනවට කැමතිද? කැමති නැහැ. මනවඩන රූප දුරස් වෙනවට කැමති නෑ. කැමතිද? කැමති නෑ. උදාහරණයක් කියන්න ඕනේද? ටීවී එක බල බලි. ටීවී එක බල බල ඉන්නකොට පොඩි එකා ඇවිල්ලා ඉස්සරහින් හිට ගන්නවා. මොකද වෙන්නේ? මන වැඩෙනවද? ඈ? එයි මන වඩා ගන්න විදියක් නැහැ. මන වඩන රූප ටික පේන්නේ නැහැ. මනවඩන රූප ටික අපෙන් දුරස් වෙලා බාධාවක් ඇවිල්ලා. එහෙනම් මනවඩන රූප අපෙන් දුරස් වෙනවට අපි කැමති නැහැ. එහෙනම් මනවඩන රූප අපෙන් දුරස් වෙන තැන අපිට හටගන්නේ මොකද්ද? දුක. අසහනය. පීඩාව. එහෙනම් මනවඩන රූප අපෙන් අයින් වෙනවට අපි කැමති නැහැ. මනවඩන සද්ද තියෙනව නේද? ඈ මනවඩන සද්ද දුරස් වෙනවට කැමතිද? නෑ. කැමතිද? නෑ. හොඳට නාට්‍යයක් බල බල ඉන්නවා ලයිට් ගියා එකපාරට. හොඳට මන වැඩිගෙන ආවේ. නේද? හැබැයි කොහෙවත් නැහැ. ඇහැ වඩන රූප නැහැ. කන වඩන ශබ්ද නැහැ. කොහෙද මේ වැඩෙන්නේ? මන වැඩෙන්නේ. ඇහැ වඩන රූප මේ ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි පේන්නේ. ඕ ඇහෙන් පේන්නේ මන වැඩෙන්නේ මාර සිස්ටම් එකේ. ඇහෙන් පේන්නේ වැඩෙන්නේ මන. તો මන වඩන රූප තමයි අපි කැමති. ඒ මන වඩන රූප දුරස් වෙනවට කැමති නැහැ. මන වඩන සද්දයින් වෙනවට කැමති නැහැ. ඕවාගේ තියෙනවා මන වඩන ගන්ධ. නේද? ඒවා අපෙන් අයින් ඒවා අයින් වුණොත් අපි හිතමු ගේ ගේ ළඟම මේ ජනෙල ළඟම හොඳ සමම්පිච්ච වැලක් වවනවා. අනේ ජනෙල ඇරපු ගමන් කාමරේ අර පුසුඹේනවා මන වැඩෙනවා ඉතින්. අනේ උදේ පාන්දර කවුද මල් ටික කඩාගෙන ගිහිල්ලා. එක මලක් නෑ ගහේ. දැන් මොකද වෙන්නේ? වෙන්ද වගේ සුපුරුදු පරි ජනෙල් ඇරියා මන වඩා ගන්න. අයියෝ මන වලට ගන්දිය දුරස් වෙලා. දැන් මොකද වෙන්නේ? හිතට අසහනයක් නේද? පීඩාවක් නේද? අන්න මන වඩන ගඳ අයින් වෙනකොට කැමති නැහැ. ඊළාට මොනවද තියෙන්නේ? මන වඩන රස අයින් වෙනකොට කැමති නැහැ. නේද? දැන් අපි හෝටල් එකකට යනවා කන්න. ගිහිල්ලා දතකට මැදගෙන බලාගෙන ඉන්නවා. එංගල ඉල මොකෝ කරන්නේ? අර දුම් දාගෙන පුසුලේ බෑ ඔක්කොමත් එක්ක ගඳයි රසයි ඔක්කොමත් එක්ක දැන් ගෙනල්ලා මේක තියෙනවා. මඩ වන රස ටික දැන්. ඊට තියලා ගිය ගමන් අනිත් සර් සර් වැරදිලා සර් පොඩි වැඩේ අනිත් අනිත් ටේබල් එකට ගේන්න ඕනේ ඒක සර් සර් වලට ගෙනල්ලා තියෙන්නේ කියලා. ඩග්ගල මේක අරයි යනවා. දැන් මොකද වෙන්නේ? ආ මම උගල දෙක මෙච්චර ලැබිලා කන්නාවා දැන් ඒකත් නෑ මඩ වඩන රස ගන්න විදියක් නෑ දැන්. එහෙනම් මඩ වඩන රස අපෙන් අයින් වෙනවට කැමති නෑ. නේද? මඩ වඩන රස. ඊළඟට තියෙනවා මන වඩන මොනවද? ස්පර්ශ. නේද? හොඳට ඔළුව මසාජ් කර කර ඉන්න කවුරු. අනේ මඩ බෑ ආම්මේ මගේ අත් දෙක රිදෙනවා. අනේ පුතේ තව චුට්ටක් මේව කරන්න. තව චුට්ටක් මේව කරන්න. මඩ බෑ මඩ බෑ මගේ අත් දෙකත් රිදෙනවා. දැන් ඒක අයින් වුණොත් මොකද වෙන්නේ? යෝ බලන්නකො මන වඩා ගන්න තිබ්බක නැති වුණා. අන්න මඩ වඩ මන වඩන ස්පර්ශ අයින් වෙනවට කැමති නැහැ. නේද? කොහොම තව ඉන්න මොකද අවස්ථාවක්? හොඳට හිත හිත ඉන්නවා ඉතින් දැන් අර ඔක්කොම කරපුවා මොනවාද? මනවඩපු සද්ද ටිකයි, මනවඩපු රූප ටිකයි, මනවඩපු ගන්ධ ටිකයි, මනවඩපු රස ටිකයි, මනවඩපු ස්පර්ශ ටිකයි, මනවඩපු මේ මොනවද ගන්ධ ටිකයි පහෙන්ම ගත්ත එක ඔක්කොම ඕක කරන්නේ. ফুল මනෝපාර ගහගෙන ඉන්නේ. මොනවද ඔය කල්පනා කරන්නේ? එක පාට ගැස්සිලා කිව්ව මන වඩා ගන්න තිබ්බ එක නැති කරන්නේ මේ අක ඇවිල්ලා. ආච්චර ෂෝක් එකට මනෝපාර ගහගෙන හිටියා. අයියෝ ඒක නැති කරන්නේ එක පාට ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? ඒත් මොකක්ද දැන්? එක පාටම දොර අරගෙන අම්මා ඉන්න කවුරු ගෙදරගෙන ඇවිල්ලා මොනවද බලා මේ කරන්නේ? ආ. බලන්න මොනවට ආවද මන් දන්නේ මේ වෙලාවේ. ඉතින් හොඳ දෙයක් මං හිත හිත හිටි. තරම් මන වැඩින්නේ නැහැ. එහෙනම් මොන මන වඩන හයක් තියෙනවා. නේද? දැන් මේ හයම වැඩෙන්නේ මොකද්ද? මන වැඩෙන්නේ. මේ මන වඩන හය දුරස් වෙනවට කැමති නැහැ. මේ මන වඩන හය දුරස් වෙනවට කැමති නැහැ. ඔය මනවඩන හය දුරස් වෙන තාක්කල් අපිට හටගන්නේ මොකද්ද? ඈ දුක. මේ මගේ මනවඩනේව තිනවා මගේ මනවඩනේව තිනවා ඒවා අයින් වෙනකොට මට පුදුම සැපයි. එහෙම එනවද? නෑ. මනවඩන ටික අයින් වෙනකොට දුකක් එන්නේ. තව පැත්තක් තියෙනවා. මොකද්ද? සමහර ඒවා තියෙනවා සමහර රූප දකින්නකොට මන වැඩෙන්නේ නැහැ. මන නොවැඩෙන පැත්තට තියෙන්නේ. දැන් මන වැඩෙනකොට තියෙන්නේ මොකද්ද? සන්තෝෂයක්. සතුටක්. හැබැයි ඒ ඒ සතුට ගෙන දෙන මන වැඩෙන ඒවා අයින් වෙනවට කැමති නැහැ. තව ටිකක් තියෙනවා මන වැඩෙන්නේ නැති රූප. ඒ මන වැඩෙන්නේ නැති රූප එකතු වෙනවට කැමති නැහැ. මනවඩන් නැති රූප එකතු වෙනවට කැමති නැහැ. ඒ කොහොමද වෙන්නේ? අපෝ අදත් ඉස්සරහටම හම්බුණා. ඉවරයි දවසම ඉවරයි. නේ. මොන මගුලට ඉස්සරහට ආවද මන් දන්නේ. අද දවසම ඉවරයි. මුස්පේන්තු. නේ. එහෙම ඉන්නවනේ. එහෙම එන්නේ නැද්ද ජීවිතේ? ඇයි ඒක මන වඩන රූපයක් නෙමෙයි. මන වඩන්නේ නැති රූපයක්. එහෙනම් මන වඩන්නේ නැති රූප ලං වෙනවට කැමති නෑ. මන වඩන රූප දුරස් වෙනවට කැමති නෑ. මන වඩන රූපය දුරස් වෙනවට කැමති නෑ. මන වඩන්නේ නැති රූප ළඟට එනවට කැමති නෑ. ඊළඟට තියෙනවා මන වඩන්නේ නැති සද්ද. හරි? අන්නේ සද්ද ළඟට එනවට කැමති නෑ. දැන් සමහරවිට අපි ඔෆිස් එකේ හරි කොහේ හරි ගෙදර ඉන්න මොකද ආපෝ කංකාරච්චලේ ඔන්න අදත් පටන් ගත්තා. උදේ පාන්දර සීනු නාද කරන්නේ. ඇයි ඇහෙනකොටම මන වඩන්නේ මන වඩන්නේ නැතිව දැන් ළඟට ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? දැන් මන වඩන්නේ නැති මොනවද තින්නේ ඔක්කොම? එයා පැත්තේ ගෙදර බල්ලෙක් කෑ ගහන උදේ ඉන අවසන කෑ ගහන ඉවරයක් නැහැ මරලා තෝනි දිවි. දැන් මන වැඩෙනවද? මන වැඩෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? බයිනවා. අදපු එකටත් බයිනවා, ගෙනාපු එකටත් බයිනවා, කන්න දුන්න නැති එකටත් බයිනවා, ඔක්කොටම බයිනවා. බැන බැන බැන බැන ඉන්නවා. අන්න මන වඩන්නේ නැති සද්ද. මේ කියන එක හොඳට අහගන්න හොඳේ. මන වඩන්නේ නැති සද්ද ලං වෙනවට කැමති නැහැ. ඒ වගේ මන වඩන්නේ නැති ගන්ධ තියෙනවා. තාපු කවුද වන්දනේ දූරියන් ගෙඩියක් ගෙනල්ලා ගදේ බෑ පැත්තක ඉන්නක. මොකා ගෙනවද මන් දන්නේ නැහැ. ඒ කට්ටියට මන වැඩෙන්නේ නැහැ. අනිත් කට්ටිය කවුද දන්නේ නැහැ දූරියන්ගේ නාය කොහෙද දන්නේ නැහැ තියෙන්නේ ඒ කට්ටියට මන වැඩෙනවා එකම දූරියන් ගෙඩිය ඒ දූරියන් ගෙඩිය ගන්ධේ තියෙන කෙනෙක් මෙතනින් අයින් කරොත් ඒක අයින් කරා නැද්ද ඒක දැන් අර මන වැඩන්නේ නැති අයට ඒ ඒ ගන්ධය ලං වෙනකොට කැමති නැහැ මන වැඩන්නේ නැති ගන්ධය ලං වෙනකොට කැමති නැහැ අපි මේව උදාහරණ නැතුව පස්සේ ගමු මුලින් පොඩි ටිකක් පෙන්නන්නේ ඊළඟට තියෙනවා මන වඩන්නේ නැති ස්පර්ශ. නේද? යන ගමන් කකුල හැප්පුණා පුටුවක. ගලක හැප්පුණා. හැප්පුණා මොකද වෙන්නේ? මොකා තියලා ගියාද මන් දන්නේ ඒ ස්පර්ශය ඇවිල්ලා වැඩුණොත් මන වැඩෙන්නේ නැහැ. ඒකට අකමැති. එහෙනම් මන වඩන්නේ නැති ස්පර්ශ ලං වෙනවට කැමති නැහැ. කයට. මන වඩන ස්පර්ශ දුරස් වෙනවට කැමති නැහැ. මන වඩන්නේ නැති ඒවා ලං වෙනවට කැමති නැහැ. ඊළඟ තියෙනවා තව එකක් මොකද්ද? මන වඩන්නේ නැති ධම්ම. මන වඩන්නේ නැති ධම්ම. මොනවට මේව මතක් වෙනවද මන් දන්නේ නැහැ. මං කොච්චර මේව අමතක කරන්න ගියා? ඒවමනේ මතකයට එන්නේ. නේ? මම හිතන්නේත් නෑ ඕවම ඇවිල්ලා මට වද දෙනවනේ. ඇයි? කැමති කොහමද? ඒ වෙන්නේ සිතුවිලි එන්න ඕනේ නැහැ. එහෙම ඒව එනකොට මන වඩන්නේ නැහැ. එහෙනම් ඔන්න හොඳ බලන්න හය දැන් කොහොමද වෙන්නේ කියලා මනවඩන හයක් තියෙනවා. ඒ හය අපෙන් දුරස් වෙනවට කැමති නැහැ. මනවඩන්නේ නැති හයක් තියෙනවා. ඒ හය ලං වෙනවට කැමති නැහැ. ඒ හින්දා මේක ගැඹුරට විස්තර කරනවා කොහෙද තථාගතයන් වහන්සේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි අප්‍රියං හා එක්වීම දුකයි ප්‍රියංගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ, මනවඩන ධම්ම. අප්‍රියං ආයෙක් වීම මොනවද? මනවඩන මනවඩන්නේ නැති රූප, මනවඩන්නේ නැති ශබ්ද, මනවඩන්නේ නැති ගන්ධ, මනවඩන්නේ නැති රස, මනවඩන්නේ නැති ස්පර්ශ, මනවඩන්නේ නැති ධම්ම. හයක් ලං වෙනකොට කැමති නෑ, හයක් දුරස් වෙනකොට කැමති නෑ. එහෙමනම් මේ හය දුරස් නොවේවා කියලා කැමැත්තක් තියෙනවා. මේ හය ලං නොවේවා කියලා කැමැත්තක් තියෙනවා. මේ හය දුරස් නොවේවා මේ හය ලං නොවේවා යම්පි විච්ඡං නලබති තම්පි දුක් මේ හය ලං මේ හය දුරස් නොවේවා කියලා ඉච්ඡාවක් තියෙනවා මේ හය ලං නොවේවා කියලා ඉච්ඡාවක් තියෙනවා. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි. දැන් ඕගලන්ට මම පොඩි වෙලාවක් දෙනවා. තප්පර ගන්න. වෙලාවත් යනවා. මට කියන්න ඔන්න ඔය 12 ඔය විදිහට ඇරෙන්න දුකක් ආපු එකක් කියන්න. මේ පැත්තේ 6යි මේ පැත්තේ 6යි. 6ක් දුරස් වෙනවට කැමති නැහැ. හයක් ලං වෙනවට කැමති නැහැ. ඔය ඔය හය ලං වෙනකොට දුක ආපු අවස්ථාවයි ඔය හය දුරස් වෙනකොට දුක ආපු අවස්ථාවයි ඇරෙන්න තව දුකක් පණවන්න පුළුවන් එකක් තියෙනවා නම් කියයි. ජීවිතේ හොයන්න පොඩි වෙලාවක් දෙන්න. පුළුවන් නම් මට කොහෙන් හරි හොයලා කියන්න එකක්. ඔය 12 හැම් පිට එකක් කියන්න. හරි. මම හොඳට බලන්න මං කියුවේ. මේ 6 දුරස් වෙනවට කැමතිත් නෑ. මේ 6 ලං වෙනවට කැමතිත් නෑ. ඈ? ඔව්. දැන් මේ කියන්නේ යන්නේ මොකක්ද දන්නවද දැන්? මේ මේ කතා කරන්නේ අපි මේ හයක් දුරස් වෙනවට අපේ තියෙනවා අකමැත්තා. අර හය ලං වෙනකොට අකමැත්තක් තියෙනවා. ඒක ඒ හය ලං වෙනකොටත් අපිට හිතට එන්නේ මොකද්ද? දුක. මේ අය දුරස් වෙනකොටත් එන්නේ දුකක් නේ. එහෙනම් මෙන්න මේ 12 ඇරෙන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. මේක මේ පිටකෝපදේශයේ තියෙන්නේ උත්තරීතර බුද්ධ දේශනාවක වැදගත්ම කොටසක් පෙන්නනවා. මනවඩන රූප ටික මනවඩන 6 දුරස් වෙනවට කැමති නෑ මන වඩන් නැති ඒවා ලං වෙනවට කැවති නෑ මේ 12 මුල් කරගෙන සියලු දුක්ඛ ස්කන්ධේ හේවත් සබ්බ දුක්ඛේම පණවනවා සබ්බ දුක්ඛේම පණවනවා අන්න ඊළඟට මොකද්ද ඒ සබ්බ දුක්ඛේම ගොඩ නැගෙනකොට මොකද්ද කායික දුක්ඛයක් එනවා ඒ වගේම මානසික දුක්ඛයක් එනවා අන්නේ කායික දුක්ඛේ කායික දුක්ඛේ විදියටත් මානසික දුක්ඛේ මානසික දුක්ඛේ විදියටත් තෝරගන්න බැරි වෙච්ච ගමන් අපිට සංඛාර දුක්ඛය, දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛ කියන දුක්ඛතා තුනකට ලක් වෙනවා. ඒ දුක්ඛතා තුනට කියනවා පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා. එහෙනම් ආරම්භය කොතනින්ද තියෙන්නේ? අපි හිතාගෙන ඉන්නවා මන වඩන රූපක් තියෙනවා මන වඩන්නේ නැති රූප කියලා කොටාසයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එකම තමයි අවිද්‍යාව. එහෙනම් ඒ අවිද්‍යාවෙන් තීරණයක් ගන්නවා මන වඩනේවා අයින් නොවිය යුතුයි. මන වඩන්නේ නැති ඒවා ලං නොවිය යුතුයි. හේතුව ඇයි අපිට වැරදුනේ? අපි හිතනවා ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කිව්වහම අපිට හයකට කඩා ගන්න බෑ. අපි හිතනවා මොකෙක් හරි මලුත් විතරයි කියලා. බුදුහාඳුරෝ ප්‍රියංගෙන් වෙන්වීම කියලා දාලා තින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. අප්‍රියං ආ එක්වීම කියලා දාලා තින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. එහෙනම් සබ්බ දුක්ඛේම මේකට යටත් කරනවා. ඒකයි මම කියේ ඕගොල්ලෝ ඕගොල්ලන් හොඳට හිතලා බලන්න ඒ ඇරෙන්න අපිට දුකක් ආපු අවස්ථාවක් තියෙනවද කියලා. නෑ නේද? අපිට ඇරදුනේ කොතනද? අපි හිතුවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා එක එක කැටගරිස් වලට දාගෙන දාගෙන ගිහිල්ලා ප්‍රියංගෙන් වෙන්වීම එක දුක අප්‍රියං අය කීම තව දුක යම් පිච්චන්න ලැබුති තව දුක සංකීර්තේන පංච උපාදානස්කන්ධ තව දුකක් කියන මොකක්ද උනේ ප්‍රියංගෙන් වෙන් නොවේවා කියයි ઈચ્છාවක් උපදී අප්‍රියං හා එක් අප්‍රියං හා එක් නොවේවා කියලා ઈચ્છාවක් උපදී ඒ ઈච්ඡාවකින් ලැබිය හැක්කක් නැහැ. එහෙනම් ඒ ઈච්ඡාව ගොඩනගන තැනම කැමැත්ත ගොඩනගන තැනම මොකද වෙන්නේ අපිට? දුක්ඛ ස්කන්ධය උරුමයි. අන්නේ දුක්ඛ ස්කන්ධයට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය ඇතුලේ කොටස් දෙකක් වෙනම වෙන් කරනවා. පංචස්කන්ධයට අයිති දුකක් තියෙනවා. පංච උපාදානස්කන්ධයට අයිති දුකක් තියෙනවා. ඔබතුමා ඇහුවා වගේ කායික දුක්ඛේ පංචස්කන්ධයට යනවා. මානසික දුක් පංච උපාදානස්කන්ධයක මුල් කරගෙන යනවා. එහෙනම් කය මුල් කරගෙන එනවා, හිත මුල් කරගෙන එනවා. ඔන්න ඔය ටිකට කියනවා සබ්බ දුක්ඛේම හට ගන්නවා කියලා. හොඳට කල්පනා කරන්න. මම මේක දැන් මේක මත තමයි මම මේ සාකච්ඡා සම්පූර්ණයෙන් ගෙනියන්නේ. මම හැම තැනම පෙන්නන්නම් ඕගොල්ලන්ට දැන් කරගෙන යනකොට මෙතනින් එහා හැම තැනම ඇවිල්ලා තින්නේ ප්‍රිය දෙයක්, මන වඩන දෙයක් අයින් වෙනවට කැමති නැහැ. මන වඩන්න නැති දෙයක් ලං වෙනවට කැමති නැහැ. එහෙනම් මන වඩන දේවල් ලං නොවේවා කියලා තියෙන කැමැත්තයි මන වඩන දේවල් මේ දුරස් වේවා දුරස් නොවේවා කියන කැමැත්ත මත තමයි සම්පූර්ණයෙන්ම දුක. හැබැයි අපි හිතුවත් නැතත් රූප අපෙන් දුරස් වෙනවා රූප ළඟට එනවා දුරස් වෙනවා ළඟට ඕවා වෙනවා ඒක ලෝකේ වෙන ධර්මතාවයක්. හැබැයි ඒක තුල ઈચ્છාවක් ගොඩනගන්න යනවා කැමැත්තක් ගොඩනගන්න යනවා ඒක මත මේක ගොඩ නැගෙනවා අම්මයි. නතර කරන්න බෑ. පැහැදිලිද? අපි මේක උදාහරණ අරගෙන ගැඹුරුවට මෙතනින් එහාට කතා කරනකොට ත්‍රිපිටක සාක්ෂිත් අරගෙන තම ඔක්කොම ඕක මතම තමයි ජාතිපි දුක්ඛ එන්නේ. ඕක මතම තමයි ජරාපි දුක්ඛ එන්නේ. ඕක මතම තමයි ව්‍යාධිපි දුක්ඛ එන්නේ. ඔය ඔක්කොම ටික ගොඩ නැගෙන. ඒ සමස්තයටම කියනවා ඊළඟට මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හේතුව මොකද? අර ධම්මචක්කපවත්තනේ සූත්‍රයේ තියෙන මාත්‍රිකාව හැටියට තියෙන ඒවා විභජ්‍ය කරලා බෙදලා බෙදලා තියෙන්නේ වෙන තැන්වල. ඒකයි බුදුහාම හරිම ලස්සන මේකක මම පෙන්වන්නම් ඕන ස්ලයිඩ් එකම දාලා පෙන්වන්නම්. සබ්බ දුක්ඛේම මේකටයි තියෙන්නේ. ඒ ඒ දුක්ඛේ ඇරෙන්න තවත් දුක්ඛයක් නොපනවමි කියලාම කියනවා. වෙන එකක් පනවන්න බෑ. හොඳට කල්පනා කරන්න ජීවිතය අත්දැකීම් වලට දාලා එහෙම නෙමෙයිද කියලා. හොඳට බලන්න ඔය හය අයින් වෙනවට කැමති නෑ. අර හයක් ලං වෙනවට කැමති නෑ. හය දුරස් වේවා, හය දුරස් නොවේවා කියලා කැමැත්තක් තියෙනවා. අර හය ලං නොවේවා කියලා කැමැත්තක් තියෙනවා. එහෙනම් තනිකරම දුක කොට නැගෙන්නේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛම් වාක්‍යයට යටත්ව කියන එක මම පෙන්නන්නම් ඊළඟට. දානය අරගෙන ඉවරලා. ඒක මත තමයි ඔක්කොම ගොඩ නැගෙන්නේ. අන්නේ ගොඩ නැගෙන එක අපි හරියටම තේරුම් ගන්න ඕන. මේ දවස් ගානක සාකච්ඡාවක් කරන්න තියෙන එකක් මම මේ සම්පින්ඩනයක් මුලින් කරේ. මේ අවසානයේ දැන් මේ කරපු එක මත තමයි සියල්ල ගෙනියන්නේ. ඉතින් ඒක ක්‍රමානුකූලව හිමින් හිමින් හිමින් හිමින් යනවා. අද ඇවිල්ලා ඔක්කොම අහගෙන යන්නවට හරියන්නේ නැහැ. නේද? ක්‍රමානුකූලව යන්න ඕනේ. නැත්නම් අර මොකද අපි මේවා දික්ටි දරාගෙන එක එක මත මතාන්තර ටිකක් දරාගෙන මේක සුද්ධ කරන්න ටිකක් අමාරු. හේතුව ඇයි? ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ බණ අහන්න ආවේ නැහනේ බෞද්ධයෝ. ආවෙම අන්නේ පරිබ්‍රාජකයෝ. දැන් බණ අහන්න ඉන්නේ බෞද්ධයෝ. බෞද්ධයෝ බණ අහන්න ඉන්න ඕනේ නැහැ. ඇයි? බෞද්ධයෝ බණ අහලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි නිහතමානීව කැමති නැහැ අපිත් ඉන්නේ පරිබ්‍රාජික ගොඩේ කියලා කියන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන කතාවක් නෙමෙයි. පරිබ්‍රාජික කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය තෝරගත්තේ නැති සියලු දෙනාමයිති පරිබ්‍රාජික ගොඩට. එච්චරයි ඒක පුත තව වචනකින් කියන පුතඥ කියලා. දැන් සමහර අය ඉන්නවා පුතඥ කියන්න කැමති. පරිබ්‍රාජික කියන්න කැමති නෑ. මේ පුතඥයම වෙන වචනකින් තමයි පරිබ්‍රාජක කියන්නේ. මේ ලෝකේ බුදු පියාණන් වහන්සේ බෙදන්නේ කොටස් දෙකකට විතරයි. ශ්‍රුතවත් ආර ශ්‍රාවකයා අශ්‍රුතවත් පුතඥා. ඔච්චරයි බෙදන්නේ. ඒ ශ්‍රුතවත් ආර ශ්‍රාවකයා කියලා කම්පෙවිංග පෙන්නන කවුද? ලෝකේ යථාර්ථයේ තේරුම් ගත චතුරාර්ය සත්‍ය අවබෝධය කරගත්ත අඩුම තරමින් සෝතාපන්න ආර ශ්‍රාවකයා. ඉන් මෙහා ඉන්න කිසි කෙනෙක් සූතවතාර ශ්‍රාවකයෝ නෙමෙයි. ඉතින් හැබැයි මේක ඇතුලේ තියෙනවා පෘතජන, කල්යාණ පෘතජන සූතවතාර ශ්‍රාව කියලා කොටස් තුනකට ගන්න. අර කල්යාණ පෘතජන කොටසේ ඉන්න කට්ටිය කවුද කියන එක මම දාණයෙන් පස්සේ විස්තර කරනවා. පැහැදිලිද? අන්න එහෙම ඉන්න කෙනෙක්ට තමයි කොයි මොහොතක හරි සද්ධර්මයක් අහගෙන එතනට එන්න ඕන කරන පසුතලයේ හැදෙන්නේ. අපි ඒක දානේ අරගෙන ඇවිල්ලා විස්තර කරමු. වෙලාව හරි දැන් නැත්තම් වෙලාව මදි වෙනවා. වෙලාව 1ට 5යි. ලොකු පිරිසක් ඉන්නහන්ද මේ නිවේදනය මම දීලාම යන්නම්. හේතුව මොකද කෑම ගන්නකොට විශේෂයෙන්ම මේ ස්ථානයෙන් අපිට දීපු පණිවිඩයක් තියෙනවා. කොයිම වෙලාවකවත් අතන තියෙන බාස්කට් එකට ඉඳුල් දාන්න ඕන එකට ඉඳුල් දාන්න මේ අර ටිෂු එක දාන්න ඕන එක ටිෂු එකට දාන්න. මොකද මේිට ඉස්සෙල්ලා කරපු සමහර තැන්වල එක එක ධර්මදේශනා නෙමෙයි වෙන වෙන වැඩ පිළිවෙත් තිබිලා තියෙනවානේ. ඒ කරපු හැම හැම එකේම ඒවා වෙලා නැතුව ඒ අයට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒවා ඉතින් ඔය සං මොකක් හරි මියුසිකල් ෂෝ එකක් තිබ්බහම ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඉතින් කොහොමත් වෙන්නේ ඇත්ත දැනගන්න නෙමෙයි ලෝකෙක ඉන්නේ. ආ හරි. ආ කමන්නේ කමන්නේ එක විනාඩි 5ක් විතර යනවලු කෑම එන්න ආ කමන්නේ එහෙනම් කොහෙන් යන්න පුළුවන් එහෙනම් ඕන ටික තව පොඩ්ඩක් විස්තර කරගෙන ඇත ඔව් හරි එතකොට <clears throat> මම මෙන්න මේකේ අපි මේ දැන් කතා කරපු ටිකත් එක තව චුට්ටක් විස්තර කරගෙන යමු මෙන්න මේ C දවල් දාන වෙලාවේදී CAO 7787 කියන රතේ චූට්ටක් දැන් නෙමෙයි දාන වෙලාවේදී ගිහිල්ලා පොඩ්ඩක් එතනින් අයින් කරගන්න එතන පොඩි අපහසුතාවයක් එනවලු CAO 77යි 87 කියන වාහනේ. ඒක හරි මෙතන මෙතන ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඊතාත්මත්ම ගෞරවයෙන් මැතිතුමනි තෙරුවන් සරණයි. මම ධම්මා සිංහානන්දේ පත්‍රිකාව දේශනා කළා පව් කළොත් අපායේ ඉපදේ. පින් කළොත් දිව්‍ය ලෝකේ ඉපදේ. මාර්ගඵල නම් බ්‍රහ්මලෝ. මාර්ගඵල බ්‍රහ්මතලයේ ඉපදේ. මේ හැමක් නොකොලොත් ඉපදීමක් නැත. මේ ගැන පැහැදිලි කරනවා. මේක අහන්න ප්‍රශ්නේ මේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරපු දහමක් ඇසුරෙන් අහන්නේ. පව් කරොත් අපාය යනවා, පින් කළොත් දිව්‍ය ලෝක යනවා. මාර්ගඵල නම් බ්‍රහ්මතලයේ උපදී මේ තුනම නොකොලොත් ඉපදීමක් නැත කියලා. ඒක තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ ගැන මොකද්ද කියන්නේ කියලා අහලා තියෙන්නේ. ඉතින් මෙහෙමයි වෙන්නේ. ඉතින් පාපයක් කරලා සුගති වෙන්න බෑනේ. ඒක දැන් පැහැදිලිවම. මේව කරන්නේ. හැබැයි පාපයක් කරපු පළියට අපිට කෙනෙක්ට කියන්න බෑ. ඔහු සතර පාගත වෙනවාමයි කියලා. මොකද හේතුව කම්ම විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ විස්තර කරනවා මම දැකලා තියෙනවා පව් කරන අය දිව්‍යතලේ යනවා පින් කරන අය සතර පාය යනවා මේ කහ මහා කම්ම විභංගය ධර්මයක් තෝරගන්නේ නැතුව එකපාරට තේරෙන්නේ නැහැ කියලා. හේතුව මොකද? අර මරණයයි චුතියයි කියලා මං කිව්වේ. අන්න එතනදී මරණයක් වෙන අවස්ථාවක ඔහු නැවත මිනිස්සෙක් වෙන්න සුගති වෙන්නත් පුළුවන්. හැබැයි මේක දැන් ඒ කියන්නේ එයාට පින් කරපු පළියට සදහටම සුගති වෙනවා කියලා කියන්න බෑ. ඇයි පින් කරපු අයත් සතර පායට යන්න පුළුවන්. එතකොට මෙතන අහනවා මාර්ගඵල තියෙන අය බ්‍රහ්මතලයේ යනවා මේ සම්පූර්ණයෙන්ම ඒකේ නිදහස් වෙන අය ඉපදීම දුරු කරනවා කියලා. එහෙම එකක් තමයි මේක අහන්නේ. ඉතින් මාර්ගඵල තියෙන අය බ්‍රහ්මතලයට යනවා කියන්නේ මේ අත්භවයේ මේ මනුස්සතලේ ධර්මයක් අහලා කොහේ හරි ධර්මයක් අහලා ඔහු ඒක බීජ නැත්තම් ඒ කියන්නේ මේ අත්භවයේ අරිහත් ඵලය පූර්ණ කරන්නේ නැත්තම් ඔහු බ්‍රහ්මතලයක උප්පත්තිය ලබයි. උදා උදාහරණයක් ඇටියට අනාගාමී කෙනෙක් සුද්ධාවාසේ බ්‍රහ්මතලයේ උප්පත්තිය ලබන එක. එහෙම වෙයි. හැබැයි අරිහත් ඵලය පූර්ණ කරපු කෙනෙක් විතරක් නැවත බ්‍රහ්මතලයකට යෑමක් වෙන්නේ නැහැනේ. එතකොට සෝතාපන්න කෙනෙක් ඒකයි විස්තර කරන්නේ නැවත මනුස්ස ලෝකයට එන්නත් පුළුවන්. හැබැයි සතර පාය යන්නේ නැහැ. සකදාගාමි කෙනෙක් දිව්‍යතලයේ යන්න පුළුවන්. හැබැයි බ්‍රහ්මතලයේ යන්නේ නැහැ. අනාගාමි උත්තමේ කාම ලෝකයට කොහොමත් එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සුද්ධාවාස බ්‍රහ්මතලයේ අරිහත්ව වුණොත් මේ වුණොත් එක තලයකවත් උප්පත්ති නැහැ. එහෙනම් මේ ලෝකේ තල තියෙනවා 31ක්. මේ ලෝකේ තල 31යි. තල 31 වෙන් වෙන්නේ සතර අපායට 4යි, දිව්‍ය ලෝකෙට 6යි, බ්‍රහ්මතල 20යි. බ්‍රහ්මතල 20ක් තියෙනවා, දිව්‍යතල 6ක් තියෙනවා, සතර අපායක් තියෙනවා, මනුස්ස තලයක් තියෙනවා. ඔක්කොම 31යි. මෙන්න මේ 31 උප්පත්ති ලබන්න ගියාම තල වලින් ගත්තොත් දුගති තල තියෙන්නේ 4යි. දුගති තල 4යි. සුගති තල තියෙනවා 27ක්. දුගති තල තියෙනවා 27ක්. දුගති තල තියෙන්නේ 4යි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සුගති 27ට වඩා දුගති 4ට යන ප්‍රමාණය වැඩියි. ඒ හතර වුණාට හතරට යන ප්‍රමාණය වැඩි. හැබැයි සුගති තල තියෙන්නේ 37ක් වුණාට සුගති තලයට යන අය වැඩි. අඩුයි. උදාහරණයක් ඇටියට මෙහෙම. මනුස්ස තල එකයි. සතරපා හතරක් තියෙනවා. මනුස්ස තලයේ සතරපා ගත්තම මනුස්ස තලයේ ඉන්න මිනිස්සුයෝද වැඩි සතරපා ඉන්න සත්තුද වැඩි. අපි පේන එක විතරක් ගමුකෝ. එක කූඹි කඩිකුළු දෙකක් ගත්තොත් නේද? ලංකාව ඉන්න කූඹි ටිකද වැඩි මිනිස්සුද වැඩි? ඔව් මේ අනිත් සතු පැත්තකින් තියන්නකෝ. නේද? දැන් ඔය මම මේ සතර පාග දෙන සත්තු වලින් ගත්තාම අනිත් නැතත් පෙරේතය පැත්තේ නැතත් අධිකම ඉන්නේ කවුද? මිනිස්සුද? නෑ. එහෙනම් මිනිස්සු බොහොම පොඩ්ඩයි. අරවට සාපේක්ෂව. ඒක දෙවිවරු ගත්තත් එහෙමයි. බ්‍රහ්මයෝ ගත්තත් එහෙමයි. හැබැයි ඒතකොට සතර පායට සාපේක්ෂව මේ සුගතිගාමී තල 37ක් තිබ්බට එහි උප්පත්ති ලැබෙන ඒවා බොහොම අඩුයි. මේ ලස්සන උපමාවක් කියනවා. අර සියඹල ගස් දැකලා තියෙනව නේද? හරි. සියඹල ගස්. සියඹල ගස් වල කොළ වැටෙනව දැකලා තියෙනවද? බලන් හිටියොත් තප්පරයකට දෙකකට කොළ කීයක් වගේ වැටෙනවද? ගොඩක් වැටෙනවා. පොඩි වෙලාවක් බලන් හිටියොත් කොළ වැටෙන ඕන තරම්. තල් ගස් දැකලා තියෙනව නේද? තල් ගහක කොළයක් වැටෙනව බලන් ඉන්න කොච්චර කාලයක් යයි? අපිට හිතන්න අහලා අවුරුද්දක් බලන් ඉන්න. මෙන්න මේ උපමාව අරන් කියනවා යමෙක් සතර පාය යන එක හරියට සියඹල ගහක කොළ හැලෙනවා වගේ සුගතිගාමී උප්පත්තියක් ලැබෙන එක තල් ගහක කොළයක් වැටෙනවා වගේ කියනවා. උපමාවෙන් තෝරගන්න. සතර පායකට යන එක සියඹල ගහක කොළ හැලෙනවා වගේ. ඒ කියන්නේ විරලද සුලබද? සුලබයි. හැබැයි තල් ගහක කොලයක් හැලෙන එක බොහොම දුලබයි. දැන් සෑහෙන කාලයක් යනවා කොලයක් හැලෙන්නේ. ඒ වගේ කියන සුගතියක උප්පත්ති ලැබෙන එක. તો දුගතියක උප්පත්ති ලැබෙන එක. හරි සුලබයි අර අර ගහේ කොල හැලෙනවා. මෙන්න මේ වගේ උපමා දෙනවා අපිට තෝරගන්න. දැන් ඉතින් මොකද වෙන්නේ නඩුම තරමේ? සියඹල කොලයක් නොවි තල්ලත්තක කොලයක් හරි වෙන්න ඕන අඩුම තරමේ. එතකොට තමයි මෙතනින් ගැලවෙන්නේ. නැත්නම් ඉතින් හැමදාම සියඹල කොලේ වගේ. කොයි වෙලාවෙ යන්තම් හුලඟක් හැමුවත් හැලෙනවා කොලේ. හැබැයි යන්තම් හුලඟ හැලුවට හමන්නේ නැහැ. මේ වැටෙන්නේ නැහැ. ඕතල් කොල. ඒ වගේ. ඉතින් මෙන්න මේකේ උත්තරේ දීලා තියෙන්නේ එමය. ඉතින් මාර්ගඵල ලැබුවත් කියන්නේ සීළු මාර්ගඵල නෙමෙයි. අරියත් ඵලය ලැබුවොත් එහෙම මනුස්සයා මේ කොහෙතලයකවත් උප්පත්ති ලබන්නේ නැහැ. ඉතින් මෙන්න මේ තල ටිකේ උප්පත්ති ලබන්න නම් මොනවද ඕනේ? බලය ඕනේ. නේද? බලය ඕනනේ නේද? බලය වැරදියට ක්‍රියාත්මක කරාම එක බලයක් වැරදියට ක්‍රියාත්මක කරාම තල හතරක් උරුමයි. එක බලයක් තියෙනවා හරියට ක්‍රියාත්මක කරගත්තොත් සියලු තල වලින් නිදහස් වෙනවා. එක බලයකින් හතර පාය උරුම වෙනවා. බල තාල. ඒතර බලය වැඩි කරගන්න ගියාම තලය උරුම වෙනවා යට. කොහොමද බලය වැඩි කරගන්නේ? රූපයේ ඉදිරියේ බල වැඩි කරගන්න යනවා. සද්දයේ ඉදිරියේ, ගන්ධයේ ඉදිරියේ, රසයේ ඉදිරියේ, ස්පර්ශයේ පොට්ට මේවා ඉදිරියේ බලය වැඩි කරගන්න යනවා. බලය වැඩි කරගන්න යන්න යන්න යන්න යන්න දස අකුසලයේ ක්‍රියාත්මක වෙනවා. දස අකුසලයේ ක්‍රියාත්මක නොවි බලය වැඩි කරගන්න බෑ. එහෙනම් බලය වැඩි වෙන්න වැඩි වෙන්න යටතලයේ උරුම වෙනවා. තව බලයක් එනවා. ඒ බලයෙන් සුගතිගාමි වෙන්නත් පුළුවන්. සදහට සතර පාය යන්නේ නැතුව උතුම් වූ ගමනම නිමා කරන්නත් පුළුවන්. බල දෙක තෝරගන්න ඕන ඊළඟට. බැරි වෙලා අක්කා වැරදි බලේ නම් යොදන්නේ. තලයට ලෑස්තිලා ඉන්න වෙනවා. නේ යට තලයේ උරුමයි. බලය හරියට යොදාගත්තොත් දැන් අද මොකක් හරි නිවන් දකින්න ඕන බලයක් නේ යොදාගන්න තියෙන්නේ. ওই බලය ඕනේ. නේද? එතකොට ඔය හිතම දස කුසලයේ පැත්තට යනකොට බලය යොදන්න ඕනද අයින් වෙනවද? බලයෙන් අයින් වෙනවා. ඒ බලය හරියන්නේ නැහැ. හැබැයි ඒකට සද්ධර්මය ඕනේ. අපි බල ටික ක්‍රියාත්මක වෙන විදිය බලමු. නේද? ඒතර අපේ වතු පිටි, යාන වාහන, ඉඩකඩම්, ගේ දොර, සල්ලි හරි මේ ඕන එකක්, තානාන්තර නේද? ප්‍රොමෝෂන් ඔය ඕන එකක් කියන්නකෝ. ඒව පුළුවාන්තරම් රැකගන්න බලය ඕනද නැද්ද? ඈ? බලය ඕන නේද? ගෙදර රැකගන්නත් බලය ඕන නේද? බලේ වැරදියට යෙදෙව්වොත් කොහොමද අර ගෘහමූලික හම්බ වෙනවා බය වෙන්න දෙයක් නැහැ රවුලක් ඒ හම්බ වෙන ගෘහමූලික කොහමද එහෙනම් බලය හරි ඥාන ගෝචරෝ තෝරගන්න වෙනවා නැත්තම් තලයේ බහනකයි මොකද මේ තලවල ටිකක් ලේසි නෑ කොයි වෙලාවක කැපෙන්නම තමයි තියෙන්නේ අපි ඒ හින්දා ඒ කරුණු කාරණා හරියටම තෝරගමු මම මේ මූලික විග්‍රහයන් කර ටික කරේ ඕගොල්ලන්ට අපි ඊට පස්සේ බලමු ඇත්තටම හැම තැනකම අර ප්‍රියංගෙන් වෙන්වීමයි අප්‍රියංග එක්වීමයි කියන කාරණා දෙකත් එක්ක ඇත්තටම ගොඩ නැගෙනවද කියලා බලමු. මම කිව්වට පිළිගන්න එපා. තරම් බලන්න. ඔය දැන් විවේක කාලය ගන්න ගියාම බලන්න. නේද? සමහරලාට මන වඩන්න නැති කෑම තිබ්බොත් බලන්න මොකෝ වෙන්නේ කියලා. හොඳේ. මන වඩන එකක් නැත් අයින් වෙනකොට ඒකත් බලන්න. ඔය දැන් කියලා දුන්න එකක් පොඩ්ඩක් බලන්න. එහෙම තමයි දහම කියන්නේ. නේද? දැන් හිතාගෙන යන්න පුළුවන් මන වඩනේවා තියෙයි කියලා. එන්න පොඩ්ඩක් ඉතින් ඒකත් බලාගෙන යයි. එතකොට මේකේ වැඩේ පොඩ්ඩක් දැම්මම අහුවේ. හරි. ඒ ඉඳ හරි මම දාන්නේ ඇවිල්ලානේ. හරි. දාන්නේ ලෑස්තිලා තියෙන්නේ. එහෙනම් දාන්නේ අරගෙන ඇවිල්ලා සියලු දෙනාම අර කියන විදිහට ඒ මුල් දාන්න ඕන තැන් වල දාන්න. පිරිමි අය පුළුවන් තරම් යට නේද? ඔව්. bathroom තියෙනවා යටම floor එකේ ground floor එකේ නේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙනවා. ඒකට යන්න ස්ත්‍රී පක්ෂය සම්පූර්ණයෙන්ම අම්මලා ඔක්කොම මෙතන උඩ තියෙන එක පාවිච්චි කරන්න. මොකද හේතුව ඉඩ කඩ පොඩ්ඩක් මෙතන තියෙන විදිහට තමයි අපි මේව කරගන්න වෙන්නේ. කළා රැගෙන එන්න 1යි 10යි වෙලාව දෙකට ඇතිද? දෙක වෙනකොට ඇති වෙයිද ඔයගොල්ලන්ට ගිහිල්ලා එන්නේ? හරි බලමු. දෙක දෙකයි කාල වෙනකොට එන්න කොහොම හරි. එතකොට අපි ටයිම් එක හදාගමු මේ වෙලාවට. හරි. හරි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.